අසිරිමත් සම්බුදු සරණ නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණයාමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරණයමි නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි සාදු සාදු සාදු අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහන තුලින් ඔබ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන යම්කිසි දැනුම් තේරුමකට පත්වෙන්න ධර්ම ඉගෙන ගන්නවා. ඉතින් පින්වතුනි අද දවසේ ශ්‍රද්ධා රූප වාහිනියේ ලක්විලි ගුවන් විදුලිය ඔස්සේත් සකල ලෝකයටම ධර්මය අහන්ට සනස්වන්නේ ඕස්ට්‍රේලියාවේ ඇල්ලේට් නුවර පදිංචි පින්වත් ඩිලාන් ගිරිහාගම මහත්මයන් සහ සෝනාලී යසෝදරා නාවානගේ මහත්මිය විසින් අද දවසේ ධර්මදායකත්වය ලබන්නේ. ඉතින් මේ පින්වතුන් ඉතාමත් භාග්‍යයකට ලක් වෙනවා. ඒ තමයි විශේෂයෙන් මේ ධර්ම දානය දීම. ධර්ම දානය කියන්නේ සුළුකට පිනක් නෙවෙයි. නොයසූ දහන් අන් අයට අහන්ට සලස්වනවා කියන එක සුළු දෙයක් නෙවෙයි. අනිතක ඔබම දන්නවා මේ අයන්ට රටවල අය තමන්ගේ ජීවිතයේ අනතුරේ තියෙද්දී ලෝකයක් මාසරණ වෙති මිනිසු හිතාදාගත්ති ධර්ම යාලා ගිනිගත්ත ජීවිතවලට ඒ ගින්න සිසිල් වෙන ජලයක් වගේ ධර්මය ඉතින් ඒ නිසා ඊළඟට මේ ධර්මින් ගොඩාක් අය හිත හදාගත්තා ඉතින් ඒ නිසා ඒ සියලු පින් ධර්ම දායකත්ව දෙන පින්වතුන්ට සැලසෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මම මේ දවස් කිහිපය ධර්ම දේශනා කිරීමට යොදාගත්තේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී මහ පොළොව කම්පා වෙච්ච සූත්‍ර දේශනා. ඒ කම්පා වුණේ භාග්‍යතුන් වහන්සේගේ අනුභවයත් ඒ ප්‍රකාශ කරන ධර්මයේ තියෙන තේජසත් එක්ක. ඉතින් සමහර වෙලාවට දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තොත් මව කුසේ පිළිසිඳ ගන්නකොට. එතනමුත් එහා ගත්තොත් එහෙම විශ්වන්තර රජුරන් කාලේ අටවතාවක් මිහි මණ්ඩල කම්පා වුණා. මේ බුදු කෙනෙක් නිසා. බෝධිසත්ව ජීවිතේ. මව කුසේ පිළිසිඳ ගන්නකොට මිහි මණ්ඩල කම්පා වෙනවා. බිහි වෙනකොට මිහි මණ්ඩල කම්පා වෙනවා. ඊළඟට ධර්මය අවබෝධ කරන සම්බුද්ධත්වයට පත්වෙනට මිහිමල්ල කම්පාවෙනවා. ප්‍රථම ධර්ම දේශනාව කරනට මිහිමල්ල කම්පාවෙනවා. ආයු සංස්කාරය අත්හරිනකට පොලෝ කම්පාවෙනවා. පිරිනිවා පානකට පොලෝ කම්පාවෙනවා. ඉතින් ඒවා සිද්ධ වෙන දේවල්. දැන් මේ විශේෂ අවස්ථා බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ සිහි කරනකොට සියවතාවක් පොලෝ කම්පා වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කාලකාරාමී සූත්‍රය දේශනා කරනකොට පස්වතාවක් පොලෝ කම්පා වෙලා තියෙනවා. ගෝතමක චේතිය අපි කතා කළා මේ සූත්‍ර දේශනාව. ලෝකධාතු දාහක් කම්පාවෙලා තියෙනවා. අද අපි සූත්‍ර දේශනාවක් කතා කරනවා. මේ සූත්‍ර දේශනාව දේශනා කරනට ලෝකධාතු දාහක් කම්පා වුණා. මෙහෙම සෙලවිලා යනවා. එතකොට මේ දේශනා විශේෂත්වය තමයි ධර්මය සංගායනා කරනකොට ධර්මයේ සංගායනා කරනකොට ඉස්සලාම සංගායනා කරපු සූත්‍ර දේශනාව. ඉස්සලාම සංගායනා කරපු සූත්‍ර දේශනාව. අටුවා ටීකාලිය වෙනකොටත් ඉස්සලාම අටුවා වුණ සූත්‍ර දේශනාව. තු මේ දේශනාව තමයි සාමාන්‍යයෙන් මතකෙන් දරාගනීමේදී ඉස්සල්ලාම දරාගන්න සූත්‍ර දේශනාව මේ දේශනාව නම බ්‍රහ්ම ජාන සූත්‍රය. දීගනිකායේ පලවිනි පුත්වන්සගේ මහාකාශ්‍ය මාරතන් වන්සේ ආනන්ද සාමිනාන්සිෙන් හුවේ බ්‍රහ්ම ජාල දේශනාව කොහේ වදාලේ කොතනකදීද. ඉටවස තමයි ආනන්ද සාමිනාන්සේ මේ විස්තර දේශනා කරන්නේ ධර්ම සංගායනාව ඉස්සල්ලාම වදාළ දේශනාව මේ සූත්‍ර දේශනාව දේශනා කළ අවසානයේදී ඉර මඩලවල් දාහක් සඳ මඩලවල් දාහක් ලෝකධාතු දාහක් සෙලවිලා කම්පාවෙලා ගියා. සාමාන්‍ය මේ සූත්‍ර දේශනාව අහන්ට ලැබෙන අඩුයි මක් නිසාද දීර්ග නිසා සමල්ලට අපිටත් මේ දේශනාව දවස් කිහිපයක් කරන්නයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ තවත් අනේක ප්‍රකාර බුදු ගුණ කඳ ඉවරයක් නෑ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ නොවැසූරු දහම් පරියාය මිහිමඩල පවා කම්පා වූ දහම් පරියාය ආහන්ඩල අහන්ට සලස්වනන හොඳයි කියන අදහසෙන් මේ දේශනාව කරන්න හේතුවා. බ්‍රහ්ම දාන සූත්‍රය දීගනිකායක ආනන්ද සංඥාස වදාලා ඒවා මේ සොතන් මා විසින් මෙසේ ඇසුවා කියලා. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරහගෙන රජගහනුවර ඉඳලා නාලන්දාව දක්වා දීර්ඝ මාවතේ වඩිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසයි පිටිපස්සෙන් යනවා. සුප්පිය කියන පරිබ්‍රාජකයයි බ්‍රහ්මදත්ත කියන ගෝලයයි. එතකොට සුප්පිය පිරිවැජියා තාපසේ. ගෝලයා තමයි බ්‍රහ්මදත්ත තරුණයෙක්. ඉතින් තත්‍ර සුදං සුප්පියෝ පරිභාජකෝ අනේක පරයායන බුද්ධස අවන්නම් භාසති. ධම්ම සවන්නම් භාසති සංගස් සවන්නම් භාසති සුපියස්ස පන පරිභාජක සන්තේවාසි බ්‍රහ්ම දත්තමානෝකෝ දැන් සුපිය කියන තාපසයා අනේක පරියායෙන් එක එක විදිහට බුදුරජාණන් වහන්සේට ගරහනවා ධර්මයට ගරහනවා සංඝයට ගරහනවා දැන් යන්නේ කොහෙද බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ සංඝයාට පිටිපස්සේ යන්නේ ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත අනේක පරියායෙන් බුදුරජාණන් වහන්සේට වර්ණනා කරනවා ධර්මයට වර්ණනා කරන සංඝයාට වර්ණනා කරනවා මේ ගුරයි ගෝලය දෙන හාත් පසින් වෙනස් ඉතින් එදා රාත්‍රී පිටිපසින් පිටිපසින් යනවා ඉතින්. එදා රාත්‍රියේ නවතින්ට සංඝයා තෝරාගත්තේ භාග්‍යතුන් වහන්සේ. අම්බලට්ටිකාවේ රාජකාගාරය. අම්බලට්ටිකා කියන වනේ රජවරු විසින් විවේක ගන්න හදපු ආරාමයේ ශාලාවක්. ඒ ශාලාව එදා නැවතුණා. අර සුපිය පිරිවැජියයි බ්‍රහ්මදත්ත තරුණයයි ඒ දෙන්නත් ඒ ශාලාවේ නැවතුණා. එල් වෙනකල් වැඩි සුපිය බයිනවා බුදුරජාණන් වහන්සේට. ධර්මයට සංග්‍රහණයට. බ්‍රහ්මදත්ත එල් වෙනකල් බුදුගුණ කියනවා, දන්ගුණ කියනවා, සංගුණ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැ මේක සංගයා පහුදා කතා වුණා පහු දෞදේ අච්චරයන් අවසු අත්භූතන් අවසු දැන් ඒ කාල හැබැ හරි ඉන්න මේ පින්වතුනි අත්භූත ජීවිත දැන් පවුදා දාන ගන්න කොහෙන්ද දානි වලදන්න කොහෙන්ද නවතින තැන්වල වැසි කිලි තියෙනවාද මඳුරෝ ඉන්නවාද ඒ කතා නෑ පුත්තුන්න යුගයක් පහු කළි වතුර තියෙනවාද ඒ මොකවත් නෑ වඩිනවා හවස් වෙනකට කොහහරි නවතිනවා භාග්‍යතුනාසිත් එහෙමයි අද කාලේ ගමනක් යනකට කොච්චර කන තැන් බොන තැන් වෙසි කියන තම කොම් ප්ලෑන් කරලා යන්නේ මම එපා කියන නෙවෙයි මම යුග දෙකේ වෙනස කියන්නේ ඉතින් කෙසේ හෝ සංඝයා පහුදා උදේ කතා වුණා බුදුරජාණන් වහන්සේ සත්තානන් නානාදිමුත්තිකතා සත්වයන්ගේ මේ සිතිවිලිවල තියෙන වෙනස්කම් චරිතවල ජීවිතවල තියෙන වෙනස්කම් වදාලික කොච්චර ඇත්තක්ද මේ සුපිය පිරිවැජයාගේ වැඩේම බුදුගුණ බුදුරජාණන් සිට ධර්මයට සංඝයාට ග්‍රහණය කරනවා. ඔහුගේම ගෝලයා බුදුගුණ කියනවා, දහම් ගුණ කියනවා, සංඝ ගුණ කියනවා. බලන්න බුරයි ගෝලය වෙලා හාත් පසින් වෙනස් චරිත දෙකක් වුණානේ කියලා කතා කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි මා එන්ට කලින් මොනවද කතා කර කර හිටියේ? ඊට පස්සේ සංඝයා කියලා හිටිනවා ස්වාමීනි මේ අපි කතා කර කර හිටියේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ සත්වයන්ගේ වෙනස දකින්න එක කොච්චර පුදුම සහගත දෙයක්ද? හැබැයිටම මේ බලන්න ගුරේ ගෝලයයි ගුරා තුනුරුවන් බයිනවා ගෝලයා තුනුරුවන්ගේ ಗುಣ කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මමංවා භික්කවේ පරි අවන්න භාසයුම් පින්වත් මහණනි මට කවරු හරි බැන්නොත් ධර්මයට බැන්නොත් සංඝයාට බැන්නොත් තත්‍ර තුම්මෙහි අභූතන් අභූතතෝ නිබ්බේ තේ තබ්බං ඔබ එහෙම බයිනකොට ඔබට ඇහුණොත් එහෙම කල්පනා කරන්න ඕන ඕක සත්‍යයක්ද අසත්‍යයක්ද කියලා අභූත ඒක අසත්‍යයක් නෙව කියලා කල්පනාවට ඇවිල්ලා ඉතිපේතං අභූතං ඉතිපේතං අතච්චං නත්ති වේ නත්ති චේතන් අම්මිහසු නච පනේතන් අම්මිහසු සංවිද්‍යති. ඕක බොරුවක්. ඕක සත්‍ය දෙයක් නෙවෙයි. ඕක අපි තුල තියෙන දෙයක් නෙවෙයි කියලා කල්පනා කරන්න ඕන. කල්පනා කළා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කියන දේවල් ඇත්තද නැත්තද කියලා තමයි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ කවුරුරි බැන්නාට පස්සේ. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ. ඒක ඉස්සෙල්ලාම තේරුම් අරන් ඒක තේරුම් ගන්න ප්‍රශ්නේ ලියහගත්තම හරි කිව්වා. පින්වත් මහණනි මං ගැන උනත් පිටස්තරය ගුණ වර්ණනා කරනකොට ධර්මය ගැන වර්ණනා කරනකොට සංඝයා ගැන වර්ණනා කරනකොට ඔබ ඒ වෙලාවේ අමෝද උද්ධාමයකට පත්වෙන්න එපා. මොකද එහෙම උද්ධාමයට පත්වෙන්න කිව්වොත් ඔබට වෙන අන්තරායක් ඔබටමයි වෙන්නේ. මොකද එහෙම වුණාට පස්සේ සත්‍ය අසත්‍ය තේරුම් ගන්න බැරුව යනවා. හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කාරණේ ඕකනම් ඇති දෙයක්මයි. මේ කාරණේ ඕකනම් සත්‍යයක්මයි. මේ කාරණේ මේ කියන ගුණේ අප තුළ තියෙනවා. ওই ගුණේ අප අතර දකින්න ලැබෙනවා කියලා සත්‍ය සත්‍ය වශයෙන් තේරුම් ගත්තම හරි. බුදු ගුණ කියනකොට ඇත්තටම භාග්‍යතුන් වහන්සේ ළඟ තියෙනවානේ. ධර්මය ගුණ තියනවන සංගය ගුණ තියනවාන කියලා සත්‍යය තේරුම් ගන්න කිවවා. ඇයි පිංහතුනි චන්නට ධර්මවබෝධ කරන්න බැලුන එකන අපේ බුදුරජාණන් වහන්සේ මමයි පන්තකල් සඇතිගේ කියලා අයිති වහසකමක් කිව්වා. දෙකට බුදුරජාණන්සේ ජීවමාන විදිද්දී අර කන්තක අශ්වයා දෙවි කෙනෙක් වෙලා ඇවිල්ලා සෝවන් වුණා. බුදුරජාණන්සේ ළඟ මහාන වෙච්ච චන්න ධර්මය අවබෝධ කරේ බුදුරජාණන්සේ පිරිනමම් පෑවටත් පස්සේ. අවුරුදු 80කටත් වැඩිය. අවුරුදු 80 වෙනි වියත් ඉක්මෙව්වට පස්සේ චන්න ධර්මය අවබෝධ කළේ. ඉතින් ඒ නිසා ඉතින් එහෙම හරි අවබෝධ කලා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වෙලාවේ අමෝතුවෙන් අමෝතු ප්‍රමෝදයක් ගන්න හොඳ නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකෙන් සතුටු වෙන්න එපා අන්තරාය ඔබටමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉතින් පිඟුතුනි මාර්ගය වඩලා විදර්ශනා වඩලා පුංචි කෙලෙසයක්වත් පුංචි කහටක්වත් හිතකට ගන්න නැතුව ධම්මක් දිනු කරන උත්තරමය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අමුතු يعني අద్భుත කාරණාවක් කියනවා අපමත්තකං කෝ පනේතම් වික්කවේ ඕරමත්තං ඕරමත්තකං සීලමත්තකං යේන පුතුද්ජනෝ තථාගතස්ස වන්නං වදමානෝ වදේය. පින්වත් මහණෙනි, පෘතජ්ජනයා යම් කරුණකින් තථාගතයන් වහන්සේ ගුණ කියයින, ඒ ගුණය අල්පමාත්‍ර වූ දෙයක්මයි, සුවල්ප දෙයක්මයි, සීල ගුණ මාත්‍රයක්මයි. පින්වත් මහණෙනි, යම් කරුණකින් පෘතජ්ජනයා තථාගතයන් වහන්සේ ගුණ කියනවා නම්, ඒ අල්පමාත්‍ර වූ සුවල්ප වූ සීල ගුණ මාත්‍රය තමයි කියන්නේ කියලා කියන. ඒ කියන්නේ පෘතජ්ජනයෙකුට බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවාට කියන්න පුළුවන් සීලේ සීලේ විතරයි. සීල මාත්‍රේ විතරයි කියනවා. පෘතජ්ජන කියන්නේ ධර්මය අවබෝධන කරපු සාස්ත්‍රුණාංශගේ සරණට පැමිණෙන්නේ නැති කෙනෙකුට ධර්මය අවබෝධ නොකරපු කෙනෙකුට බුදු කෙනෙකි ගුණ කියනවා කියලා කියන්න තියෙන සීලේ තමයි ඇයිිහතුන සීල බුදුරජාණන් වහන්සේගේ ගුණයක් නවීද නම බුදුරජාණන් දේශනා කරනවානි සීල මාත්‍ර විතර කියන්න වෙන්න කියලා කෙනෙක් පින්වතුනි අතට වතුරක් අතට වතුර දෝතක් ගත්තොත් ඊට වැඩිය වටින මේ වැඩිය තියෙනවා බේසමේ. බේසමේ තියෙන වතුර ටික ගත්තොත් ඊට වැඩිය වතුර තියෙනවා කලේ. කලේ වතුර ටික ගත්තොත් ඊට වැඩිය වතුර තියෙනවා ලිඳේ. ලිඳේ වතුර ටික ගත්තොත් ඊට වැඩිය වතුර තියෙනවා පොකුණේ. පොකුණේ වතුර ටික ගත්තොත් ඊට වැඩිය වතුර තියෙනවා මේ ඇලේ ඊට වැඩි වතුර තියෙනවා නදී නදියට වැඩි වතුර තියෙනවා පංචමහා ගංගාවල ඊට වැඩි වතුර තියෙනවා සාගරේ ඊට වැඩි වතුර තියෙනවා මහා මේරුව සහිත මේ සකල මහා සාගරේ ඉතින් සකල මහා සාගරේ දිහා බලනකොට අර අද්දෝතේ තියෙන වතුර ටික කොච්චර පුංචිද ඒ වගේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණස්කන්ධ ඉදිරියේ සීලය විතරක් අරගෙන ගුණ කියන්නේ කියන පස්සේ ඒක අල්ප මාත්‍ර දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද මේ ධර්මයේ බාහිර කෙනෙකුට බුදු ගුණ කියන්නේ කියම මොනවද කියන සීලය සීලය තමයි කියනවා ඒ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ සත්තු මරන්නේ කියලා සීලය ගැන කියනවා. ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නේ. සොරකමින් වැළකීලා මේක විස්තර කරනවා පින්වතුනි. දැන් ප්‍රාණඝාතය කියනකොට විස්තර කරනවා. පාණාතිපාතම් පහේ පාණාතිපාතා පරිවිරතෝ සමනෝ ගෝතමෝ. ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතයෙන් වින් වෙලා වාසය කරන්නේ. නිහිත දණ්ඩෝ දඬු මුගුරු අත්හැරලා නිහිත සත්තු ආයුධ අත්හැරලා ලැජ්ජී සත්තු මරන්න ලැජ්ජයි දයාපන්නෝ සත්වයන් කෙරෙහි දයා හිතානුකම්පී සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පී වාසය කරනවා ඉතිවාහේ භික්කවේ පුදුජනෝ තථාගතස වන්නං වදමාන වදේය ඉතින් තථාගතයන් වහන්සේ සතු මරන්නේ නැහැ කියලා කියනවනම් ඒක ඒක බුදු ගුණත් එක්ක සීල මාත්‍රයක් ඒක ඉතින් ධර්මය අවබෝධන කරපු කෙනෙකුට වුණත් මේ පිට මිනිසෙකුට වුණත් ශාසනය ගැන දන්නේ නැති කෙනෙකුට වුණත් කියන්න පුළුවන් එකක් බුදු ගුණයක් බුදුරජාණන් වහන්සේ සතු මරන්නේ නැහැ කියලා ඊට පස්සේ හොරකම් කිරීම හොරකම් කරන්නේ නැහැ කියලා ඊළඟට අබ්‍රහ්මචාරියන් පහය. අබ්‍රහ්මචාරී බව අත්හැරලා බ්‍රහ්මචාරී වෙලා ඉන්නවා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ. ආරාචාරි විරතෝ මේ තුණා ගාම ධම්මෝ. ඒ මේ මෛතෝන්‍ය සේවනයේ කියන ලාමක දේෙන් ඈත් වෙලා බ්‍රහ්මචාරී වෙන්නවා කියලා ධර්මය අවබෝධ නොකරපු කෙනෙකුට නම් කියන්න පුළුවන් කියවුවා. පුතර්ජනය එහෙම කියනවා කියවුවා. හැබැයි ඒක බුදු ගුණ කියන එකේ අල්ප මාත්‍ර දෙයක් කියවුවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ බොරු කියන්නේ හේලං කියන්නේ පරුස වචන කියන්නේ සම්පප්පලාප කියන්නේ ඊට පස්සේ තථාගතයන් වහන්සේ භූතගාම බුද මේ විස්තර කරන ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ පැලවෙන බීජ හා පැල නොවන <hesitation> පැල වුණ ගස් කොළන් විනාශ කිරීමෙන් වැළකී සිටින කෙනෙක්. එක්වරුවේ බොජුන් වළඳන කෙනෙක්. රාත්‍රී ආහාරයෙන් වැළකී විකාල භෝජනින් වැළකී සිටින කෙනෙක්. නැටුම් ගැයුම් වේයුම් හා විසූක දර්ශනයන් නැරඹීමෙන් වැළකී සිටින කෙනෙක්. මල් සුවඳ විලවුන් දැරීමෙන් ඇඟපත සැරසීමෙන් විසිතුරු වස්ත්‍රාභරණ වලින් සැරසීමෙන් වැළකී සිටින කෙනෙක්. ප්‍රමාණ ඉක්මවලා ඉස්සව ඉක්මන වටිනා සුපෝකෝගේ ආසන පරිහරණයෙන් වැළකීම කෙනෙක් මිල මුදල් පරිහරණයෙන් වැළකීම කෙනෙක් අමු මස් පිළිගැනීමෙන් වැළකීම කෙනෙක් ස්ත්‍රී කුමරියන් පිළිගැනීමෙන් දෙසිදස්සන් එළු බැටළුවන් කුකුලන් ඌරන් අසුන් වෙළඹුන් කෙත්වතු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිළිගැනීමෙන් වැළකීම කෙනෙක් ඒවගේ ගියන්ගේ කටයුත්තක් වන දූත මේවරින් වැලකී සිටින කෙනෙක්. වෙලහෙන දාන් කිරීමෙන් වැලකී සිටින කෙනෙක්. තරාදියෙන් රවටන ඒවා වංචා කරන ඒවා මිනුම් වලින් වළකන ඒවා ඒ සියල්ලකින් වැලකී ඉන්න කෙනෙක්. අල්ලස් කියන හිමිකරුවන්ගේ දේ අහිමි කිරීම වංචා කිරීම බාලදේ වටිනා දේ හැටියට පෙන්වීම ආදී වංචනික දේවල් වලින් වැලකී සිටින කෙනෙක්. මම් පැහැරීම් ගම් පැහැරීම් මේ මොකවත් කරන්නේ නැහැ. ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ හරි සිල්වත් තියලා ධර්මය අවබෝධ නොකරපු කෙනෙකුට උනත් කියන්න පුළුවන් කිව්වා. ඒක බුදු වුණත් එක්ක අල්ප මාත්‍රයි. ඊට පස්සේ ගස්කෝලන් කැපීමෙන් වැලකී ඉන්නවා. ඊට පස බුදුරජාණන් වහන්සේ මේ රැස්කරගෙන වලඳීමෙන් වැලකී වාසය කරනවා ඉතින් ඒ ඒක බාහිර කෙනට බල්ල කියන්න පුළුවන් කිව්වා පෘතර්ජනය පුටුණා ඊට පස්සේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ විසූක දස්සන වලින් නැටුම් ගැයුම් වැයුම් විසූක දස්සන එකක දෙවල් බලන්ට යන්නේ අස්පොර ගොම්පොර ආදි දේවල් ඒ ඔක්කෝගෙන් වැලකිල වාසය කරනවා කියනවා ඊට පස්සේ ශ්‍රද්ධාවෙන් දුන්න දේවල් වලඳලා ඉස්සර සමනම් බ්‍රාහ්මණයෝ සූදු කෙල්ල තියෙනවා හතරස්කොට ඒ කාලතිබ සූදු බලන්න හතරස්කොට අටකින් යුතුව කරන සූදුව කොට දහයකින් කරන සූදුව අහසේරු අන්දිමින් කරන සූදුව කොට පැනීමෙන් කරන සූදුව සන්තික නං සූදුව දාදු කැටයෙන් කරන සූදුව කල්ලි ගැසුම බූරුව ගැසුම ගුල කෙලිය නලා පිමීම කරණන් ගැසීම මුගරක්ගෙන උඩ යට වැටෙන පරිදි උඩට ගැසීම කොළවලින් ගොටුවලින් තරගට වැලිමැනීම මේ ආදිවසින් ගොඩක් නන්තින ඒ කාලි තිබ සූදු කෙලි ඉතින් සමහර ශ්‍රමණ බ්‍රහ්මණය වත් කරනවා තින් ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ මේවා කරන්නේ හරි සීලවන්තයි කියලා මේ බාහිර තාපසයෙකුට උනත් පෘථග්ජනයාට කියන්න පුළුවන්. හැබැයි ඒක බුදු කෙනෙක්ගේ ගුණ ඉදිරි අල්ප මාත්‍රයි. ඊට පස්සේ උච්චාසයන මහාසයන ඒ වගේ වැලකී වාසය කරනවා. ශ්‍රද්ධාවෙන් දුන්න දේවල් වළඳලා මේ ඒව රූපම් මණ්ඩන විභූෂණටාණු යෝගං අනුයුක්තා විහෙරති. මේ මේ ආකාරයෙන් සැරසෙනවා. ඒ කියන්නේ ඇඟේ තෙල් ගානවා, ඊළඟට සිරුර සිනිදු කරනවා, තෙල් වර්ග ගහ සම්භාහනය කළ සිරුර හැඩ කරනවා, සුවඳ පැන්නානවා, උරහිසාදී මස් වැඩිවීමට මුගුරෙන් තලනවා, කැඩපතේ මූණ බල බලා ලස්සන වෙනවා. ඒ වගේ ගොඩක් විස්තර තියෙන ඇඟ ලස්සන කරගන්න. ඒ එකක්වත් බුදු කෙනෙක් කරන්නේ නැහැ. ඉතින් ඕක ලෝකේ පැතිරිලා තියෙන දෙයක්. ධර්මය අවබෝධ නොකරපු කෙනෙකුටත් කියන්න පුළුවන් ඒක බුදු ගුණයක් විදිහට. හැබැයි සීලය, ඒ සීලය ගැන කියන අල්ප මාත්‍ර වර්ණාවක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධාවෙන් දුන්න දේවල් වළඳලා තිරිසං කතාවෙන් යුක්ත වෙනවා. දෙතිස් කතා, රාජ කතා, චෝර කතා, ඊත්ති කතා, පුරුෂ කතා, රාජවරු ගැන, දේශපාලනය ගැන, ස්ත්‍රිය, භූත, බීත, ඕවා ගැන කතා කර කර ඉන්නවා. එතකොට ශ්‍රමණ බ්‍රාහ්මණුන් වෙන වැඩක් නැහැ. ওই දෙතිස් කතාවෙන් වාසය කරනවා. ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ මේ කිසිම දෙයක් නෑනව කියලා ලෝකය කතාවෙන ඇබැයි ඒක සීල මාත්‍රයක් ඊළඟට බුදුරජාණන් වහන්සේ බදාලා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ශ්‍රද්ධාවෙන් දුන්න දේවල් වළඳලා මේ වාද විවාද කතා කර කරන්න උඹල මේ වදන්නවද මමයි මේ වදන්න කියලා වාද විවාද තර්ක විතර්ක දැනුම් මිනුම් මේ වගේ වාසය කරන බුදුරජාන් වන්සේ ජීවිත වාද විවාද තර්ක විතර්ක නෑ බුදුරජාන් වන්සේ ලෝකෙත් එක වාදය කරන්නේ මම ලෝකයා බුදුරජාණන් වහන්සේ එක වාද කරන්නවා ඒකයි බුදුරජාණන් වහන්සේ ළඟට වාද කරන්න කියලා ආවනේ පසූර පසූර බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න ආවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට ආවා ඉඳගත්තට පස්සේ කතා කරගන්න බැරුව ගියා බුදුරජාණන් වහන්සේ වදාලා පසූර ගුස්ති අල්ලන මිනිස්සු මල්ලෝ පොර කරන මිනිස්සු තවත් එකේ කෑ දගෙන පොර බදන්නමයි බලන්නේ එතකොට ඒ වගේ වාදයෙන් පොර බදන්න ඔබ දැන් මෙතෙන් ආවා මතක තියාගන්නකෝ මේ බුද්ධ ශාසනේ ගුස්තිකාරයෝ නැහැ මෙහි පොර බදින කට්ටිය නැහැ ඒ නිසා පසූර ගුස්ති අල්ලන කෙනෙක් හොයාගෙන යන්න කිව්වා බුද්ධ බුදුරජාණන් වහන්සේ ලෝකෙත් එක්ක විවාද විවාද කරන්නේ වාද විවාද තර්ක එක සූත්‍රයක් කියන බලන්න බුදුරජාණන් වහන්සේ විවාද කරපු එක සත්‍ය කලන් උඩ දාගෙන ආවේ ඊළඟට මේ එක එක කෙනා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාද විවාද හදාගෙන තර්ක විතර්ක හදාගෙන ආවේ බුදු කෙනෙක් ඒව කරන්නේ හැබැයි ඉතින් වාද විවාද නැතුව ඉන්නවා කියන එක සීලයක් ලෝකයක කතා කරනවා ශ්‍රමණ බබ ගෞතමයන් වහන්සේ ව කරන්නේ නැහැ කියලා හැබැයි ඒක සීල මාන්තරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සද්ධාවෙන් දෙන දාන වලදලා මේ ලෝකයේ සමහර අය පණි පණිවිඩාන පනක් ගෙන යනවා. මෙතන තියෙනවා අතෙන්ට ගිහලා රජවරුන්ගේ ඇමතිවරුන්ගේ පණිවිඩ අරන් යනවා. තැපැල් සේවය. සමහර සමන බ්‍රාහ්මණවරු. ඉතින් ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මේ ගිහියන්ගේ කාගවත් පණිවිඩේ මේ අරන් යන්නේ නැහැ. කොයි තරම් හොඳ සීලයක්ද කියලා ලෝකයේ අය කතා වෙනවා. ඒක සීල මාත්‍රයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු සද්ධාවෙන් දුන්න දේවල් වලදලා මේ කුහනා ලපනා නීමිත්තකා කුහන ලපන උඩින් වෙන එකක් පෙන්නල යටින් වෙන වෙන එකක් ලාභ සක්කාර වැඩි ලැබෙන විදිහට පුහු වරණනා තුොඳුල් වලනනා චාටු බස් කියලා දායකින් රවටලා මේ විදිහට ජීවත් වෙනවා තින් ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මෙහෙම ජීවත් වෙන්නේ නැහැ කියලා මාත්‍රයක් සීල මාත්‍රයක් ලෝකයේ කතා කරනවා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වුණාට ඒ වගේ දේවල් ඉතිවාහි භික්කවේ පුදුජනෝ තථාගතස් වන්නං වදමාන වදෙය පෘථග්ජනයටත් ඕක කියන්න පුළුවන් කිව්වා බුදුබණ විදිහට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සමහර ශ්‍රවණ බ්‍රහ්මණයෝ ශ්‍රද්ධාව දැන් ඔය කිව්ව සීලය කියන මජ්ක්‍ධිම සීලය. සමහර ශ්‍රවණ බ්‍රහ්මණයෝ ශ්‍රද්ධාවෙන් දුන්න දේවල් වළඳලා මේ විදිහට තිරස්ඥාන විද්‍යාවෙන් යුක්ත වාසය කරනවා. මේවා කියවනකොට පින්වතුනි මේ බුද්ධ කාලයේ බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කිරීම ආශ්චර්යයි කියලා හිතෙනවා. මම ඒක කියන්නම්. මොනවද ඒ කාලේ තිබ්බ විද්‍යාවල් කියලා? ඒ කියන්නේ ශාරීරික අංග බල්ල පලාපල කියනවා. නිමිති බල්ල පලාපල කියනවා. උල් උත්පාත බල්ලා පලාපල කියනවා සිහින පලාපල කියන සාරීරික ලක්ෂණ බල්ල පලාපල කියනවා මීෝකෑ වස්ත්‍ර බල්ලා සාතර කියන ගිනි පූජා පවත්වන හැඳින් පූජා පවත්වන ධානය පතුවලින් පූජා පවත්වනවා කණනංගෝ සහලින් පූජා පවත්වනවා සහල්වලින් ගිතෙල්වලින් තල්තෙල්වලින් පූජාපවත්න විශේෂ පූජාපවත්න සතු මරලා ලේ පූජ පුදලා පූජා තියෙනවා. අංග විද්‍යාව, වාස්තු විද්‍යාව, දේශපාලන විද්‍යාව, වාසනා උරගා බලනවා ලොතරැයි වගේ. ඊළඟට භූත විද්‍යාව, පොළොව යට බිංගේ කිඳ මැතිරීමෙන් කරන භූරි විද්‍යාව, සර්ප විද්‍යාව, විස වෛද්‍ය විද්‍යාව, වෘශ්චික විද්‍යාව, මූසික විද්‍යාව, පක්ෂි විද්‍යාව, විශාල පක්ෂි විද්‍යාව, ඉදුණු දේ මුල් කරගෙන අනාවැකි කීම, මතුරන් ලද ඊතලයට විද ආරක්ෂා කරන විද්‍යාව, මොංග පක්ෂ යනාදී මොංග පක්ෂයන් මුල් කරගෙන කරන විද්‍යාව, මේ වාගේ නොයේක විද්‍යාව. මේ වගේවා අද ලංකාවේ තිබ්බනම් කොහමද? මේ බුද්ධ කාලේ තිබ්බේවා. එකක්වත් බුදුරජාණන් වහන්සේ කරන්නේ ශ්‍රාවක සංඝයා කරන්නේ. තවදි කියන පින්වතුනි මේ කාලේ තිබ්බේවා. තව තියෙනවා. මැණික් වල සුභාසුභ කියන විද්‍යාවක් තිබිලා තියෙනවා. ඊළඟට දඬු වල සුභාසුභ කිරීම, කීම, වස්ත්‍ර වල සුභාසුභ, සුදු ඇඳුත් මෙහෙමයි, රතු ඇඳුත් මෙහෙමයි. මේ වගේ ඊළඟට කඩු ආදී සලකුණු වලින් සුභාසුභ කීම, ඊතල වලින් ඊතල වල සුභාසුභ කීම, දුණු වල සුභාසුභ කීම, ආයුධ වල සලකුණු වලින් සුභාසුභ කීම, ස්ත්‍රීන්ගේ හැඩහුරු කමින්, නාරි ලක්ෂණ වලින්, ඊට පස්සේ පුරුෂයන්ගේ හැඩහුරු කමින්, ඊළඟට දරුවන්ගේ හැඩුරුකමින් දැරියන්ගේ හැඩුරුකමින් දාසයන්ගේ හැඩුරුකමින් දාසියන්ගේ හැඩුරුකමින් ඒ කටයුතු තෝරාගත යුතු ඇතුන්ගේ ලක්ෂණ අසුන්ගේ ලක්ෂණ ඔටුවන්ගේ උෂභයන්ගේ ගවයන්ගේ බැටළුවන්ගේ කුකුලන්ගේ ඔටුවන්ගේ සුහුණන්ගේ මේ විදිහට සුහුණන් ඇඟ වැටීමේ පලාපල ඊළඟට වටුවන්ගේ ලකුණු කීම කණෙහි පළඳාගත් උපකරණවල පලාපල කැස්බෑවන්ට මතුරා පලාපල කීම ඔය පොල් වලට මතුරලා කරකවන්නේ කන පුනටවන් ඒ වගේ කැස්බෑවන්ට මතුරලා ඒ කාලේ කරලා තියෙනවා මුවන්ට මතුරා පලාපල කීම ආදී තිරස්තනින විද්‍ය මේ බුද්ධ කාලයේ තිබේවා අද කාලේ තිබ්බ කොහොමද? අද කාලේ ආන්තන් දේවාල දෙක තුනක් තියෙනවා. සාත්තර පොළව දෙක තුනක් තියෙනවා. නැකත් කේන්දර බලන තැන් ටිකක් තියෙනවා. ඔය ටිකනේ අඳුම් බලන තැන් ටිකක් තියෙනවා. එච්චරයිනේ. මෙච්චර ගොඩක් තියෙනවා. මෙච්චර ගොඩක් තිබ්බ කාලයක බුදු කෙනෙක් පහළ වුණේ. එතකොට මේ කිසිවකට යන්නේ නැතුව මේ ඔක්කොම ටික අත්හැරලා තිසරණ සරණට ඇවිල්ලා අමාම නිවන් දැක්කනේ. දැන් අපි ගත්තොත් පිටරට ගියොත් පිටරට ආයිත් මේවා නැහැ නේ. ලංකාවේ දේවාල යරවල් මේවා තියෙන්නේ. පිටරට ගියාට පස්සෙත් කොහොම හරි ඒවා නැතුව දේවාල එහෙ නැතුව මෙහින් සෙට් වෙනවා. ෆෝන් එකෙන් සෙට් වෙනවා. පේස්බුක් එකෙන් සෙට් වෙනවා මේ පිටරට ඉදලා පිටරට ඉඳලා මෙහි කෙනෙකින් කේන්දරේ බලා ගන්නවා මේ බුද්ධ කාලයේ තිබ්බ විද්‍යාවත් තව තියෙනවා ඒක තියෙනවා නෑ අහවල් නැකතට රජතුමාගේ යුද්ධ පිණිස නික්මීම වන්නේ එතකොට මේ නැකතින් තමයි රජුරු යන්න ඕනේ යුද්ධයට එන්න ඕනේ මේකයි කියලා අසවල් නැකතට රජතුමාට මේ ජය වෙනවා පරාජය වෙනවා කියලා රජතුමාට අයිති ඒවත් රජතුමා යන්න ඕන විදිය එන්න ඕන විදිය අඳින්න ඕන ආභරණ පළඳින්න ඕන ආභරණ කඩුව ගන්න ඕන විදිය ඔක්කොටම නැකත් හදනවා මේ බුද්ධ කාලේ තිබිලා තියෙනවා ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ අත්හැරපේවා. ඒතකොට මේව ඔක්කොම අතහැරලා ශාසනයට එන්න තරම් ඒ කාලේ ශ්‍රාවකයෝ කොච්චර මේ මේ විමුක්තියක් හොයාගෙන ගියාද? ඉතින් මේ කියන්නේ මේ ඔක්කොම ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ අත්හැරියා. කොච්චර හොඳද කියලා අසෘතවත් පුරුතඥයා කියනවා. ඒ කියන එක සීල මාත්‍රයක්. ඒ බුදුගුණ ඉදිරියේ පින්වත්නි මේක. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අසෘතවත් පුරුතඥයන්ට පවා මේවා කියන්න පුළුවන්. ඒ වුණාට බුදු කෙනෙක්ගේ ಗುಣ කියන එක ඒක සාමාන්‍ය කෙනෙකුට කියන්න අමාරුයි කියලා බුදුගුණ ටික කියනවා. ඒතකොට සාමාන්‍ය කෙනෙකුට කියාගන්න බැරි හිතාගන්නවත් බැරි බුදුගුණ කඳ මොකක්ද කියලා මේ දේශනාව තියෙනවා මේ දේශනාවේ තමයි මේ ශ්‍රමණ මත 62ක් මිත්‍යා දෘෂ්ටියෙන් පටල වුණ මේ සත්වයා ඒ කාලේ තිබ්බ ආගම් 62ක් ඒ ආගම් 62ම මේකේ තියෙනවා එතකට ඒ නිසා අපි ඒ සියල්ලුම ආගම් ඒ වගේම අදටත් ලෝකයේ ආගම් තියෙනවද ඒ සියලු ආගම් හැදුන විදිය මේ දේශනාවේ තියෙනවා මේට අවුරුදු 2600ක කලින් බුදුරජාණන් වහන්සේ ලෝකයේ ආගම් හැදෙන විදිය දේශනා කළා මේ ලෝකේ යන්දාක් මේ මනුස්ස වර්ගය ආරම්භ වෙලා මේ පෘථිවියේ පළවෙනි මිනිසයා හැදිච්ච දවසේ ඉඳලා කොහොමද මනුෂ්‍යයන්ගේ ජීවිතවලට ආගම් හැදුනේ කියලා මේ දේශනාවේ තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ඥානය ආශ්චර්ය අද්භූතයි. ඒකයි සක්වලවල් 1000ක් දහසක් සක්වලවල් කම්පා වුණා මේ දේශනාව මේ දේශනා කරන වෙලාවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තව මේ දේශන ඒ කියන්නේ ඒ ආගම් පිළිබඳ විස්තරයට ආවේ නැහැ. තවම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ පුරුතඥයන්ට පුළුවන් මේ විදිහට විස්තර කියන්න. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. සද්ධාවෙන් දුන්න දානි වළඳලා ඉතින් තව තිරස්තින විද්‍යාවල් වල ඊදී වාසය කරනවා බල මේ කාලේ තිබ්බ තවත් විද්‍යාවල් ඒ තමයි විවාහට නැකත් කියන ආවාහට නැකත් කියන අබු සැමියන් එක් කිරීමට නැකත් කියනවා අමු සැමියන් වෙන් කිරීමට නැකැත් කියනවා දීපු නාය ගන්ට ඊළඟ නාය දුන්නට පස අයිල්ලන්න බැරිවෙන්ට නැකත් හදනවා තියුණු ගුරුකන් පාලුවී නැතිවීමට ගුරුකන් දරුගක් රැකෙන්ට ගුරුකන් දිවාගුලු බැඳෙන් ගුරුකන් හනු හද කරන්න ගුරුකන් අත් පෙරලන්න ගුරුකන් හනු හිරවෙන්ට ගුරුකන් කංගගුලුවටෙන්න්න ගුරුකන් කන්නාඩියම් භූතයන් කැඳවල ප්‍රශ්නානවා ගෑනු දරුවන් ලවා පේන කියනේවා දෙවියන් ලවා පේන කියනේවා සූර්ය වන්දනා මහා බ්‍රහ්ම වන්දනා මන්ත්‍ර බලයෙන් කටින් ගිනිදැල් පිටි කිරීම මන්ත්‍ර බලයෙන් ලක්ෂ්මී පූජා කිරීම තිරිසන් මේ ආදි වශයෙන් තිරිසන් මේ විද්‍යාවෙන් ජීවත් වෙනවා ඒ කාලේ මන්ත්‍ර බලයෙන් කටින් ගිනි පිට කළා කොච්චර විද්‍යාවල් ඒ ඔක්කොම අත්හැරලා මිනිස් මේ බුද්ධ කාලේ තිබේවා ඒ කාලේ ගන්ධාරි මණිකාදී විද්‍යාව තිබ්බා මන්ත්‍ර බලයෙන් අහසින් යනවා ගන්ධාරි විද්‍යාව මන්ත්‍ර බලෙන් අහකාසින් යනවා. දැන් පිළිඳ වච්ච මහරහතන් වහන්සේ මේ පැවිදිවෙන්ට කලින් ආකාසයෙන් ගිය කිරි. ඒ මේ ගන්ධාරිකෙන විද්‍යාවෙන්. එතුර ආකාසි යනක බුදුරජාන්ස යම්දවසක රජගහනුරටාව දාන්තල යට හසි යන්නව. එතුර යා මන්ත්‍ර විද්‍යාවෙන් හොයලා හොලා බලන්නකට හොයාගත ක්‍රමයක් තමයි යංකිසි කෙනෙක් මහා ගන්ධාර විද්‍යාව දන්නවන මේ චූල ගන්ධාර විද්‍යාව දන්න කෙනෙකුට හසි යන්න බෑ කියලා. එයා හිතුව බුදුරජාණන් වහන්සේගව මහා ගන්ධාර විද්‍යාව තියෙනවා කියලා. එයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා ගහ මහා ගන්ධාර විද්‍යාව මට ඕන කියලා. ආ දෙන්නම් කිව්වා. මොකද කරන්න ඕනේ? කොහොම අපි වගේ මහාන වෙන්න ඕන කිව්වා. මහාන ඕන. ඊට පස්සේ සීලේ දුන්නා. ධර්මය දුන්න තිසර මේ දුන්න අර ඔක්කොම අතරලා හිතේ බලෙන් හසින් ගියා ඔක්කොම අතරියනේ ඉතින් ඒ නිසා ඒ කාලේ බුද්ධ ශාසනයට ඔක්කොම අත්හැරලා ආවා අද මෙහෙම යනවා මේ සසර පුදුම එකක් ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාලේ ඉතින් මේකයි කියේ යුග දෙකක් ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ කෝගෙන් වැලකී වාසය කළා ඉතින් ලෝකයේ ඒක කතා වෙනවා ඒවා තව මේ තව ඒ කාලේ තිබ්බේවා තියෙනවා මේ බලන්නේ බුද්ධ කාලේ තිබ්බේවා ඒ කියන්නේ සාන්තිකර්ම භාරෝප්පු කිරීම පොළොව යට හිඳ මතුරා ගුරුකම් කිරීම නපුංසකයා පිරිමියෙකු කිරීම පිරිමියා නපුංසකයෙකු කිරීම ගෙවල් ගැනීමේ දිශාව පෙන්වා දීම අලුතින් නිවාස දැනීමේදී පුද පූජා පැවැත්වීම වතුර මතුරා මූණ සේදවීම වතුර මතුරා නැහැවීම ගිනි පිදීම ලය විරේක බඩ විරේක වමනය කරවීම වස්ති කරවීම ශීර්ෂ විරේක කනට තෙල් පිඹීම ඇස් වේදකම නස්න කිරීම ඇස් වලට අඳුන් සෑදීම ප්‍රතිආංජන සෑදීම ශෛල්‍ය කර්ම කිරීම ලදරු චිකිත්සාව කාය චිකිත්සාව වනවලට බෙහෙත් සෑදීම මෙන්න ඒ කාලේ තිබිලා තියෙන ඒවා ඒ කාලේ විමුක්තියක් හොයාගෙන ගිහිල්ලා සමන බ්‍රාහ්මණවරු විදිහට මේවා තමයි කර කර ඉඳලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි ඒ කොහොම අතහැරලා. ඒ අතහැරීම සීලයකට එන්නේ. බලන යම්කිසි තිරස්චාන විද්‍යාවක් අත්හැරීම එයාගේ මහා සීලයක් කියනවා. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ඉදං කෝතම් භික්කවේ අපමතකං ඕරමතකං සීලමතකං යේන පුතුජනෝ තථාගතස් වන්නං අදමානෝ වදේය. පින්වත් මහණෙනි බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියනවා නම් ඒ අය මේ වගේ අල්ප මාත්‍ර දෙයකින් ස්වල්ප දෙයකින් සීල මාත්‍රයකින් තමයි ලෝකේ මිනිසු බුදුගුණ කියන්නේ. මේ පෘථජන මිනිසු ධර්මය අවබෝධ කරපු අය. අත්තිභික්කවේ අඤ්ඤේව ධම්මා ගම්භීරා පින්වත් මහණනි ඒ උනාට තියෙනවා තව වෙනත් ධර්මිය ගම්බීරයි. දුද්දසා දකින්ට අමාරු දුරනුබෝධා අවබෝධ කරන්න අමාරු සන්තා ඒ සාන්තයි පනීතා ප්‍රනීතයි අතක්කාවචරා තර්ගයට ගොදුරුවෙන් නැති නිපුණා දක්ෂ පණ්ඩිත වේදනයා නුවනැත්තන් විසින් දැනගත යුතු ඒ තතාගතු සයන් අභිඥා සංචිකත්වා පවය දේති ඒ ඒ ඒ වගේ දේවල් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරන ස්වයම්භූඥානය කාටවත් අවබෝධ කරගන්න අමාරු හිතාගන්නවත් දැරි දේවල්. ඒහි තතාගතන්සේ යථභූත යථා බුච්චන් වන්නන් සම්මාවදමාන වදේය ඊට ප අන්න ඒව ගැන කවරු හරි කියනවන ඒගැන බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය ගැන කවරු හරි කියනවන බුදුරජාණන් වහසේ ඥානය ගැන කවරු හරි කියනවන අන්න ඒකනම් බුදුගුණ කීමක් තමයික ඊට පස් බුදුරජාණන්සේ දේශනා කරනවා කතමේච භික්කවේ දම්මා ගම්බීර දුද්ධහ මොනවදේ ධර්මය අවබෝධ කරන්න අමාරු සාන්ත ප්‍රනීත තර්කයට ගොදුරුවෙන් නැති දක්ෂ නුවනැත්තන් විසින් දැනගත යුතු බුදුරජාණන් වහන්සේ ශ්‍රම්බෝධඥානින් අවබෝධ කරපු තදාගතයන් වහන්සේගේ ගුණ කියනවනම් ඇත්තටම කියන්න ඕන ගුණටික මොනවද කියලානවා. මනාකොට කියනවනම්. ඕන දැන් තමයි පින්වතුනි බුදු ගුණ. දැන් තමයි බුදුරජාණන් වහන්සේ ගැන හිතාගන්න බැරි ගුණ කියන්නේ. කියනවා සන්තිවික්කවේ ඒකේ සමන බ්‍රහ්මනා පුබ්බන්ත කප්පිය පුබ්බන්ත කප්පිකා පුබ්බන්තානු දිට්ඨිකෝ පුබ්බන්තං ආරබ්බ අනේක විහිතානි අභිවෘත්ති පදානි අභිවදන්ති අට්ඨාරසානි වත්තුහි පින්වත් මහණෙනි මේ ලෝකයේ සමන බ්‍රාහ්මණයින් ඉන්නවා මේ අතීත ජීවිතවල කෙලවරක් කල්පනා කරලා කෙලවරක් ගැන හොයලා ඒ තුලින් මතවාද හදාගන්නවා. ඒ තුලින් මතවාද හදාගෙන අතීත ජීවිතයේ අරඹයා මතවාද ප්‍රකාශ කරනවා. අතීත ජීවිතය පිළිබඳව කල්පනා කරලා අතීත ජීවිතය ගැන මතවාද ගොඩනගාගෙන සමන බ්‍රාහ්මණවරු ඔය ආකාරයට ප්‍රකාශ කරන මතවාද තියෙනවා 18ක්. ඔන්න දැන් ආගම් 18ක් ඉස්ලාම් කොටසේ ආගම් 18ක් විස්තර කරනවා. කොහොමද මේ ලෝකයේ ආගම් කියන ඒවා හැදෙන්නේ කියලා. ඔන්න බලන්න හොඳ නුවනින් පිහොද මේක කලින් අහල නැති අපි නිතර පාවිච්චි නොකරන විස්තරයක් නිසා මේක ශ්‍රීබුද්ධියෙන් අගන්න පින්වත් මහණෙනි ඒකේ සමන බ්‍රහ්මණ සස්සතවාදා මේ සමහර සමන බ්‍රහ්මණිනෝ ශාස්ත්‍රතවාදී ශාස්ත්‍රතවාදී කියන්නේ සදාකාලික දේවල් තියෙනවා ආත්මයක් තියෙනවා සදාකාලිකයි කියන හැඟීම මා වාදයේ මතේ දෘෂ්ටිය තියෙන ආගම් තියෙනවා සදාකාලිකයි කියලා ඊට පස්සේ ඔවුන් තමා ගැනත් ලෝකය ගැනත් ශාස්වතයි කියලා කියන්නේ කරුණු හතරකින්. මොනවද ඒ කරුණු හතර? මේ මෙන්න මේකයි. ඔන්නේ කරුණු හතර ලෝකේ නිට්ටයයි ශාස්වතයි කියලා අදහස ලෝකේ ඇති වුණ විදිහ මේ කියන්නේ. හොඳට මේක නුවණින් විමසන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔන්න එක ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ඉන්නවා. ඒ කියන්නේ යම්කිසි ආගමික නාගම් මතයක් ඉදිරිපත් කරන කෙනා. ඉස්ලාම කෙනෙක් ඉන්නවා. මෙයා මොකද කරන්නේ? හොඳට භාවනා කරනවා. හොඳට හිත සමාධි කරනවා. හිත ධ්‍යාන වලට ගන්නවා. ධ්‍යාන වලට අරගෙන හොඳට හිත පෙර ජීවිතවලට දකිින්ට යොමු කරනවා. එතුර යාට පේනවා ජීවිත එකක් දෙකක් තුනක් හතරක් ජීවිත තියහක් මේ විදිහට ජීවිත ලක්ෂ ගාන කාපසර වීම. මං කෑවේ මෙහෙම බිව්වේ මෙම ඇන්ද මෙහෙම ඊළඟ මේ වගේ සැපදුක් වින්ද මං මෙහමිටිය කියලා ජීවිත ලක්ෂ ගානක් පේනවා. මෙන්න මේ ආකාරයට මෙයාට පේන්ට ගත්තර පස්සේ මෙයාට හිතට පැහැදිලි වෙනකොට මෙන්න මෙයා මොකද කරන්නේ මෙයා මතවාදයක් ගොඩනගෙනවා මෙයා ලෝකෙට කියනවා ආත්මයක් ලෝකයක් සදාකාලිකයි වඳ බැහැලා ඒ කියන්නේ ආත්මයන් ලෝකයයි සදාකාලිකයි වද බැල වද බැලකැන මේකින් ඇති දෙයක් නෑ ඇයි මෙයා කියනවා මේ ඒ ආත්මය කියනක ඒසිකා ස්තම්පේවාගේ නගරයක මැද තියෙන ඒක හැමදාම තියෙන එක සදාකාලික වස්තුව මොකද මම එහෙම කියන්නේ මං ජීවිත ආපසට බලබලායනට මර පේනවා මේ ලෝකෙ තියෙනවා ඇරෙන් ගිය ජීවිත තිබිලා තියෙන කොහේ හරි පෘථිවියනේ ඊට කලින් ජීවිතේ පෘථිවියනේ එක මේ ලෝක සංනිවාසයනේ ඊට මේ සක්වලනේ මේ සක්වල ලෝකය කියන එක සදාතනික අය අර පේන පේන ජීවිතේ තියෙනවා මේක අනිතකම තමයි ගිය ජීවිතේ කවුද ඉපදලා තියෙන්නේ තමන් වෙන කෙනෙකුට නෙවෙයිනේ එතකොට කල ආපසට ආපසට බලනකොට මම කියලා කෙනෙක් මම වෙනස් වෙවි යනවා. ගවයෙක් වෙනවා ඉන්න කෙනා ඊළඟ ජීවිතේට කුරුල්ලෙක් වෙනවා. ඊළඟ ජීවිතේට මේ තව මිනිසෙක් වෙනවා ඊළඟ දෙවියෙක් වෙනවා. නමුත් අර දිවසින් බලන කෙනාට කියන්නේ මම තමයි එහෙම ඉපදුනේ. ඒතර මම කියන කෙනෙක් ජීවිතෙන් ජීවිතේට ඉන්නවා. ඒ කියන්නේ දැන් ඔහොම බැලුවොත් එimhe ගොඩාක් අයගේ අදහස ඕකනේ. කලින් ජීවිතේ මම මම කියලා එකක්. ඒතකොට එයාට පේනවා ජීවිත වෙනස් වුණාට ලෝකයක් සක්වලක් කියලා එකක් තියෙනවා. ඒක ස්ථිරයි. මම කියන එකක් තියෙනවා ස්ථිරයි. අන්න එයා ආගමකට ආවා. ඔන්න තමයි ලෝකයේ ශාස්වතයි ආන් මේ ශාස්වතයි කියලා යාගමක් බී කරනවා. ලෝක යම්කිසි අපි බුද්ධ ශාසනය ගත්තොත් අපි සතර සතිපට්ඨානය ඊළඟට තිසරණය මොනවා කතා කළත් අවසානයේ අපි ඇතුළේ තියෙන දර්ශනය අනිත්‍යයි. දුකයිනේ, අනාත්මයිනේ. ඒ ත්‍රිලක්ෂණයනේ තියෙන්නේ. චතුරාර්ය සත්‍යනේ අපේ දර්ශනය. මුළු බුද්ධ ශාසනයම සංක්ෂිප්ත කරලා ගත්තට පස්සේ. ඒකෝර යම්කිසි ආගමක ඒ ආගමේ සංක්ෂිප්තයට ගත්තට පස්සේ ඒ ආගමේ තියෙනවා නම් ආත්මය කියලා එකක්. ලෝකය හෝ තමා හෝ ආත්මයි කියලකත් තියෙනවා මෙන්න මේ විදිහට තමයි හැදිලා තියෙන එක කවුරු හරි කෙනෙක් ඉස්සෙල්ලාම පළවෙනි කෙනා ජීවිතේ ආපස්සට බල්ල බල්ලා එයාට පේන දේ තමයි එයා බොරුවක් කිව්වේ නෑ එයාට පේන දේ කිව්වේ පේන දේ ඒ වුණාට ඔකේ සිද්ධ වෙන දේවල් ටික දන්නේ කවුද බුදුරජාන් වහන්සේනේ ඒ කියන්නේ වෙනස අරයට ඒවා විනිවිද දකින්න බෑනේ ඉපදෙනවා පේනවා ඉපදිච්ච තැන ටික පේනවා ඊට පස්සේ ඕක තමයි කො ඉදම්බික්කවේ පටමන්ට හානං ආගම්ම යන් ආරබේකේ සමන බ්‍රහ්මණ සාස්තවා දසසතන් අතානන්ට ලෝකංච පඤ්ඥාපින්ති ඕක තමයි පලවිනි ක්‍රමේ ය මේ ලෝක යම් කිසි කෙනෙ මේ ඇත කියන දෘෂ්ටියට ඇවිලා තමත් ලෝකය සාස්වතයි ආත්මයක් තියෙනවා කියන තැනටෙන්ට පලවිනි ක්‍රමේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙවෙනි ක්‍රමේ දෙවෙනි ක්‍රමේ තමයි ඔන්න කෙනෙක් ජීවිතය ආපසර බලනවා එයා බලනවා ජීවිතේ ආපසර බලනකොට යාට පේනවා සංවා ජීවිත ලක්ෂණ නෙවෙයි යාට මේ කල්පේ මුල්තේ හපේනවා සංවාට කල්ප ඒ කියන්නේ ලෝකේ විනාශ වෙවි යන කල්ප ඊළඟට විවට්ට කල්ප ලෝකේ හැදෙන කල්ප ඒවත් ආපසර බලනවා එහෙම බලනකොට සංවට කල්ප එකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් මේ විදියට දහයක් සංවට කල්ප දහයක් විතර බලනවා ආපස්සට. ආපස්සට සංවට කල්ප 10ක් විවට කල්ප 10ක් බලනවා. කියන්නේ මේ කල්ප විනාශය ඇති වෙන, කල්පය හැදෙන. ඒ වගේම බලනවා ආපස්සට ධ්‍යානෙ. ඒ වගේ බලනකොටත් පේනවා ලෝකේ විනාශ වුණාට ආය හැදෙනවා. ඒ කියන්නේ තියෙනවා එකක්. මම මැරුණාට ආයෙ පැදෙනවා. එහෙනම් තියෙනවා එකක්. ඔන්න එයත් කියනවා මම දැකේ මෙහෙමයි. මම දැක්කේ මෙහෙම. ඒ නිසා නිත්‍ය වූ ආත්මයක්, නිත්‍ය වූ සදාකාලික ආත්මයක් තියෙනවා කියලා. එයා තාගම බී කරනවා. ඔන්න ඒක ආගම බීවිච්ච අනිත් ක්‍රමී. ඒ කියන්නේ අරයටත් වැඩිය දැකලා. ඒ වුණාට ඒකෙත් යථා ස්වභාවය දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒතර මේ ලෝකේ ආගම් එකපාරම පින්වතුනේ බොරුවටම හැදුන්නේ නැහැ. කියන්නේ මොනවා හරි ඒ ඒ ආගම බිහි කරපු කෙනා දැක්ක හිතපු දෙයකට තමයි ආගම බිහි කරන්නේ. ඊළඟට පින්වත්නි තුන්වෙනි කෙනා තුන්වෙනි කෙනා මේ ආගම මේ බුදුරජාණන් දේශනා කළා. ඕක තමයි දෙවෙනි ක්‍රමී. ඊළඟට තුන්වෙනි ක්‍රමේ තමයි මේ ලෝකයේ කෙනෙක් ආපස්සට හොඳට බලනකොට සංවට්ට විවට්ට කල්ප 30 40 පේනවා. ජීවිත සං ලෝකේ කල්ප 30 40 පේනවා. ඒකෙත් පේන්නේ ලෝකයක් හැදෙනවා නැති වෙනවා, තමනුත් උපදිනවා මරනවා. හැදෙනවා නැති වුණාට එයාට අනිත්‍ය කියන සංඥාව එන්නේ නැහැ. එයාට කියන්නේ ලෝකේ නැති වුණාට ආය හැදෙනවා. ඒක එයත් වෙනවා ලෝකේ නිට්ටයයි, ඊළඟට තමනුත් ආත්මයි. ආත්මයි කියලා එකක්. දැන් ওই තුන්වෙනි ක්‍රමේ. ඊළඟ හතරවෙනි ක්‍රමේ තමයි ඊළඟ කෙනාට පේන්නේ නැහැ. ඊළඟ කෙනාට පේන්නේ නැහැ. ඊළඟ කෙනාට මොකද වෙන්නේ? එයාට තර්ක කරන්න පුළුවන්. පින්වත් මහන්නේ මෙහි ඇතැම් සමනා බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් තර්ක කරනවා. එක එක විදිහට විමසනවා. තර්ක කරමින් කරුණු රැස් කර කර විමසා විමසා Tamanට වැටෙන පරිදි කරුණු රැස් කොට මෙහෙම කියනවා. ආත්මයත් ලෝකයත් සදාකාලිකයි. වැඳ බහැලා තියෙන්නේ. ගිරිකුලක් වගේ තියෙන්නේ. නගරයේ මැද නොසිල් වෙන පරිදි තිබෙන ඒසිකා ස්තම්භයක් වගේ ඒ සත්වයන්මයි එක එක තැන උපදින්නේ. භවයෙන් භවයට සැරස සැරිසරන්නේ එක්කෙනෙක් කියනවා. චුත වෙන්නේ උපදින්නේ සදාකාලික වස්තුවක් වගේ පවතින එකෙනෙක්මයි කියනවා. ආත්මයක් කියලා එකක් තියෙනවා. මේ විදිහට මෙයා මෙයාගේ දර්ශනය දානවා. දැන් ওই හතරවෙනි ආගම. පළවෙනි එක මතක තියාගන්න මේ හතරෙමාවේ මේ ආත්මයක් තියෙනවා කියලා. ඒ තමයි ජීවිත ලක්ෂයක් විතර බැලුවා. ඒතර පේනවා එකම ලෝකෙ ඉපදින්නේ තමා මෙරි මෙරි උපදිනවා. ඒ කියන්නේ ඉන්න අය කෙනෙක්. ඊළඟ එක්කෙනා සංවට විවට කල්ප බැලුවා. ඊළඟ එක්කෙනා සංවට විවට කල්ප 40ක් විතර බැලුවා. ඒත් එන්නේ එකට. හතරවෙනි එක්කෙනා තර්ක කර කර ආගම හැදුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කවුරු වුණත් ඔය ආශාස්වත දෘෂ්ටියට එන්නේ ආත්මයි තියෙනවා නිත්‍යයි කියන තැන ආත්මයි කියන තැනට එන්නේ යමක් ඇත කියන තැනට එන්නේ ওই කාරණා හතරෙන් කියනවා. ඉතින් අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කරුණු හතර විස්තර කළා පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ මේ කාරණේ අවබෝධයෙන්ම දන්නවා. මේ අය මේවා ආගම් හදාගත්තේ මෙහෙමයි, දෘෂ්ටි හදාගත්තේ මෙහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ කියන්නේ මේ දෘෂ්ටි මේ විදිහට ග්‍රහණය කරගත්තොත් මේ විදිහට බැඳලා ගියොත් මේ මේ ආකාරයෙන් උපත් ලබාගෙන මරණින් මතු මේ විදිහට පළෝ යාවී කියලා තථාගතයන් වහන්සේ මෙයක් දන්නවා. දැන් මෙයාලා වෙච්ච දේවල්ට කියන්නේ ආගම හැදුවේ. බුදුරජාණන් වහන්සේ දන්නවා. ඔය වෙච්ච දේවල් වලින් මෙයාලා හිතන ඒවායි, කියන ඒවායි, දෘෂ්ටි දාන ඒවා කියන ඒවායි මෙයාලා ඊළඟට මරණයට පස්සේ කොහෙද යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පේනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ දේශනා කරනවා මේකට වඩා උත්තරීතර දේවලුත් දන්නවා. ඕතනින් එහා දේවලුත් බුදුරජාණන්සේ දන්නවා උත්තරීතර දේවල්. ඊට පස්සේ ඒවා දැනගත්තා කියලා අමුතුවෙන් ඒවට බැඳෙන්නේ නැහැ. එහෙම බුදුරජාණන්සේ ඕවා දැනගත්තා කියලා බුදුරජාණන්සේ ඒවට බැඳෙන්නේ නැහැ. අද කාලේ ඒවා දැනගත්තා නම් කොහොමද? පතර කීයකට ලියයිද? කුක් වෙබ්සයිට් හදයි. අමුතු දර්ශන දායි. බුදුරජාණන්සේගේ නැහැ. ඊට පස්සේ කියනවා මේ දෘෂ්ටිවලට හසු නොවෙන නිසාම තමා තුළම නිවී ගිය බව තමයි අවබෝධ වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කිසිම දෘෂ්ටියකට අහු වෙන්නේ නැහැ ඔය ක්‍රම අතරින්ම තමා තුළම නිවිලා. ඒ වගේම පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ ওই දෘෂ්ටි හතරට බැඳීමට හේතු වූ ඒ ඒ තැන්වල සැප දුක් විඳී බවට ඇති වේදනාවන්ගේ හට ගැනීමක් නැති වී යාමත් ආස්වාදයට ආදීනමයන් නිස්සාරණයන් ඒ වූ ආකාරයෙන්ම අවබෝධ කරගෙන උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා ඉන්නේ බුදුරජාණන් සියල්ලගෙම නිදහස් පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේගේ සුවකීය විශිෂ්ට ඥාණයෙන් ප්‍රඥාවෙන් සාක්ෂාත් කරපු යම් යම් දේවල් ඇද්ද ඒ දේවල් තථාගතයන් වහන්සේගේ යථාර්ථ වශයෙන්ම තිබෙන ගුණය වර්ණනා කරනවා නම් වර්ණනා කළ යුතු දේවන ගාම්භීර දැකීමට දුෂ්කර අවබෝධයට දුෂ්කර ශාන්ත වූ ප්‍රණීත වූ තර්කයෙන් තර්කගෝචරයෙන් තොර වූ සියුම් වූ නුවණැත්තන් විශේෂ වූ මේ දේවල් තමයි වර්ණනා කරන්න ඕන කියනවා බුදු ගුණ ඇත්තටම කියනවා නම් මේවා කියන්න ඕන කියනවා මේ ලෝක ආග මතවාද හැදිච්ච විදිහ බුදුරජාන් වන්සේ දන්නවා ඒ කිසිවත් දැනගත්තට ඒවත් එක බැඳිලන තමන් ඒ දෘෂ්ටිවලන ඇතුළෙම නිවිලයින්නේ ලෝකෙට කියන්න අමුතු කෙලෙසයක් බුදුරජාණන් වහන්සේටන බුදුරජාන් වන්සේ සෑම දෙක මාස්වාද ආදයන විනිසරණය දන්නවා එතනින් එහා දෙයක් වුණත් දන්නවා බුදුරජාන් වන්සේ පිරිනිවනට වැඩි කෙනෙක් මේවා තමයි කිව්වා මේ ගුණ පේන්නේ නැහැ කිව්වා මේ ප්‍රදර්ශනයන්ට හිතාගන්නවත් බෑ කිව්වා ඒ නිසා ඔය තමයි මේ සූත්‍රයේ පළවෙනි බණවර ඔබ සූත්‍රයෙන් කියන මම හුරුවක් සහ නොයසූ දහම් පරයය අහන්න සැලසීමක් කරන්නේ දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේ ලොකු සංස්කෘතික පරිවර්තනයේ තියෙනවා අරගෙන කියවන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ යන්තා ආගම් දර්ශන මතවාද දෘෂ්ටි ඇති වෙන යම් වැඩ පිළිවෙලක් තියෙනවා ඒ සියල්ල දන්නාසේක දකිනාසේක ඒ සියල්ල නිදහසූසේක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා ඉතින් පින්වත්නි අද දවසේ අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නුවර පදිංචි පින්වත් ඩිලාන් ගිහිරියාගම මහත්මයා සහ සෝනාලි යසෝදරා නාවානකි මහත්මි විසින් මේ ධර්ම දේශනාව පවත්වන්නේ මේ සූත්‍රයෙන් බ්‍රහ්මජාල සූත්‍රයෙන් පළවෙනි බණ විතරයි ඔය දේශනා කළේ ඊළඟට තියෙනවා මේ ලෝකේ මැව්වා මේ ලෝකේ මැව්වා කියන දෘෂ්ටිය කොහොමද එන්නේ සත්වයෝ මැව්වා මවන දෙව් පියාණෝ සිටිනවා කියන අදහස කොහොමද ලෝකෙට ආවේ කියලා ඊළඟ බණ වලින් විස්තර කරනවා බලන්න 2600කට කලින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මැව්වා කියන අදහස කොහොමද ආවේ කියලා විස්තර කළා පුදුම සහගතයි මේ විස්තරේ බුදු කෙනෙකුට හැරනම් මේ වගේ අගක් මුලක් කියන්න කිසි කෙනෙකුට බෑ ඒවගේ තම ආගන්වලට ගිය කෙනෙකුට එහෙම බුදු කෙනෙගේ ධර්මයක් හමුුණ මේ සක එකෙන් ගැලවෙන්නත් බෑ අපි ඒ විස්තර ඊළඟ දවසිගෙන ගනිමු හවන්ත පින්වත්නී අද දවසේ අස්්‍රීමත් සම්බුදු සරණ උතුන් දහන් වැඩිස්ටානී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ගැන තමයි තේරුම් ගන්නේ ඒ බුද්ධ ශාසනය බිහි කළ ශාස්තෘන් වහන්සේ ගැනයි තේරුම් ගන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ගැනයි පැහැදීම ඇති කරගන්නේ. එතකොට අපි මේ දවස්වල විශේෂයෙන් කතා කරන කාරණාව නිතර අපිට අහන්න නොලැබෙන දේශනාවක් අපි ඉගෙන ගන්නේ. ඉතින් අදත් ඒ ගැන අපි ඉගෙන ගනිමු. මුලින්ම අපි සිහිපත් කරනවා අද දවසේ අස්ලිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය තුලින් විකාශනය කරවන්නට නොම්බර් 48 කජුගහවත්ත ගොතටුව අංගොඩ යන ලිපිනේ පදිංචි පින්වත් HP ලංකාදේව මහත්මයා සහ නර්මදා සුභාෂිනී මහත්මිය ඒ වගේම ඩඩ විජිතාමෑනියන් මේ පින්තු මුල්ලා වසර දහතුරට පෙරමිය පරලෝගිය ජී අමර සේන පියානට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත්ව සිටින සියලු දිනාට සිත් පිනිසත් ලෝකීට සිත් පිනිසත් අද මේ ධර්මදානී පින රැස් කරගන්නවා මීට කලින් වැඩසටහනෙත් ඒවාගේම අදත් අපිගෙන ගන්නේ බ්‍රහ්ම ජාල සූත්‍රය බ්‍රහ්ම ජාල සූත්‍රයේ දේශනා කරපු මොහොතේ දේශනා කළ අවසන් වෙනකොට ලෝකධාතු දාහක් හිරු මඩලවල් දාහක් ඇති සඳ මඩලවල් දාහක් ඇති චක්‍රාවට දාහක් කම්පා වෙලා ගියා සෙලවිලා ගියා ඒ බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ඒ ඥාන සමුදාය ගැන කියවෙන දේශනාව ඉදිරියේ මේ දේශනාව දීඝනිකායේ පළවෙනි දේශනාව ධර්ම සංගායනාවේදී පළමුවෙන් සංගායනා වුණ ධර්ම දේශනාව තමයි බ්‍රහ්මජාල සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රයේ පිංගතුනි දීඝනිකායේ තියෙන දීර්ඝ දේශනාවක් නිසා සාමාන්‍යයෙන් අපිට වැඩසටහන් වලදී පවා පැයකමාර දෙකක් ඇතුළත මේ දේශනාව සම්පූර්ණයෙන් කරන්න අමාරුයි ඒ නිසා අපිට මේ දේශනාව නිතර අහන්න අවස්ථාව ලැබෙනවා අඩුයි අනිතක මේ දේශනාවේ තනිකර තියෙන්නේ මේ ලෝකයේ ආගම් ඇති වෙන විදිහ. මතවාද ඇති වෙන විදිහ. දැන් මෙතන මූලිකම පූර්වාන්ත අප්‍රාන්ත කියලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ ඉන්න ජීවිතේට කලින් පෙර ජීවිත බලලා ඇති වෙන දෘෂ්ටි 18ක් ගැන තියෙනවා. ඉස්සරහා ජීවිතේ මැරුණාට පස්සේ වෙන මොනවද වෙන්නේ කියලා ඇති වෙන දෘෂ්ටි 44ක් තියෙනවා. ඒතකොට දෘෂ්ටි 62ක්. පූර්වාන්ත අප්‍රාන්ත මේ ජීවිතේට පෙර ජීවිත සහ පසු ජීවිත මුල් කරගෙනම ආගම් 62ක් ඇති වෙනවා. එතකොට මේ විදිහේ ආගම් පිළිබඳව දෘෂ්ටි පිළිබඳව මතවාද පිළිබඳව විස්තර වෙන වෙන කිසිම තැනක් නෑ මේ සියල්ලම එක තැන විස්තර වෙන ඉතින් ඒ නිසා මේ ලෝක යන්තා කදට වනත් ආගම් තිනවාද ඒ සියලු ආගම් මේ මෙන් මේ ක්‍රමයට තම ඇතිවන්න දැන් අද අපි ඉගෙන ගන්න කාරණාව තියෙන මැව් මාදය මේ දෙවියන් වහන්සේ අන්නයි මවන ලදී කියන අදහස කොහොමද ලෝකෙටාවේ කියලා එතට ඊට කලින් අපි ආපහු සූත්‍ර දේශනාව මොහොතක් සිහි කරගනිමු ඒ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ රජගහනුවරින්දලා නාලන්දාවට වරිනවා දීර්ගමාවතේ. වරිනකට ඒ බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් පිටුපසින් සුප්පිය කියන පිරිවෙජයයි සුප්පිය කියන තාපසයයි බ්‍රහ්මදත්ත කියන ඔහුගේ අතවැසියා. ඒ දෙදෙනා සංඝයාට පිටුපසින් යනවා. ඉතින් මේ සුප්පිය පිරිවැජයාට බුදුරජාණන් වහන්සේගේ අගුණමයි යාට කියන්නේ යා කියන්නේ යාට රුසන්නේ. ධර්මයේ සංග්‍රහණයේ අගුණමයි කියන්නේ. ඊළඟට ඔහුගේ ශිෂ්‍යයා බුදුගුණ කියනවා, ධම්ගුණ කියනවා, සංඝගුණ කියනවා. ඉතින් මෙහෙම බොහෝ දුරට ගිහිල්ලා ඉදා රාත්‍රියේ නාලන්දාවට යන්න බැරි වුණා. අතරමැඟ අම්බල අම්බලට්ටිකාවේ. රාජකාරාමේ තමයි රාජකාගාරේ රජවරු හදපු සනිවාතාකාරයක් එකතු වෙන ප්‍රජාශාලාවක් වගේ එකක්. එහි තමයි භාග්‍යතුන් වහන්සේ නැවතුනේ. අර දෙන්නත් එහෙම නැවතුණා. ඒ රැලි වෙන කල්ලුමුත් අර සුප්පිය පිරිවෙජ්ජා බුදුරජාණන් වහන්සේට බයිනවා ධර්මයට බඳිනවා සංඝයට බයිනවා. ඔහුගේ ගෝලයා බුදුරජාණන් වහන්සේට ගුණ කියනවා ධර්මයට ගුණ කියනවා සංඝයට ගුණ කියනවා. පහවද උදේ සංඝයා කතා කළ මේ බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ නානාදි මුත්තිකතාවය මේ සත්වයන්ගේ තියෙන වෙනස්කම් හැඟීම් වල සිතිවිලි වල ජීවිතවල තියෙන වෙනස්කම් දේශනා කරපේක කොයි තරම් ආශ්චර්ය දෙයක්ද මේ බලන්න ගුරයි ගෝලයාගේ අදහස් දෙකේ වෙනස. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ ටෙන්ට් වැඩම කළා සංඛ්‍යාගෙන් කොහොමද කතා කර කර හිටියේ. ඊට පස්සේ කාරණාව කියයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේට උනත් කවුරු හරි බැන්නොත් ගැරහැවොත් ඊළඟට දොස් කිව්වොත් ඒ වෙලාවට ගැටෙන්න අමනාප වෙන්න තරහ ගන්න යන්න එපා. මොකද එහෙම වුණාට පස්සේ ඒ කියන දේ ඇත්තද නැත්තද කියලා හොයාගන්න අමාරුයි. ඉතින් යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට දොස් කියනවා නම් ධර්මයට සංගරත්නයට දොස් කියනවා නම් සිහි බුද්ධියෙන් කල්පනා කරලා බලන්න මේ කියන ඒවා තියෙනවද? මේ කියන ඒවා බුදුරජාණන් වහන්සේ තුල නැහැ, ධර්මයේ තුල නැහැ, සංගය තුල නැහැ. ඊට පස්සේ ඒක ලියා ගන්න. තමන් ඒ වගේ පටලැවෙන්නේ නැතුව. ඒ ප්‍රශ්නේ තමන්ම හිතෙන් ලියා ගන්න පටලැවෙන්නේ නැතුව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංගරත්නයේ ಗುಣ කිව්වොත් අමෝද උද්ධාමයකට පත් වෙන්න එපා. ඒ වෙලාවට කල්පනා කරන්න මේවා බුදුරජාණන් වහන්සේ තුල ධර්මයේ තුල සංගරත්නයේ තුල තියෙනවද? එහෙම තියෙනවන අමුතුුවෙන් තියෙන දෙයක් තියෙන කියලා ඒකෙත් පරලවෙන්න තුළ හගන්න බුදුරජාණන්ස වදාලා මේ ධර්මය අවබෝධන කරුණ කරපු මේ ලෝක ඉන්න අස්ත්‍රතුවත් පෘතජනයා බුදුගුණ කියන්න යුත්තීම යාල බුදුගුණ කියන්නේ සීලය අරමුණු කරගෙන බුදුරජාණන්සගේ සීලය ගැන කියනවා හැබැයි ඒ සීලේ අල්ප මාත්‍රයක් කියන්නේ. ඉතින් පුතත්ජනයාට කියන්න පුළුවන් අල්ප මාත්‍ර වූ සීලේ මොකද්ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතය කරන්නේ නැහැ, තොරකම් කරන්නේ නැහැ කියලා මේ බුද්ධ ශාසනයේ බහලා තියෙන චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියලා තියෙනවා. ඒකට මූලික වශයෙන් අපි කතා කරන දස කුසල පත ආදී දේවල් දස කුසල් වගේ ඒවා අයිති වෙනවා චූල සීල. මධ්‍යම සීලයට අයිති වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ඒ ඇවතුම් පැවතුම් පිළිබඳව. ඊළඟට මහා සීලයට අයිති වෙනවා ආජීවය සම්බන්ධයෙන්. ඒතකොට ඒක ඉතින් අපි විස්තර කළා මේ ලෝකේ තියෙන මේ යන්ත්‍ර මාන්ත්‍ර තන්ත්‍ර ශාස්ත්‍ර විද්‍යා ඒ වගේ ලෝකේ සමන බ්‍රහ්මණවරු ජීවත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වගේ ජීවත් වෙන්නේ නැහැ කියලා. හරි සිල්වත් කෙනෙක් කියලා ලෝකේ කතා කරනවා. හැබැයි ඒක සීල මාත්‍රයක්. ලෝක පෘතජනයටත් බුදුරජාන් වන්සේගේ ඒ වගේ සිල් ගැන කියන්න පුළුවන් ඒවනට බුදුරජාණන් වන්සේ වදාලා පින්වත් මහණන අවබෝධයට දුස්කර වූ අතක්කාවචර වූ ගම්බීර වූ නුවනැතියන් විසින් අවබෝධ කරන මහා පරම ගම්බීර ඥානයක් බුදුරජාණන්සට තියෙනවා. එතකොට ආන්න වරණනා කරනවන බුදුගුණ බුදුරජාණන්සි ගැන වරණා කරනවන ආන ඒ විදිහට වරණා කළනම් හරිකෙව. අවබෝධ කිරීමට දුස්කර වූ භාග්‍යතුන් වහන්සේගේ ඥානයක් ඉතින් එහෙමනම් අව කියලා හරි කමක් නැහැ කිව්වා. ඒකනම් වරණාවක් කියලා කියන්න පුළුවන් කිව්වා. ඒකට එහෙනම් බුදු කෙනෙක් පවා ප්‍රශංසා කරන මේ බුදු ගුණ තේරුම් ගන්න බුදුරජාණන්සේගේ ඥානය මේකයි කියලා තේරුම් ගන්න සුදුසු කරුණු ටික තමයි දැන් කතා වෙන්නේ. ඉතින් මේ කහනකට අපිට සතුටු වුණා. ඇත්තටම අපි පහුගිය කාලේ බුදු ගුණ කියනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ඥානය ගැනමයි ප්‍රකට කර කර ඒ විස්තර කළේ. ඒතර ඒකෙම තේරුම් ගන්න අපිට බුද්ධ ශාසනයේ ඇත්තටම කෘතඥ භාවයේ ගිලෙන්නේ නැතුව අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන යම්කිසි ප්‍රසන්නකකින් ලැබිච්ච කොයිතරම් හොඳද කියලා. මොකද බුදුරජාණන් වහන්සේ වුණත් බාහිර දෙයකින් වර්ණනා කරනවට වැඩිය බුදුරජාණන් වහන්සේගේ ඥාණයටන ලෝකයා ප්‍රසාදයට පත් වෙන එක ගැන බුදුරජාණන් වහන්සේ ඒක සුදුසුයි කියලා වදාලා. ඊට පස්සේ පින්වතුනි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ මිනිස්යාගේ දෘෂ්ටි ඇති වෙන විදිහ වදාලා. දෘෂ්ටි ඇති වෙන විදිය. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ සත්වයා අතීතයේ අරමුණු අතීතයේ කෙලවරක් අතීතයේ කෙලවරක් අරමුණු කරගෙන දෘෂ්ටි වලට බැඳෙන විදිහ. බුදුරජාණන් වහන්සේ වදාලා අතීත කෙලවර මුල් කරගෙන දෘෂ්ටි 18කට බැඳෙනවා. දෘෂ්ටි කීයකට බැඳෙනවද 18කට මේවා ඉතින් කොලයක් කරන් සටහන් කරගත්තත් කමක් නැහැ කොලයක් කරන් සටහන් කරගන්න තමයි හොඳට මතක හිටින්නේ අතීතයේ අරමුණ කියන්නේ කලින් පෙර ජීවිත මුල් කරගෙන දෘෂ්ටි 18කට බැඳෙනවා ඒවා එක දෘෂ්ටියක් තමයි සාස්වතයි කියලා ඒ දෘෂ්ටි 18කට බැඳෙනවා ක්‍රම කිහිපයකට එක ක්‍රමයක් තමයි සාස්වතයි සාස්වතයි කියන්නේ ඇත කියන දෘෂ්ටියකට ඇත කියන දෘෂ්ටියකට වැටෙනවා ඒ වැටෙන්නේ ක්‍රම හතරකට වෙන ක්‍රමයක් නැහැ ඇත කියන දෘෂ්ටියකට වැටෙන ක්‍රම හතරක් තියෙනවා වෙන ක්‍රමයක් නෑ මොකක්දේ ඔන්න එකෙනෙක් හොඳට භාවනාව දියුණු කරලා දියුණු කරලා සමාධියෙන් පෙර ජීවිත දකින්න නුවණ උපදවා ගන්නවා පෙර ජීවිත දකින්න නුවණ උපදවාගෙන පෙර ජීවිත බල්ලා බල්ලා බල්ලා ලක්ෂ ගණන් පෙර ජීවිත පේනවා දුර පෙර ජීවිත පේනකොට එයා ජීවිත ලක්ෂ ගණනක් බලනකොට පේනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා මේ මැරි මැරි උපදින්නේ මේ ලෝකේ එතකොට මෙයා ලෝකෙට අදහසක් ගේනවා ලෝකයක් කියලා එකක් තියෙනවා ආත්මයක් කියලා එකක් තියෙනවා ආත්මයත් ලෝකයක් ඇත කියලා නැස ආශ්‍රිත දෘෂ්ටියට ආවා පළවෙනි ක්‍රමය ඒ පලනි ක්‍රම දෘෂ්ටියට ආපු හේතුව තමයි අපේ ජීවිත ලක්ෂ ගාණක් බලනකොට ඉපදෙන මැරෙන ඉපදෙන මැරෙන කෙනෙක් පේනවා. හැබැයි යා පේනුනේ ඉපදි මැරි මැරි ඉපදි මැරි මැරි එක්කෙනෙක් වෙනවා. අනිත් එක තමයි මේ කට්ටිය ඔක්කොම ඉපදි මැරි මැරි හරි මේ සක්වලේ තමයි උපදින්නේ. ඒකට සක්වලක් කියලා එකක් ලෝකයක් කියලා එකක් තියෙනවා. ආත්මයක් කියලා එකක් තියෙනවා කියලා යාවා. එයා ආවේ කවුරුක් කීප එකක් අහලා නෙමෙයි. යාම දැක්කා. ජීවිත ලක්ෂ ගාණක්. කොහොමද දෘෂ්ටි හැදෙන හැටි? දැන් යාම හැට දැක්කනම් එයාටම පේනවා නම් පෙර ජීවිතක කවුරු හරි නැහැ කියලා පිළිගනිද? පිළිගන්නේ නැහැ. ඒ නිසා ඔන්න දෘෂ්ටියකට වැටුණා. තමන්ට පේන දේම දෘෂ්ටියකට වැටුණේ ඊට පස්සේ දෙවෙනි එක්කෙනා තමයි දෙවෙනි දෘෂ්ටියට වැටෙන විදිහ තමයි එයා ජීවිත බලන ජීවිත ලක්ෂයන් මේ සංවට්ට විවට මේ ලෝකේ හැදෙන නැති වෙන මහා කල්ප එයා සංවට්ට විවට කල්ප 1 2 3 4 10 සංවට්ට විවට කල්ප 10 10ක් දකිනවා එහෙම දකිනකට යාර පේනවා කෙනෙක් මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා ලෝකේ ලෝකේ ඇති වෙනවා නැති වෙනවා නැති වෙනවා හැබැයි ඇති වෙලා නැති වෙලා ලෝකයක් තියෙනවා ඒතකොට ලෝකයක් තියෙනවා ආත්මයක් තියෙනවා කියලා ඇත කියලා දෘෂ්ටියට එනවා දෙවෙනි එක එතකොට මේ දෙවෙනි දෘෂ්ටියට යන්නේ සංඝාටිවට කල්ප 10ක් විතර දැකලා. ඉස්සෙල්ලා කියන ජීවිත ලක්ෂයක් දැකලා. තුන්වෙනියට එන ඇත කියන සංඥාවට එන්නේ යාට සංඝාටිවට කල්ප 10 15 20 30 40. සංඝාටිවට කල්ප 40 පේනවා. ඒත් පේනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා සක්වල ඉපදෙනවා සක්වල ඇති වෙනවා නැති වෙනවා. හැබැයි ඇති වෙනවා නැති වෙනවා ගන්නට ගන්න එයාට අර ඉපදෙනවා මැරෙනවා වගේ එකක් එයාට හිතෙන්නේ. ඒතකොට එයාට හිතෙනවා ලෝකයක් තියෙනවා ආත්මයක් තියෙනවා. ආයෙත් ඇත කියන තැනටම ආව යාට සංඝාට කල්ප සංඝාටිවට කල්ප 40ක් වෙනිලත් ඇත කියන තැනටම ආවා. ඔය තුන්වෙනි ක්‍රමය. හතරවෙනි එක නමකද කරන්නේ ඒ හතරවෙනි එක දෘෂ්ටික පත්වෙන යා තර්ක කරනවා තර්ක විතර්ක විමසල විමසල විමසලයා කියනවා ලෝකයක් ඇත ශාස්වත මේ ශාස්වතයි ආත්මයක් ඇත ඔන්න බුදුරජාන් වහන්සේ වදාලා ඔය ක්‍රම හතරට තමයි ලෝකයේ ශාස්වතයි ඇත කියන දෘෂ්ටිය ඇතිවෙන්නේ ඉතුරු බුදුරජාණන් වහන්සේ වදාලා වෙන ක්‍රමයක් නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ ඕක අවබෝධයෙන්ම දන්නවා ඒ කියන්නේ මේ අය මේ දෘෂ්ටියට ග්‍රහණය වෙලා මේකම බදාගෙන ඉතලා මේකටම බැඳිලා ආය උපතා කරා යන හැටි මොකද යාලා කෙලවරක් හොයලා ඉන්නකොට මෙයාලා ආපහු උපතකට යනවා එතකට ආය උපත්වලට යන හැටි බුදුරජාණන් වන්සට පේනවා ඊට පස මීන්ට වඩා දේවලුත් බුදුරජාණන් වහන්සේට පේනවා අවබෝධලා තියන්නේ ඊට පස්සේ නමුත් මට මීට වඩා දේවලුත් තේරෙනවානේ කියලා බුදුරජාණන් වහන්සේට ඒ අවබෝධඥානය ගැන බැඳීමක් නෑ අද කාලගෙනකට මොහට වැටීමක් තිබ කොහොමදක මයි මේක දන්නේ මටයි මේක තේරෙන්නේ මයි මේක දැක කිය බුදුරජාණන් වහන්සට එහෙම අවබෝධඥානයන්තක බැඳීමක් නෑ ඊට පස්සේ ඒ දෘෂ්ටිවලට බුදුරජාණන් වහන්සේ දන්නවා දකිනවා මේ දෘෂ්ටිවලට මා අසු නොවන නිසා මේ දෘෂ්ටිවලට මා අසනෝල නිසා මං මං තුළම නිවිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ නිවිලා ඉන්නේ, සංසිඳිලා ඉන්නේ, ඇවිසිලා නැහැ. ඒකත් බුදුරජාණන් වහන්සේ දකිනවා. ඊළඟට මේ දෘෂ්ටි ස්පර්ශය නිසා හටගන්නා වේදනාවන්ගේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ බුදුරජාණන් වහන්සේ දන්නවා දකිනවා අවබෝධ කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා සිටින්නේ. ලෝකයා දෘෂ්ටි වලට බැස ගන්නකොට බුදුරජාණන් වහන්සේ නිදහස් වෙනවා. ආන්න බුදුරජාණන් වහන්සේ වදාලා අන්න බුදුගුණ කියනවා නම් අන්න ශාස්තෘන් වහන්සේ ගැන වර්ණනා කරනවා නම් ඔය ක්‍රමයට වර්ණනා කළා කමක් නැහැ කිව්වා. මේ කිසිම දෘෂ්ටියකට බුදුරජාණන් වහන්සේ අහුන්නේ නැහැ. මේ දෘෂ්ටියන්ගේ හට ගැනීම නැතිවීම ආස්වාද ආදීන නිසරණි දන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ දන්න දකින්න ඥානෙටවත් බුදුරජාණන් වහන්සේගේ බැඳීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි වලට වැඳුනාට පස්සේ ඊළඟට කුමක්ද වන්නේ කියලා බුදුරජාණන් වහන්සේට අවබෝධ ඥානෙ දෙනවා. පින්වතුනි මේක ආශ්චර්යයි අද්භූතයි. තමන් සම්බෝධ ඥානයෙන්ම මේ සියලු දෘෂ්ටීන් වලින් ගැලවිලා ගියා. යම් කිසි කෙනෙක් ගිහි ජීවිතේ මිදලා ඒ කාලේ මහාන වෙන්න ගියොත් බුද්ධ කාලේ. ඒ කාලේ මේට අවුරුදු 2600කට කලින් කවරට ශ්‍රමණ ජීවිතකට ගියොත් ඔය දෘෂ්ටිවලට වැටෙන්නේ. ඇයි යන්න තැන කවුරුහරි උගන්වන්නේ කෙනා යාට කියනවා යෝක. මේ ජීවිතේ ආත්මයයි ලෝකේ ඔක්කොම සංස්කෘතයි කියලා. ඒතොර ඒ ගුරුවරයාගේ අදහසනේ ශිෂ්‍යයන්ට යන්නේ. ඊට පස්සේ ගුරුවරුවත් දැල්ලා තනියෙන් ගියොත් එම ආයෙත් භාවනා කළා ඔය පහ හතරෙම බඩ වෙනවා නේ. ඒතොර එයා කියනවා නිතර ඊට පස්සේ යාට ගෝලියෝ ටිකක් හැදෙනවා. ඒ වගේ තමයි ඒ කාලේ පූර්වාන්ත අපරාන්ත මුල් කරගෙනම ආගම් 62ක්. ඒ 62ම විස්තර කරනවා මේකේ. මොන දැන් ආගම් හතරක් විස්තර කළා. හැබැයි හතරෙම සිද්ධාන්තය උන්නේ සාස්වතයි. තව කටයක් ඔන අද තම මැවවාද පොහමදාව කියල විස්තරකම ඇත මෙට විස්තර කලින් කාරනාව මොකද මේක තේරුම් ගන්න ඒවල් නැගේ මීට කලින් වැඩසටහන නොතේරුණට දැන්වන්න ටික් පොඩ්ඩක් තේරෙන් ඇති දීගනික එක තියෙන සූත්‍ර දේශනාව ඊළඟට බුදුරජාණන් වන්සේ වදාලා මේ ලෝකයේ තවසත්වය දෘෂ්ටිවල පටල වෙනවා මේ ජීවිතය ශාස්වතයි ඇතැන් දේවල් අසාස්වතයි ඒක යන්නේ පෙලක් අනිතයයි පෙලක් නිතියයි කොටසක් අනිතයයි කොටසක් නිතියයි ටිකක් අනිතය ටිකක් නිතියයි ඔන්න එහෙම දෘෂ්ටිකුත් එනවා. ඒ දෘෂ්ටිය දැන් ඇතර මැවුම්වාදී තියෙන ඕක. එතකොට ඒ දෘෂ්ටිය එන ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ දැක්කා. මොකක්ද ඒ? බුදුරජාණන් වහන්සේ දැක්කා හෝතිකෝසෝ භික්කවේ සමයෝ යං කඳහංච කරහච දීඝ සද්දුන වච්චේ නයන් ලෝකෝ විවට්ඨති. බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න පින්වත් මහණෙනි කාලයක් එනවා මේ ලෝකේ සකස් වෙන. දැන් අර අපි ගත්තොත් සත්ත්ව සූර්ය ගමන සූත්‍රය වගේ මේ ඊරවල් හතක් වායලා මේ ලෝකේ ගිනිගෙන දැවිලා සක්වල විනාශ වෙලා එහෙම වෙලා කාලයක් එනවා මේ ලෝකේ හැදෙනවා. ඒ හැදෙන කාලෙට මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකේ ඉස්ලාම් විනාශ වෙනවනේ හෝතිකෝ බික්‍රේ සමය කදාච කරාච අදුනෝ අචේන අයන් ලෝකෝ සංවට්ටති මේ ලෝකේ ඉස්ලාම් විනාශ වෙනවනේ විනාශ වෙලා විවර්තමානී ලෝකේ යෙහිබු යේන සත්තා ආබසර සංවත්තනිකා හොන්ති දැන් අපි කියමු ඉරවල් හතක් පායලා මේ ශක්වල විනාශ වෙලා මේ පෘථිවිය විනාශ වෙලා ගියාට පස්සේ ගොඩාක් සත්වෝ ගිහිල්ලා උපදින්නේ ආබසර කියන බ්‍රහ්ම ලෝකේ තේ තත්ත හොන්ති එහි ඒ සත්වෝ ඉන්නේ මනෝමය මනෝමය කයකින් මේ ශරීරයම භාවනාවෙන් පුළුවන් පින්වතුනි මේ හැඩරුව තියෙනවා ශරීරයක් එළියට ගන්න පුළුවන්. ඒකට කියනවා මනෝකය කියලා. ඒතකොට මේ ආභාසර දිව්‍ය ලෝකේ ඉන්නේ මනෝකයෙන්. ප්‍රීති බක්කා ආහාරය තමයි ප්‍රීතිය. ආයු යන්නේ පියන්නේ ටෙම්පරරි කරන්නේ රත් කරන්නේ නැහැ. ප්‍රීතිය. සතුටෙන් ඉන්නේ. ඒ සතුට වැඩි වෙනකොට තමයි ආහාර කය ආහාරයෙන් පිරෙන්නේ. සයම් ප්‍රභා ලයිට් දාලා ඒව මොකුත් නැහැ. තමන්ගේ ඇඟේ මෙලියෙන්නේ. ඊට පස්සේ අන්තලික්කචරා අහසේ තමයි ගමන් කරන්නේ අහසින්. ඊළඟට සුභට්ටායිනෝ චයන් දීගම දීග මධානන් තිට්ටති මේ විදිහට ප්‍රීති අනුභව කරමින් ආසේ සැරිසනමින් සොඳුරු ලෙස ජීවත්වමින් දීර්ඝ කාලයක් ඉන්න ඔන්න තුර ලෝකෙ නැහැ. ඔන්න කාලයක් එනවා මේ පෘථිවිය හැදෙනවා ලෝකෙ හැදෙනවා. ලෝකෙ හැදෙන කාලේ. ඒතු ලෝකෙ හැදෙන්නේ කොහොමද කියලා විස්තර වෙනවා අග්ගඤ්ඤ සූත්‍රේ. ඒතකොට දැන් ඒක ඒකත් දීග නිකයි තියෙන්නේ. එතකොට අපිට ඒක දැන් මෙතන විස්තර කරන්න බැරි දේශනාව. ඒතකොට මේ ලෝකෙ හැදෙන කාලයක් එනවා. හැදෙන කාලයක් වෙනකොට ඔන්න ඒත් එක්කම බ්‍රහ්ම විමානයකුත් හැදෙනවා. විමාන දිව්‍ය විමාන බ්‍රහ්ම විමාන හැදෙනවා. තොට හිස් බ්‍රහ්ම විමානයක් ඇදෙන බ්‍රහ්මික් නැමක එදකට ආබසර මේ දිවිය ලෝකෙන් ආයුස ඉවර වෙලා එක ආබාසර දිවිරාජය එහි බ්‍රහ්මය එහින් චුත වෙලා අර හිස් බ්‍රහ්ම ලෝක උපදිනවා මේක ලෝ සභාතම ඉහලින් පහට තම එන්නේ ඔන්න අල්පෙන් ඇදිච්ච හිස් බ්‍රහ්ම ලෝක ඉපදුණා ඒ ඉපදුනාට පස්සේ ඔන්න මෙයා දැන් අර විදිහටමයි දීර් ගාශ තියෙනවා සරීරෙන් මේ ආලෝක විහිදෙනවා ප්‍රීති අනුභව කළ ය රාබසර බ්‍රහ්ම විමානවාගෙන මේකින්නවා ආසිංයන්න ඇගේ එලිය කොහොමම කාලයක් යනකොට මෙයාට ටිකක් කලකිරීමක් ඇති වෙනවා. නොයල්මක් ඇති වෙනවා. මං විතරයි ඉන්නේ කියලා. කවුරුත් නැහැනේ. ඒක මෙයාට හිතෙනවා තව සත්වයෝ ඉපදෙනවා නම් හොඳයි කියලා මෙයාට හිතෙනවා. ඔන්න වෙච්ච දේ. මෙයාට හිතෙනවා තවත් කවුරු හරි ඉපදෙනවා නම් කියලා හිතෙනවා. ඒ එහෙම හිතෙනකොට පින්වතුනි අර ආභාසර දිව්‍ය ලෝකේ තවත් ආයුෂ අවසන් වෙච්චා ඉන්නවනේ. ඒ අයිට උත වෙලා මේ විමානේ ආයෙ ඉපදිනවා. එතකොට මෙයාට හිතෙනවා මෙයා මොකද කරන්නේ ඊට පස්සේ යාලා තරාලෝක විහිදෙමින් ඉන්නේ. එතකොට මේ ඉපදුනාට පස්සේ අර මුලින් ඉපදිච්ච කෙනාට හිතෙනවා මං තමයි බ්‍රහ්මයා. මං තමයි මහා බ්‍රහ්මයා. මං තමයි සියල්ල මැව්ව කෙනා. මාව කාටවත් මැඩලන්න බෑ. මං හැමදේම දකිනවා මං හැමදේම වසඟයට අරගෙන ඉන්නේ. මං තමයි දෙවියන් වහන්සේ. මං තමයි කතෘ. මං තමයි ලෝකේ නිර්මාණය කළේ. මං තමයි ශේෂ්ඨ ලෝකේ සකස් කළේ මං. ලෝ වසඟ කළේ මමයි. උපන් සත්වයාගේ තිපදෙන්ට ඉන්න සත්වයාගේ පියාණන් වහන්සේ මමයි. කියලා ඒ මෙයාට හැඟීමක් ඇති වෙනවා. ඒකට හේතුව කුමක්ද? මම තනියෙන් හිටියේ මේ බ්‍රහ්මීමානේ. මමයි සිහිකලේ තවත් අය ඉන්නවා නම් හොඳයි කියලා. මම හිතපු නිසා ඊට පස්සේ මේ අය පහළ වුණා. ඒතර මේ අය මගේ සිතවිල්ලෙන් ප්‍රාර්ථනාවෙන් තමයි මම මැව්වේ. දැන් මේ බ්‍රහ්මයාටම හිතෙනවා කියනවනේ මේ අඳුවේ ඉන්නකොට මේ ඉරහඳ තියෙනවා නම් හොඳයි කියලා. එතකොට අර ලෝකේ හැදීගෙන එන ක්‍රියාදාමය අනුව ඊළඟට ඉරහඳ හැදෙනවා. එතකොට දැන් අරයා ඊට කලින් හිතලා ලෝක හැදෙනවා නම් හොඳයි කියලා. ඒතර ලෝකේ හැද මේ ඉරහඳ හැදෙනවා නම් හොඳයි කියලා. ඉරහඳ තියෙනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ අර ලෝකේ හැදෙන ක්‍රියාපටිපාටි යනවා හිමීට ඉරහඳ හැදෙනවා. එතකොට අරයා හිතනවා මේ ලෝකේ ඉරහඳ කියලා දෙයක් තිබෙන්නේ නැහැ. මමයි හිතුවේ ඉරහඳ තියෙනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ ඉරහඳ පහළ වුණේ. ඉරහඳ මැව්වේ මමයි. එතකොට දැන් මේක මොකද කරන්නේ දැන්? මේක කවුද කියලා දෙන්නේ? දැන් එයා හිතන එකේ වැරද්දක් එයාගේ වැරද්දක් තියෙනවද? පුදුම සහගතයි. පහ දෙන්න ඕන බුදුරජාණන් වහන්සේට. මේවා දන්නවා දකිනවා. ඉන්න දැන් ඉන්නකෝ බලන්න ඊළඟට වෙන දේ දැන් ඔන්න බ්‍රහ්මයා හිතවනේ මම මේ ඔක්කොම ටික මැව්වයි මං හිතුවර පස්සේ මෙයාලා ඉපදුනේ කියලා ඊට පස්සේ අර පස්සේ ඉපදිච්ච අයට හිතෙනවා මේ මෙයා මෙයා තමයි මහා බ්‍රහ්මයා මෙයා තමයි ඔක්කොම මවන කෙනා ඊට පස්සේ මෙයා තමයි අපගේ දෙව් පියාණන් මොකද හේතුව මෙයා තමයි ඉස්සෙල්ලා මේ ලෝකේ මේ පහළ වෙලා හිටපු කෙනා ඊළඟ මෙයාලු හිතුවේ අපිව පහළ වෙන්න කියලා ඊට පස්සේලු අපි පහළ වුණේ අපිව මැව්වේ මෙයා කියලා ඒ අය අන්න මහා බ්‍රහ්මයා අපි මැව්වා කියන දසට එනවා දැන් කවුද ලිහින්නේ මොකක් දැන් යාලා හිතපේ තියෙන වැරද්ද ඇයි අහ පේන දකින්න දේවල් වලින් ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අරයා මැව්වා කියන අදහස එනවා ඊට පස්සේ මෙයාලා අපිව මැව්වා කියලා පිළිගන්නවා අරයාත් ඒ අදහස ඉන්නවා ඊළඟට පස්සේ පහළ වෙච්ච එයත් ඒ අදහස පිළිගන්නවා පින්වත් මහණෙනි එහි යම් ඒ සත්වයක් මුලින්ම ඉපදුනා නම් ඔහු ඊටමත් දිගු ආයුෂ වලින් යුක්තයි ඊටා සුන්දර සුන්දරයි ඊටමත් මහේසාකියයි නමුත් යන්ගේ සත්වයන් පසුවේ පුදුනානම් ඒ ඒ අය ආයුෂයෙන් අල්පයි. ලෙච්චර ලස්සන උනේත් නෑ. අල්පේ සාක්කයයි. පින්වත් මහණෙනි, යම් සත්වයේ කීලෝකින් චුත වෙලා මේ මිනිස් ලෝකෙට පැමිණෙනවා යන කරුණ විද්‍යමාන වන දෙයක්. ඔන්න ඉස්ලාම ඉපදුනා යන බ්‍රහ්මයා. එයා ලස්සනයි. ආයුෂ වැඩි. ඉස්ලාම දැන් උනත් එන්නේ ඉස්ලා ඉපදිනාගේ ආයුෂ වලනේ වැඩි. පස්සේ ඉපදිනාගේ ආයුෂ අඩු වෙන අදටත්. ඊට පස්සේ බ්‍රහ්මීමානෙනි. ඊට පස්සේ මොකද වෙන්නේ? අර පස්සේ ඉපදුනාය. එහින් දුත වෙනවා. අරයාගේ ආයුෂ තියෙනවා. මෙයාලගේ ආයුෂ ඉවර වෙනවා. පස්සේ ඉපදිච්ච අයගේ. ඒ අය ආයුසි පෙර මේ අවසන් වෙලා අන්න දැන් පෘථිවිය හැදිලා තියෙන්නේ පෘථිවියේ උපදිනවා පෘථිවියේ උපදිනවා ඉපදිලා මෙයාලගෙන් කෙනෙක් කවුරු හරි මේ ප්‍රවෘජා ජීවිතයක් වගේ එකක් ගත කරලා ප්‍රවෘජා ජීවිතයකට ඇවිල්ලා භාවනා කරනවා භාවනා කරනකොට කරනකොට හොඳට හිත සමාධිමත් වෙලා එක ජීවිතයක් පේනවා පෙර ජීවිත පේනවා ඊට පස්සේ එක ජීවිතයක් දැන් පේන්න ගන්නවා ඊට පස්සේ පේන්න ගන්නකොට මොකද වෙන්නේ යාලට පේනවා අපි කලින් හිටියේ බ්‍රහ්ම ලෝකේ එතකොට අපි මවකු බ්‍රහ්මයෙක් හිටියා. දැන් එයාට එයාට හිතෙනවා දැන් සමාධිය. එතකොට මොකද උනේ? ඒ බ්‍රහ්මයා තවම ඉන්නවා. එයාට පේනවා දිවසින්. අපි තමයි චුත වෙලා මැරුණේ. එතකොට මෙයා එන අදහස් මොකද? බ්‍රහ්මයා නිට්ටයයි. දෙවියන් වහන්සේ නිට්ටයයි. අපි අනිත්‍යයි. ආන්න දෘෂ්ටියට ආවා. ඇයි දිවස එක ජීවිතයක් පේනවනේ. එයා තවම ඉන්නවා බ්‍රහ්ම ලෝකේ. අපිනේ හින්දු දෙලා මේ ඉපදුනේ. එහෙනම් අපිව මවකෝ කෙනා නිට්ටයයි, සදාතනිකයි, ස්ථිරයි. ඔහු ස්වර්ගයේ සිටිනවා. අපි අනිත්‍යයි. කියලා දැන් මේ ආය මේ දෘෂ්ටියට ආවේ කවුරුත් තියලාද? කවුරුත් ඔළුවට දාලාද නෑනේ තමම දැක්කනේ සමාධියෙන් ඕක කොහොම නෙවෙයි කියලා කියන්න පුළුවන් කෙනෙක් ඒ අයගේ ලෝකේ ඉන්නවද එක්කෙනෙක්වත් අර බ්‍රහ්මයාටවත් මේක කියන්න පුළුවන්ද කිසි කෙනෙකුට අගක් මුල කියන්න බෑ කිසි කෙනෙකුට අගක් මුලක් කියන්න බෑ පුදුම සහගතයි මේ වගේ ගැලවෙන්නේ කොහොමද එතක කොහමරයා දකින සමාධියෙන් එයා හැඟීමකට එනවා බ්‍රහ්මයා දෙවියන් වහන්සේ නිත්‍යයි සදාතනිකයි ස්ථීර සාරයි ඒ අයි ස්වර්ගයේ ඉන්නවා අපි තමයි මෙරි මෙරි යන්නේ අපි අනුගාමිකයෝ කියලා. ඒතර කොටසක් නිත්‍යයි කොටසක් අනිත්‍යයි. කොටසක් ශාස්ත්‍රතයි අනිත් කොට ශාස්ත්‍රතයි කියලා ඔන්න දෘෂ්ටියට එන පළවෙනි ක්‍රමී ඔන්න මැහුම්ආදී. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේක දන්නවනේ දකින්නවනේ අවබෝධ කළානේ. ඉතින් ඒ නිසා පින්වතුනි මේක නම් පුදුම සහගතයි. ඊට පස්සේ ඔන්න බලමු දෙවෙනි ඊළඟ එක. ඊළඟ මේ දෘෂ්ටි හට ගන්න ඇති. ඔන්න ලෝකේ ශාස්ත්‍රතයි අශාස්ත්‍රතයි කියන්නේ කොටසක් නිට්ටයයි කොටසක් අනිත්‍යයි කියන නැත්නම් කොටසක් ඇත කොටසක් නැත කියන දෘෂ්ටියට එන පළවෙනි ක්‍රමය මැවුම් ආදී. දෙවැනි ක්‍රමේ තමයි ඔන්න ඉන්නවා පින්වත් මහණෙනි බුදුරජාන් වහන්සේ වදාලා සම්තිභික්කවේ කිඩ්ඩාප දෝසිකා නාම දේවා දිව්‍ය ලෝකයක් තියෙනවා ඒ දිව්‍ය ලෝකේ නම තමයි කිඩ්ඩාප දෝසික ඒ කියන්නේ මොකක්ද ඒ කිඩ්ඩාප දෝසික කියන්නේ ඒ දිව්‍ය ලෝකේ ඒ අය ගොඩාක් කෙලි දෙලින් ඉන්නේ සෙල්ලම් කරනවා සතුටු වෙනවා ක්‍රීඩා කරනවා ගොඩාක් කෙලි දෙලින් ඉන්නකොට ඒ කෙලි දෙලින් ඉන්න එකම ඉඳලා ඉඳලා ඉඳලා යාලට ආහාර ගන්න අමතක වෙනවා. ඉතින් ඒක වෙන්න බැරිද? කාටුම් බල බල ඉන්නවා ළමයි කන්න තුන් ඉන්නේ නැද්ද? චිත්‍රපට බල බල ඉන්න ළමයි කන්න තුන් ඉන්නේ නැද්ද? කොල්ලෝ ෆෝන් එකේ රැයිලි එකක් ඉන්නවා නිදා ගන්න අමතක වෙන්නේ නැද්ද? ඉතින් වෙනවනේ. අර කිඩ්ඩාප දූෂික දෙවිවරුන්ට දිව්‍ය ආහාර ගන්න අමතක වෙනවා කියනවා සෙල්ලම් කර කර ඉඳලා. එහෙම වෙනකොට ඒ ආහාර නැතිවීමෙන් තුත වෙනවා. ආනේ දෙවිවරුන්ට කියනවා කිඩ්ඩාප දූෂික කියලා. ඒ අතිවේලං හස්ස කීඩහර අති ධම්ම සමාපන්නා විහරಂತಿ. ගොඩක් වෙලා hina වෙවි කෙලි දෙලෙන් වාසය කරනවා. තේසං අතිවේලං හස්ස කිඩ්ඩාප අති ධම්ම සමාපන්නානං විහරන් විහරතං සති මුස්සති. ඒතකොට සීයේ නැති වෙනවා යාලට. සතියා සම්මෝසාතේ දේවා තමා කාය චවති. ඊට පස්සේ ඒ සිහි මුලා වෙලා ආහාර පානයක්වත් ගන්න නැතුව ඒ දිව්‍ය ලෝකයෙන් චුත වෙනවා. ඒ දිව්‍ය ලෝකයෙන් චුත වෙනවා. චුත වෙලා ඒ අයත් උපදිනවා මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකෙ ඉපදිලා මෙයාලත් මොකද කරන්නේ? ඕන්න මේ භවනා කරනවා. සීත එකඟ කරනවා. එකතු එකඟ කරලා එක ජීවිතයක් පේන සමාධියක් ගන්නවා. ඒකට ඒ සමාධියෙන් අරන් බලනවා කලින් හිටපු ජීවිතය. මම මේ පේනවා කිද්දාපු දුසික දෙවරු. අපිට මොකද උනේ කියලා බලනවා. සෙල්ලම් කර කර ඉඳලා කන්න බොන්න කන්න බොන්නේ කමත කියලා, දිවි ආහාර ගන්න කමත කියලා චුත වෙලා මෙහි ආවා. ඉරවස කල්පනා කරනවා යම් කිසි කෙනෙක් කෙලි දෙලින් වාසය කරලා ආහාර ගන්නට සීමුලා වෙලා ඉන්නවනම් ඒ අය තුත වෙලා ඉපදෙනවා. ඒ වගේ කෙලි දෙලින් ඉන්නේ නැති අය එහෙ තවම ඉන්නවා. එයාලා නිත්‍යයි අපි අනිත්‍යයි. පුදුම සහගතයි. පුදුම සහගතයි. දෙකද දෘෂ්ටියකට ආපු හැටි. කොහොමද දෘෂ්ටියකට ආපු හැටි? එයාලා හිතනවා මේ සෙල්ලම් කර කර ඉඳලා කන්නේ බොන්නේ නැති අය අනිත්‍ය වෙනවා. පාඩුවේ ඉන්නයි නිත්‍ය වෙලා ඉන්නවා. ඒක සදාතනිකයි ඒකයි ස්වර්ගය. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා ඕන්න කොටසක් සාස්වතයි කොටසක් අසස්වතයි කියන ඔන්න දෘෂ්ටිය ඇති වෙන දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි බුදුරජාන් වහන්සේ වදාලා සම්ති දේවා මනෝපදූසිකා. බුදුරජාන් වහන්සේ වදාලා මේ මනෝපදූසික කියලා දිවුරු කොටාසයක් ඉන්නවා. එතකොට මේ මනෝපදූසික දිවුරුන්ගේ ස්වභාවය තමයි පින්වත්නි මේ මනෝපදූසික කියලා කියන්නේ මේ දිවුරු හොඳ සන්තෝෂයෙන් ඉතින් දිව්‍ය සැප විඳින්නවා. යම් වෙලාවක තරහක් ආවොත් ඒ තරහාවට පස්සේ යාල කරන්නේ දැන් මනුස්ස ලෝකේ නම් බැන ගන්නවා ගහ ගන්නවා මරා ගන්නවානේ. ඒ දිව්‍ය ලෝකේ එහෙම නැහැ. ඒ දිව්‍ය ලෝකේ තියෙන්නේ තරහ ආව ගම අනිත් එක්කන දිහා එක දිගට බලාගෙන ඉන්නවා. තරහෙන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට චුත වෙනවා. ඒ දිව්‍ය ලෝකේ ආයස තියෙන්නේ තරහ එනකල්. තරහ ආව ගම නැති වෙනවා දිව්‍ය ආයස. මනස කිලිටි වෙච්ච ගමන් දිව්‍ය ජීවිතෙන් චුත වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ සම්තිවික්කවේ මනෝපදෝෂිකා නාම දේවා. තේ අතිවේලං අඤ්ඤමඤ්ඤං උපනිද්ධායන්ති එකිනෙකා කරේ වැඩිපුර බලාගෙන ඉන්නවා. තේ අතිවේලං අඤ්ඤමඤ්ඤං උපනිද්ධායන්තා අඤ්ඤමඤ්ඤම්හි චිත්තානි පදුසෙන්ති. එකිනෙකා දිහා බලාගෙන ඉනකොට හිත ක්‍රෝධයෙන් දූෂ්‍ය වෙලා යනවා. තේ අඤ්ඤමඤ්ඤම්පි පදුට්ඨ චිත්තා කිලන්ත කාය. එකිනෙකා දිහා බලාගෙන ඉඳලා කාය ගොඩාක් දුර්වල වෙනවා. කිලන්ත චිත්තා හිත ගොඩාක් මේ ක්ලාන්ත වෙනවා. තේ දේවා ධම්මාකාය ගවන්ති. එතනින් චුත වෙනවා. මනස ලෝකෙ තානංකෝ පනිතම් භික්කවේ විජ්ජති යං අඤ්ඤතරෝ සත්තු තම්මා කාය චවිත්වා ඉත්තත්තං ආගච්ඡති. ඔක්කොම නෙමෙයි අඤ්ඤතරෝ. එක්තරා පිරිසක් මනුස්ස ලෝකෙ උපදිනවා. ඊට පස්සේ මෙයාලගෙන් එක්කෙනෙක් ඔන්න හොඳට භාවනා කරනවා. භාවනා කරනකොට එක ජීවිතයක් පේනවා. ඒ ජීවිතයෙන් පේනකොට මෙයාට පේනවා අම් මේ මනෝප මෙදුසික කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ ඉන්න අය හොඳට සන්තෝෂෙන් ඉන්නේ. එතකොට අපිට උනේ අපි ඒ කාලේ එකිනෙකාගේ කෙරෙහි තරහින් බලාගෙන හිටියා. එතකොට අපේ හිත දූෂ්‍ය වුණා. ඊට පස්සේ දූෂ්‍ය වෙලා අපි දුත වෙලා අපි මේක ඉපදුණා. අනිත් අය තාම ඉන්නවනේ. එනිසා එකිනෙකා කෙරේ තරහයෙන් බලාගෙනන්න ඉන්නවනම් ඒ අයි අනිත්‍යයයි අනිත් අයි නිත්‍යයයි. අන්න කොටසක් නිත්‍යයයි කොටසක් අනිත්‍යයයි කියලා ශාසත අශාස්ත්‍රත ඒ දෘෂ්ටි දෙකම දේ අදහස් දෙකම තියෙන දෘෂ්ටියට ආව තුන්ගනි කරමින්. කෞදවා විග්‍රහ කරන්නේ කෞදවා කියලා දෙන්නේ දැන් අර මේ මවපු බ්‍රහ්ම පියාණන්ටවත් පුළුවන් ද මේවා කියලා දෙන්න? කියලා දෙන්න බෑ. මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දැක්කා ප්‍රඥාවෙන්. අවබෝධ කළා. ඊට පස්සේ හතරවෙනි ක්‍රමය තමයි ඔන්න එකනෙක ඉන්නවා එකනෙක ඉඳලා මෙයා මොකද කරන්නේ මෙයා ගොඩක් තර්ක කරනවා තර්ක කර කර තර්ක කර කර තර්ක කළ කළා ඔන්න එයා ලෝකයට අදහස් හදානවා මොකද්ද අදහස මේ ලෝකයේ තියෙනවා නම් ඇස කියලා එකක් ඒක අනිත්‍යයි ඒක ඊළඟට සෝතන් සෝත කන නාසය දිව කය මේවා අත්තා අනිච්චෝ අද්දුහෝ අසතු විපරිණාම දමෝ අනිත්‍යයි ඊළඟට ස්ථීර සාර නැහැ වෙනස් වෙනවා මේ ඇහැ කන නාසය දිව කය මනස හැබැයි දැන් මෙයා කියනවා හිතනවා තර්ක කර කර හිතන්නේ ඇයිද මෙයාට හැ අනිත් වෙනවා පේනවනේ. කන නාසය දිව කය වෙනස් වෙනවා පේනවනේ. මෙයා කල්පනා කරලා කල්පනා කරලා මෙයා කියනවා ඒක අනිත්‍යයි. ඒ වුණාට චිත්තන්තිවා මනෝතිවා විඤ්ඤාණන්තිවා සිත කියලා යමක් තියෙනවද මනස කියලා යමක් තියෙනවද විඤ්ඤාණ කියලා යමක් තියෙනවද ඒක අත්ත ආත්මයි නිච්චෝ නිත්‍යයි දුවෝ ස්ථිරසාරයි සස්සතෝ ඒක තියෙනවා ඇත විපරිණාම ධම්ම වෙනස් වෙන්නේ නැහැ ඒ කියන්නේ ඇස කන නාසය දිව කය අනිත්‍යයි මනස සිත විඤ්ඤාණය කියන එක නිත්‍යයි අන්න කොටසක් සාස්වතයි කොටසක් අසාස්වතයි කොටසක් ආත්මයි කොටසක් අනාත්මයි කියන දෘෂ්ටියට ආපු හතරවෙනි ක්‍රමී ඔන්න ඔය ක්‍රම හතරින් තොරව ලෝකයේ ආය ඔය සම්බන්ධයෙන් දෘෂ්ටි ඇති වෙන්නේ නැහැ වෙන එකක් නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මම ඔය එක දන්නවා අවබෝධ කළා ඊට පස්සේ අවබෝධයෙන්ම දන්නවා ඒ කියන්නේ මේ දෘෂ්ටිය ඇති කරගෙන ওই දෘෂ්ටිව හිත හිතා ඉන්න ඉඳලා මේ අය ඊට පස්සේ යන මැරිලා යන ලෝකත් බුදුරජාණන් වහන්සේට පේනවා ඊට පස්සේ මීට වඩා උත්තරීතර දේවලුත් බුදුරජාණන් වහන්සේට පේනවා හැබැයි බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා කියලා බුදුරජාණන් වහන්සේ තණ්හාවෙන් ග්‍රහණය කරගෙන නැහැ. ඒ දැනීම මම දන්නවා දකිනවා මට අවබෝධ වුණා කියලා බුදුරජාණන් වහන්සේට තෘෂ්ණාවෙන් ග්‍රහණය කර ගැනීමක් නැහැ දැනුම. දැක්ම මේක අවබෝධයක් නෙවෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කිසිම දෘෂ්ටියකට අහු වෙන්නේ නැති නිසා සියලු දෘෂ්ටි වලින් නිදහස් වුණ නිසා අභ්‍යන්තරයෙන්ම නිවිලා ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි ස්පර්ශය නිසා හටගන්නා වූ වේදනාවන්ගේ ආස්වාද ආදීන නිස්සරණය දන්නා නිසා දකිනා නිසා අවබෝධ වෙලා නිසා කෙලෙස් රහිතව සියල්ලගෙන් නිදහස් වෙලා ඉන්නවා. කොහොමද අපේ බුදුරජාණන් වහන්සේ කොහොමද හිතාගන්න බෑ පිංහතුනේ මේ ඥාන සමුදාය හිතාගන්න බෑ මේ අවබෝධය එතකට වෙන ආගමක වනත් වෙන දර්ශනය කුණොත් ඒ අයට බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයක් ආවොත් එයාලගේ ගැටිය ලියාගන්න පුළුවන් නැත්නම් බෑමයි දැන් හිතන්න මේ දෘෂ්ටිවල පැටලික් අයට දෘෂ්ටිය ලිහගන්න අවශ්‍යනම වෙන දෙමකක්ද ශ්‍රද්ධාව ශ්‍රද්ධාව තවයි කංගක තියාගන්න සෝවා නොයන තාක්කල් සෝවා නොයන තාකල් මේ ලෝක සත්වයන ඇත නැත කියෙන දෘෂ්ටි දෙකේ මිනිසුන් හිත විග්‍රහ කරගන්න බැරි වුණා මිසක් තමන්ගේ දෘෂ්ටිය විග්‍රහ කරගන්න බැරි වුණා මිසක් ඇත නැත කියන දෘෂ්ටියේ සිටින්නේ. මේ ඇත නැත කියන දෘෂ්ටි දෙක නැති වෙන්නේ පටිච්ච සමුපාද හේතුඵල ධර්ම අවබෝධ කරගන්න. එතකොට ඒකට තියෙන ලොකුම සුදුසුකම එනවා ඔය ගැටේ ලියහගන්න මම කිව්වේ මේ වෙන මැවුම් වාදක එක ඉන්න කෙනෙකුට ඒක ලියහගන්න මේක කොහොමද ඇති උනේ කියලා විශ්වාස කරන්න බෑ කියන කෙනා ගැන ඒක විස්තර කරන කෙනා ගැන විස්තර කරන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව ඕනද නැද්ද? ඒතර වෙන ආගමක ඉන්න කෙනෙකුටත් තමන්ගේ ආගම්වාදී ලියහගන්න ශ්‍රද්ධාව ඕනේ නම් අපිට කොහොමද නිවන් දකින්න සද්ධාව ඕන. විශ්වාසය ඕන. බුදුරජාණන් වහන්සේ ඒකනේ මම හේතු සහිතවයි ධර්මයේ දේශනා කරන්නේ හේතු නැතුව නොවේ. ප්‍රාතිහාරය සහිතවමයි ධර්මයේ දේශනා කරන්නේ ප්‍රාතිහාරය නැතුව නොවේ. විශේෂ අවබෝධයෙන්මයි ධර්මයේ දේශනා කරන්නේ විශේෂ අවබෝධයෙන් නැතුව නොවේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට දස දහසක් සක්වලවල් හෙල්ලෙන්න ගත්තානේ. මේ මේ අවබෝධය දිහා බලන්න. මේ ආගම් ටික විස්තර කළ අවසන් වෙනකොට මිහි මණ්ඩලයට දරා ගන්න බැරි වුණ අස්තර කාලයක් ඒ ආගම් 62 විස්තර කළා නෑ කවුරුත්. සත්‍ය ස්වභාවයෙන්ම විස්තර කළා නෑ. ශක්තිය ස්වභාවය බුදුරජාන් වන්සේ විස්තර කරපු ගමන් දස දහසක් සක්වලවල් හෙල්ලෙන ගත්තන ආගන් අටක් දැන් අපි විස්තර කලා ඉතින් පිගතුන මේ හොඳට සිහිබුද්ධින් අහගන්න මේක නම් හන්ඩත් පිනක් ඕන මේක හොඳට කල්පනාව ඉන්නකොට තමයි මේක තේරෙන්නේ. දැන් ඉස්සලා අහන්න ලැබීම ගැන සතුටට පත් වෙන ඊට පස්සේ පොත්පත් වලින් හොඳට කියවන්න හැබැයි නුවණින් හොඳට අහගෙන ඉන්න මේ තේරෙන විදිහට මේ කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකේ තවත් තියෙනවා දැන් දැන් ඔන්න ඔක්කොම කියවන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ පෙර ජීවිත මුල් කරගෙන ආගම් 18ක් ඇති වෙනවා. ඉදිරියට මැරුණට පස්සේ යන ජීවිත මුල් කරගෙන ආගම් 44ක් ඇති වෙනවා. ඒත් දැන් මේ විස්තර කරන්නේ පෙර ජීවිත මුල් කරගෙන. ඔන්න සාස්වතයි කියලා ආගම් හතරක් ඇති වුණා ඒ ක්‍රමයේ කිව්වා. කොටසක් නිත්‍යයි කොටසක් අනිත්‍යයි කියන මුල් මුල් කරගෙන ආගම් හතරක් ඇති වෙන එක තමයි දැන් කිව්වේ. දැන් කියනවා දැන් විස්තර කරනවා ලෝකයේ කෙලවරක් දැන් තවත් ආගම් කොටසක් ඇති වෙනවා ලෝකයේ කෙලවරක් තියෙනවා. එහෙම නැත්නම් ලෝකයේ කෙලවරක් නැහැ. මේ සක්වලේ කෙලවරක් මේ සක්වලේ කෙලවරක් තියෙනවා කෙලවරක් නැහැ. කියන තැනට මේ ලෝකයේ දෘෂ්ටි හතරක් ඇති වෙනවා පහක් නැහැ. ලෝකයේ කෙලවරක් ඇත නැත කියන අදහස මූල් කරගෙන ආගම් හතරක් තියෙනවා. ආගම් පහක් නැහැ හතරයි. ඒ කොහොමද අත හතරක් ඇති වෙන්නේ? ඔන්න කෙනෙකුට අදහසක් තියෙනවා මේ ලෝකයේ කෙලවරක් ඇත කියලා. ඉතින් මේක හරිය පුදුම සහගත දෙයක් වින්වතුනි මේ මේක හොඳට මේ නුවණින් තේරුම් ගන්න ඒ තමයි මේ භාවනාවේ මුලා වෙන හැටි හොඳට තේරුම් ගන්න පුළුවන්. භාවනාව අද කාලේ මේ මේක මාර පල්ලට පත් වනා කියලා ඊට පස්සේ කාලේ කියලා විකාර කරනවා ඊළඟට එක එක රූප පේනවා නොපෙනෙන ලෝක පේනවා කියලා එහෙම තේරුම් විදිහට මිනිස්සුන්ට හිතවලට යනවා ඒවා වෙන්නේ කොහොමද කියලා තියෙනවනේ මේක හොඳට නුවණින් අහන්න ඉද භික්කවේ ඒකච්චෝ සමනෝභාව බ්‍රහ්මනවා ආතාපමන්වාය පදහන මන්වාය අනුයෝග මන්වාය අපමාද මන්වාය සම්මා මනසිකාර මන්වාය ඔන්න කෙනෙක් සමනෙක් හෝ බ්‍රාහ්මණෙක් හොඳට වීරිය කරලා ගොඩාක් මහන්සි වෙලා කිලිස් තව තවා තව තවා හොඳ චේතෝ සමාධින් පුසති හොඳ චිත්ත සමාධයක් උපද්වගන්න. යථා සමාහිතයේ චිත්තේ අත්ත සංඥී ලෝකස්මින් විහෙරති. එතකොට එයාට සමාධියක් ඇති වෙනවා යාගේ සංඥාව තමයි ලෝකයක් ඇත කියලා. මේ එයාගේ හිතේ තියෙනවා මේ අන්ත සංඥා. ලෝකයේ කෙලවරක් තියෙනවා කියන මේ සංඥාවෙන් තමයි එයා සමාධිය උපදවගන්නේ. ඒ කියන්නේ එයා සමාධිය උපදව ගන්නකොට එයාට හැඟීමක් තියෙනවා ලෝක එයාට හැඟීමක් තියෙනවා ලෝකයේ කෙලවරක් තියෙනවා කියලා. ඊට පස්සේ ඔන්න දැන් හොඳට සමාධිය ඇති වෙනවා. අන්තවා අයං ලෝකෝ පරිවටු පරිවටුමෝ තං තං කිස හේතු ඉටස් මෙයාට මේ ඒ සමාධියෙන් පේනවා ඒ භාවනාවෙන් පේනවා මේ ලෝකෙ කෙලවරක් තියෙනවා රවුමට තියෙන මිසක්වල මෙයාට පේනවා ඊට පස්සේ තතාරූපන් චේතෝ සමාධී මේ විදිහේ චේතෝ සමාධියක් මෙයා ලැබුවා මෙයා ලබලා මෙයා ලෝකෙට අදහස දේශනා කරනවා ලෝකයට කෙලවරක් තියෙනවා ඇයි මම සමාධියක් ලැබුවා ඒ සමාධිය මම දැක්කා ලෝකේ කෙලවරක් තියෙනවා මේක රවුමට තියෙනවා එතුට මේ ප්‍රශ්නයමකක්ද මේක ප්‍රශ්නය තමයි මෙයා කලින් හිතුව ලෝකට කෙලවරක් තියෙනවා කිය ඒ හිතපේකම සමාධිය පෙරනවා දෙමගේ විස්තර කරන පරිවර්තන ඇතන් ශ්‍රමණකව බ්‍රහ්මණකව කෙලස්තම වීරියතු අධික වීරියතු යලි යලිත් වීරියකොට අප්‍රමාදව භවනාකොට මැනවීම මනසිකාර කරලා යම් අයුරකින් හිත සමාහිත වෙලා ලෝකෙහි කෙලවරක් ඇත යන හැඟීමෙන් වාසය කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කරගන්නවා එයාගේ චිත්ත සමාධිය වැඩෙන්නේ ලෝකයක් ඇත කියන සංඥාවේ තමයි එතකට ඔහු කියනවා මේ ලෝක කෙලවරක් සහිතයි හල් පසින් මට වෙලා තියෙන්නේ ඒකට හේතුවමකක්ද මං අමාරයෙන් උපද්දාල් ගත්ත සමාධි මං විදිර තමයි දැකේ මේ කාරණය නිසයි මං මේ දන්නේ දකින්නේ මේ ලෝකයට කෙලවරක් තියෙනවා මේක හල් පසින් රවුම් වෙලා තියෙන කියලා එහෙනම් මේ ලෝකේ බැයිද කෙනෙකුට අපි කියමුකෝ කෙනෙකුට රාවණා ඉන්නවා කියලා හිතාගෙන ඒ හැඟීම තියෙනවා යාට එයා භාවනා කරනවා එයාට භාවනාවෙන් ඇවිල්ලා කතා කරන්න බැයිද ඇයි මේ වෙලා තියෙන්නේ එයාගේ හිතේ තිබෙන අදහස තුලම හිත එකඟ වුණානේ එයාගේ අපේ ඉතිහාසය වැරදි කියන භාවනා කරනවා කරුණෙන්න බැයිද ඊළඟට මේ ලංකාවේ තමයි බුදුන් උපන්නේ කියලා හිතාගෙන භාවනා කරනවා. පරුණු වෙන්න බැයිද? බුදුම සාගතයි. කවුද මේ ගැටලේ ඉන්නේ? කවුද මේ ගැටලේ ඉන්නේ? ලේසි නෑ පින්වතුනි. බුදුම සාගතයි මේ බුදු කෙනෙක් අවබෝධ කරනවා මිසක මේ ධර්මය අපි කියනවා මේ සමාජයේ තියෙන දෘෂ්ටි නම් ඒ දෘෂ්ටි නම් අගක් මුලක් කොහෙන් ලියන්නද කියලා හිතා ගන්නවත් බෑ. ඕන එකක් මෙන්න ධර්මය. කවුද මේවා ලිහින්නේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අනිත් එක්කෙනා දැන් තව එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේ හතර දෙනෙක් ඉන්නවා මේ දෘෂ්ටි ඇති වෙන. එයා මොකද කරන්නේ ලෝකයට කෙලවරක් නෑ කෙලවරක් නෑ කියලා හිතාගෙන ඒ අදහසින් භාවනා කරනවා. එයාගේ හිත සමාධිමත් වෙන්නේ ලෝකයට කෙලවරක් නෑ කියලා. ඒතකොට එයාගේ සමාධියෙන් සක්වල කෙලවරක් පේන්නේ නෑ. ඒතකොට එයා ලෝකයට අදහසක් දක්වනවා. ලෝකයට කෙලවරක් නෑ. ඒතකොට කවුරු හරි කිව්වා නම් මේ ලෝකයට කෙලවරක් තියෙනවා කියලා ඉස්සර කියන්නේ අදහස. ඒක බොරු. මං කියන එක තමයි හරි. ඇයි මං සමාධියෙන් දැක්කා. ඔන්න එයාට අනුගාමිකයෝ ටිකක් එනවා. ඔන්න ඒ ආගම. තවයි කෙනෙක් භාවනා කර කර ඉනකොට එයා ලෝකෙට කෙලවරක් තියෙනවද නැද්ද කියන අදහසෙන් එයා භාවනා කරනවා. එයාට භාවනාවට පේනවා උඩටයි යටටයි කෙලවරක් නැහැ. හරස් අතර කෙලවරක් තියෙනවා. පුදුම එකක් ඒක සිලින්ඩර් ආකාර වගේ. ඒතර එයාලා කියනවා මේ ලෝකෙට කෙලවරක් තියෙනවා කියපු අයත් වැරදි. කෙලවරක් නැහැ කියපු අයත් වැරදි. මේ ලෝකෙට කෙලවරක් ඇත නැත. ඒ කියන්නේ උඩට කෙලවරක් නැත. මේ පැත්තට කෙලවරක් ඇත. මගේ ආගම තමයි හරි. එයාට ආගම අනුගාමිකයෝ ටිකක් හැදෙනවා. දැන් ඔතන කිසිම තැනක ජීවිත අවබෝධයක් තියනවද? අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කොට වදාලා පුදුම දහගතයි දුකෙන් නිදහස් වීම වදාලා අමාමහ නිවන වදා දැක්කද ලෝකයාගා ඊළඟ හතරවෙනි කෙනා එයා තර්ක කළා තර්ක කළා තර්ක කරලා එයා කියනවා මේ ලෝකෙට කෙලවරක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ තර්ක කර කර කියනවා එයාට අනුගාමිකයෝ ටිකක් හැදෙනවා ඕන්න ඔය තමයි ක්‍රම හතර ලෝකෙට කෙලවරක් ඇත ලෝකෙට කෙලවරක් නැත කියන අදහස් දෙකම මුසු වෙච්ච ආගම් හතර මේ වෙනකොට අපි ආගම් 16ක් ගැන කතා ආගම් 12ක් ගැන කතා කළා අද වැඩසටහනේ එතකොට ඉතුරු ටික අපි ඊළඟ දවසේ කතා කරගනිමු ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තතාවගේ තරහ සම්මා සමුදුරජාන් වන්සේ ඔය බව දන්නවා. බුදුරජාන් වන්සේ දන්නවා මෙයාල මේ දෘෂ්ටීම සිහිකර කර දෘෂ්ණීම ගහ ග්‍රහණය කරගෙන ඉඳලා ඊළඟට ඉපදෙන තැනුත් දන්නවා. බුදුරජාන් වහන්සේ මේ සියල්ල අවබෝධ කළා කියලා දන්නවා දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට බුදුරජාණන් වහන්සේ ග්‍රහණය වෙලත් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ කිසිම දෘෂ්ටියකට අහු නොහිච්ච නිසා ඇතුලේ සංසිඳිලා නිවිලා වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටිවලට අහු වෙලා ඒ දෘෂ්ටි ස්පර්ශය නිසා ඇතිවන වේදනාවන්ගේ ආශාද ආදීනු නිසරණයත් අවබෝධ කරගෙන සියල්ලගෙන්ම නිදහස් වෙලා නික්ලේශීව වාසය කරනවා. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ අවබෝධය බලන්න. අවබෝධය බලන්න. අපිව මේ සියලු දෘෂ්ටි වලින් ග්‍රහණය කරගත්තේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. පුදුම සහගතයි. ඊළඟට තියෙනවා පින්වත්නි තව මේ ආගම් 18න් දැනට 12යිනේ. ඒක තව ආගම් 6ක් ගැන මේක විස්තර කරනවා. පුදුම හිතෙනවා. පුදුම හිතෙනවා. අද මම මේ දේශනා කියවද්දී තනියෙන් මම පුදුමයි. පුදුමයි කිය කියා මම මේවා කියුවේ. එච්චර හිතාගන්න බෑ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. මේ නිසා පහදින්න. මේ සියලු දෘෂ්ටි වලින් අපිව ගලවා ගන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේ දිවි හිමියෙන් සරණ යනවා කියලා හිතන්නේ. ශ්‍රී සද්ධර්මයේ දිවි හිමියෙන් සරණ යනවා කියලා හිතන්නේ. ආර්ය මහා සංඝරත්නයේ දිවි හිමියෙන් සරණ යනවා කියලා හිතන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ යෑමේ සියලු දෘෂ්ටීන්ගෙන් නිදහස් වෙලා අමා නිවනටපත් වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි. අපිට කලාතුරකින් තමයි මනුස ජීවිතයක් ලැබුණේ කනකැස් බෑවා විසිතරින් අහස බලන්නට පෙඩි දුස් කරයි මනුස ජීවිතයක් ලැබෙන එක ඉතින්ගේ මනුස ජීවිතයක් ලැබිච්ච වෙලාවී බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා ධර්මය දේශනා කරපු බුද්ධ කාලයක බුදු බණ පද ඇහෙන කාලකිපදීම අතිශයෙන්ම දුර්ලභදයක් බුදුරජාණන් වහන්සේලාගේ ඒ යුතුන් ශ්‍රී සද්ධර්මය ඇහෙනමයි මේ ඉට ලබීම තවත් දුර්ලබයි ඒ ධර්මය සවන්පත්වලට ඇහිනක තවත් දුර්ලබයි පිරිසිදුව නිරවුල්ලෝ බුදුබණ ඒ විදිහට මෙහෙන එක අතිශයින් දුර්ලභයි. ඒ අතරේ අවබෝධයෙන් යුතුව තිරුවන් සරණ යන්න ලැබීම අතිශයින් දුර්ලභයි. ඒ නිසා මේ දුර්ලභ කාරණා ඔබට දැන් ලැබිලා තියෙනවා. ඔබ තුල යම් සංසාරේ විශාල භාග්‍යයක් වාසනාවක් ඉස්මතු වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණාව සිහි තබාගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිහිට ලබා ගන්න. ඉතින් අද දවසේ අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ගම්පහ පල්ලිය පාරේ පදිංචි පින්වත් අනුරාධා බණ්ඩාර මහත්මිය මිය පරලෝකීය ඩයනා රාජසූරිය මෑණියන්ට පින් අනුමෝදන් කරන්ටත් සුජීවත්ව සිටිනාට සිත් පිණිසත් ඒ ධර්ම දානියත් බාරගෙන තිබෙන්නේ. ඉතින් බොහෝ පින් රැස් කරගන්නවා මේ අද දවසේ මේ උතුම් ධර්ම දානිය ලෝක සම්ප්‍රයායට අහන්ට සැලැස්වීමෙන් මේ ධර්මයෙන්. අපි මේ දවස් ටිකේ කතා කරමින් සිටියේ බුදුරජාණන් වහන්සේගේ ඥානය. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයේ ආගම් වල දෘෂ්ටි ලිහිණ හැටි. බුදු භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ දෘෂ්ටි හටගන්න විදිහත් දන්නවා ඒ දෘෂ්ටි නැතිවෙන විදිහත් දන්නවා ඒ දෘෂ්ටි වෙනස් වෙන විදිහත් දන්නවා ඒ දෘෂ්ටි ඇතිකරගත්ත පුද්ගලියෝ දන්නවා මේ සියල්ලම අවබෝධ කළා අවබෝධ කරලා ඒ අවබෝධය කෙරෙහි නොඇලී හිටියා දැන් මේකෙන් තේරුම් ගන්න බැරිද කාලකාරාම සූත්‍රය බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ ලෝකේ අහන දකින දෙවියන් මරුම් බමුන් සහිත ලෝකේ අහන දකින දේවල් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා කියලා සර්වඥතාත් බව මේ අවබෝධ කළේ ඉතින් ඒ අවබෝධයට භාග්‍යතුන් වහන්සේ නොඇලුනා කියලා. ඉතින් මේ නොඇලී සිටින්නේ. ඊළඟට මේ ලෝකයා දන්නවා දකින්නවා කියන විදිහට බුදුරජාණන් වහන්සේ දන්නවා දකින්නවා කියලා කිව්වොත් ඒක මුසාවක් කියලා වදාළේ. දැන් ලෝකයා මේ දෘෂ්ටි ගැන දන්නවා දකින්නවා. ඒ කියන්නේ දෘෂ්ටිය දන්නවා, දෘෂ්ටිය දකින්නවා. තමන්ගේ ආගම ගැන දන්නවා, තමන්ගේ ආගම දකින්නවා. ඒතර තමන්ගේ ආගම ගැන දන්නා දකිනා ක්‍රමේ මේ ලෝකෙ මිනිස්සු ඒ ක්‍රමයටද බුදුරජාණන් වහන්සේ ඒක දැක්කේ. දැක්කද වෙනස? දැන් මේ කාලකාරාම සූත්‍රයේ විස්තර කරනකොට මුළු ත්‍රිපිටකයම විස්තර කරන්න පුළුවන් වෙන්නේ ඒකයි. ඒකයි කල්බුදුරක් හිත මහරහතන් වහන්සේ ඇය පහන් වනතුරු සූත්‍රය විග්‍රහ කරන්න ගත්තේ. රහතන් වහන්සේලාට නම් මුළු ජීවිත කාලයම මේ ධර්මය විස්තර කරන්න පුළුවන්. මේ උත්තරමයන් වහන්සේලාට මේ අවබෝධ වුණ නිසා. ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ කවුද කියලා හරියටම දුටුවේ රහතන් වහන්සේලා. ඉතින් පින්වතුනි අපි එහෙනම් අද ධර්ම දේශනාව ආරම්භ කරමු. ඉතින් අපි මෙතෙක් කතා කළේ බ්‍රහ්මජාල සූත්‍රය. ඒතර බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරන්න මූල තමයි බුදුරජාණන් වහන්සේ රජගහනුවරත් නාලන්දාවටත් අතර සංඝයා සමග වඩිද්දී පිටුපස්සෙන් සූපිය පිරිවේජයයි බ්‍රහ්මදත්ත කියන ගෝලයයි දෙන්න යනවා සූපිය පිරිවේජය බුදුරජාණන්සට බැනබැන යනවා ධර්මයට බයිනවා සංඝයාට බයිනවා බ්‍රහ්මදත්ත ගෝලයා බුදුගුණ කියනවා දංගුණ කියනවා සංඝගුණ කියනවා රාත්‍රී නැවතන්ගෙන්ට උනේ අම්බලට්ටිකාවේ රාජකාගාරයේ ඒ රැයිලි වෙනකලුත් අර දෙන්නත් එතෙන්ට වෙලා ගුරා බයිනවා ගෝලයා ගුණ කියනවා පව දවද මේ සත්වයන්ගේ නානාදීමතිකතාව ගැන වෙනස්කම් ගැන සංඝයා කතා කරලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ තුනුරුවන්ට බනිද්දී අමනාප වෙන්න එපා ඒ මනාපුුණු අසතුරුණුත් හරි වැරද හොයාගන්න බෑ එකට අදනත් ඉන්ටනෙටකින් බුදුරජාණන්තර බනිදී ශාසනයට බනිදී යහපත් සංගයට බනිදී එක පාරම කලබලවෙන්න පා ඉස්සල බල යාගේ ෆෙස්බුක් එක ෆේමස් කරගන්නද මෙයා හදන්නේ එයාගේ වීඩියෝ එක වියස් ගාන වැඩි කරගන්නද මෙයා හදන්නේ මෙයා ප්‍රසිද්ධ වෙන්නද හදන්නේ ඒක තේරුම් ගන්න බැරි වෙනවා එක පාර මාර්ග අදහසට තරහව ගමන් මාතෘකාවට වීඩියෝ එක දාලා තියෙන මාතෘකාව දැක්ක ගමන් එතනින් එහාට සිහි කල්පනාව නැහැ බුදුරජාණන් වහන්සේ වදාලා තුනරුවන්ට වනිදී ගරහද්දී හිත අවස ගණ්ඩිපා අමනාපයට අසතුරට එඩිපා එහෙමුණම හරිවැරද තෝරගන්න බැකිවා බුදුරජාණන් වදාල තුනරුවන්ට ගරහදි බනිදදි කල්පනා කරන්න මේවා තුනරුවන්ගේ වැරදි විදිර තියෙනවද බන්නුට එමිකක් නෑ ඉති එන ලියහ ගන්න පැටලෙ නැතුව ඊළඟට වරණනා කරනකට අමුතු උද්දාමයකට පත්වෙන්න එපා ඉසල බලන්න ඒවා තුනරුවන් තුළ තියෙනවද තියෙනවනම් ඒ තියෙන දේ අනුමෝදන් වෙලා පැටලවෙන්න පායකල් ලියහනන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ මිනිසු බුදුගුණ කියන්න ගියත් සීල මාතරයකින්ම බුදුගුණ කියනවා චූල සීල මජ්ජිම සීල මහ සීල ඒක අසෘතව පුතර්ජනයට පුළුවන් අසෘතව පුතර්ජනයට තේරුම් ගන්න බැරි බුදුරජාණන් වහන්සේ ගැන ඇත්තටම ගුණ කියනවා නම් මනාව වර්ණනා කරනවා නම් කළ යුතු දෙයක් තියෙනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේ දුෂ්කරව ගාම්භීර පරම ගාම්භීර නුවණැත්තන් විසින් නුවණැත්තන්ගේ නුවණින් අවබෝධ කරපු යම් ධර්මතා තියෙනවා ආන් ඒවා ගැන කියනවා නම් එහෙමනම් ඒක තමයි සුදුසු වර්ණනාවක් කියවා කොමක්ද පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ දෘෂ්ටි තියෙනවා ලෝක සත්‍යය තුළ. ආගම් මතවාද හැදිච්ච විදිහ. අතීත කෙලවර පූර්වාන්තයේ මුල් කරගෙන ආගම් 18ක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ 18න් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සාස්වතයි කියලා. ඒ කියන්නේ ජීවිත මේ සාස්වත කියන්නේ ඇත කියන දෘෂ්ටිය මුල් කරගෙන ආගම් හතරක් හදා හැදෙනවා. අර 18 ඇතුළත මේ ආගම් හතර. ඒ තමයි එක්කෙනෙක් ජීවිත ලක්ෂයක් විතර ආපස්සට බලලා කියනවා ලෝකයක් තියෙනවා ආත්මයක් තියෙනවා. එකෙනෙක් සංවට්ට විවාට කල්ප 10ක් විතර බලලා කියනවා ලෝකයක් තියෙනවා ආත්මයක් තියෙනවා. එකෙනෙක් සංවට්ට විවාට කල්ප 40ක් විතර බලලා කියනවා ලෝකයක් තියෙනවා ආත්මයක් තියෙනවා. එකෙනෙක් තර්ක කළා කියනවා ලෝකයක් තියෙනවා ආත්මයක් තියෙනවා. සාස්වත ඇත කියන දෘෂ්ටියට ඇති වෙනවා. ඔය ආගම් හතරක්. ඇතැන් දේවල් සාස්වතයි ඇතැන් දේවල් අසාස්වතයි කියලා ඇති වෙන අදහස් තියෙනවා. ඒ ඒ වගේ ආගම් හතරක් තියෙනවා. ඒන් එකක් තමයි අර බ්‍රහ්මයා ලෝකේ මැව්වා කියන එක. ආබසර දිවිය ලෝකේ ඉඳලා බ්‍රහ්ම විමානයක පහළ වෙලා යා හිතනවා තවත් අය ඉන්නවනම් හොඳයි කියලා. ඒතර ආයුෂ ඉවර වෙලා කට්ටියක් ඒ විමානේ පහළ වෙන. ඒතර යාලා හිතන්නේ මම තමයි මේ ලෝක මැවී කියලා පස්සිපදිචයි මැල්ල මනුස ලෝකිපදිනවා ඒවාගේ පෙරජීත බලනට පේනවා බ්‍රහ්මය තවමන්නවා අපි මැරිලා බ්‍රහ්මයා නිත්‍යයයි ශස්වතයි ස්වර්ගස්ත ගතයි අපි අනිත්‍යයි ඔන් කොටසක් නිතය කොටසක් අනිතය කියන තැන්තාව ඊට පස්සේ කිද්ධහප දූසිකයෝ කෙලිදෙල වාසය කල කන්න බොන නැතු චුත වෙන දෙවරු එකන දවසින් බල මනස ලොකට පසහිතනවා කෙලිදෙල වාසය කරන අනිතියයි එහම වාසය කරන්න ඇතිය නිතියයි මනෝප දූසික දෙවරු කල්පනා කරන මනස ලොකටාවට පස්සේ මේ අපි හිත ටිට වෙලා හි චුතුල හිටාවේ හිත පිළිටි වෙච්ච නැති අය ඒ නිත්‍යයි අපි අනිත්‍යයි. ඊට පස්සේ මොකද වෙන්නේ? සමහර අය තර්ක කරලා කරුණු විමසලා කියනවා ඇස කන නාසය දිව කය කියන පංච ඉන්ද්‍රියෝ නම් වෙනස් වෙනවා අනිත්‍යයි. හැබැයි මනස සිත විඥානය නිත්‍යයි. කොටසක් නිත්‍යයි කොටසක් අනිත්‍යයි කියන සාස්වත අසාස්වත කියන අදහස් දෙකම තියෙන ලෝකයාගම් හතරක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලෝකයේ කෙලවරක් ඇත නැත කියන ලෝකයේ කෙලවරක් ඇත නැත කියන දෘෂ්ටි හට ගන්න. එවැනි හතරක් තියෙනවා. එකක් තමයි එක්කෙනෙක් භාවනා කරනකොට එයාගේ හිතේ සමාධිය ඇති වෙන්නේ ලෝකයේ කෙලවරක් තියෙනවා කියන තැනට. එයාට සමාධියෙන් පේන්නේ වෘතාකාර සක්වලක් පේනවා. එතනින් එහාට යට පේන්නේ. ඒකට එයා අදහසක් දානවා ලෝකේ කියලා වරක් තියෙනවා මේක වෘතාකාරයි කියලා. ඔන්න ඒක ආගම. තව එකේ සමාධියෙන් භාවනා කරනකොට එයාගේ හිතේ ඇති වෙන්නේ ලෝකෙට කෙලවරක් නැහැ. සමාධියෙන් කෙලවරක් පේන්නේ නැහැ. ඒකට එයා කියනවා අර කෙලවරක් තියෙනවා කියපු අදහස බොරු කෙලවරක් නැහැ. ඒ දෙවෙනි කියන තුන්වෙනි කෙනා කල්පනා කරලා භාවනා කරනකොට කෙලවරක් ඇත නැත කියන සංඥාව හිත පිටනවා. එයාට මේ සංකලයේ උඩටයි යටටයි කෙලවරක් නැහැ කියලා පේනවා. හැබැයි හරහට කෙලවරක් තියෙනවා. ඒකට එයා කියනවා කලින් අදහස් දෙකම වැරදි. ලෝකෙට කෙලවරක් ඇත්තෙත් නෑ නැතිත් නෑ කියලා අදහසකට එනවා. ඊට පස්සේ කෙනෙක් තර්ක කරනවා. තර්ක කරලා තර්ක කරලා අදහසක් දානවා ලෝකෙට කෙලවරක් ඇත්තෙත් නෑ නැතිත් නෑ කියලා. එතකොට ඔන්න ඔය විදිහට ආගම් හතරක්. එතකොට ආගම් 12ක් ඇති වෙන හැටි අපි ඔය මීට කලින් වැඩසටහන කතා කළේ ඔය තමයි සංක්ෂිප්තය. අද කතා කරන්නේ අමරා වික්ෂේපවාදය. පුදුම සහගතයි. මේක කතා කරනකොට තේරෙනවා අද නම් ඉන්න ඔක්කොම අමරා වික්ෂේපවාදීද කියලා. මේ බලන්නකො මේ මේ ධර්ම දේශනාව අහලා එන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා සන්දි භික්කවේ ඒකේ සමන බ්‍රහ්මන අමරා වික්කේපිකා ඔන්න මේ සමන බ්‍රාහ්මණ ඉන්නවා අමරාවිශ අමරාවිශේපවාදී කියලා කියන්නේ ඇඟ බේරාගන්න පිළිතුරු දීලා ප්‍රශ්න වලින් මග හැරෙනවා ආන්දේක වගේ ලිස්සල යනවා ආන්දේක වගේ ලිස්සල යනවා ඇඟ බේරාගන්න වචන දානවා අන්න ඒ අදහසට කියන්නේ අමරාවිශේපවාදී ඒක කොහොමද වෙන්නේ ඔන්න ඔවුන්ගෙන් ප්‍රශ්න අහනවා ප්‍රශ්න අහනකොට මේ ක්‍රම හතරකින් මග හැරලා යනවා යමරාවිශේපවාදී ක්‍රම හතරකින් තියෙනවා මග හැරලා යනවා එතකොට මේ හතර මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහි ඇතන් සමන බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ අය කුසලයේ කුසලයේ කියලා ඒ ආකාරයෙන් දන්නේ නැහැ. අකුසලයේ අකුසලයේ කියලා ඒ ආකාරයෙන් දන්නේ නැහැ. ඒ කියන්නේ ආරි වැරද්ද මේ කට්ටිය දන්නේ නැහැ. එතකොට එයාලා කල්පනා කරනවා මේ අකුසල් කුසල් කියන එක අපිටත් හරියට තේරෙන්නේ නැහැ. මේ ලෝකෙ මිනිසුන්ට කුසල අකුසල් කියන එක හරියට තේරෙන්නේ නැහැ. දැන් ඕවා අපි කියන්න ගියොත් එහෙම මේවා කියන්න යනකොට මොකද වෙන්නේ? ඒ ඇතන් ඒ අපි දේශනා කරන ධර්මය හලා රාගයක් හෝ දේශයක් හෝ තරහකෝ ඇති කරගන්න පුළුවන් හැබැයි මේ කරුණ ඇතිවෙන්ට මේ රාගයක් දේශයක් මෝහයක් අනුන් තුළ ඇතිවෙනවනම් ඒක අපි බොරුවක් වෙන්න ඕන අපි කියනක බොරුවක් වෙන්න ඕන ඒ නිසා බොරු කියනවා කියන එක හරි ප්‍රීඩාකාරසේ දෙයක් ඒ නිසා ඒක මට බොරු කියන එක ප්‍රීඩාකාරී දෙයක් ඒක මට අන්තරායක් කියලා මේ විදිහට බොරු කියන්න තියෙන බියෙන් බොරු කීමට පිළිකුලෙන් මේක කුසල් කියලා කියන්නෙත් නෑ අකුසල් කියලා කියන්නෙත් නෑ කවුරු හරි ප්‍රශ්නයක් ඇහුව විට මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් මෙන්න මෙහෙම උත්තර දෙන්නේ ඒ තමයි මා තුළ ඔවැනි අදහසක් නම් නැහැ. මා තුළ ඒ අයුරින් පිළිගැනීමකුත් නැහැ. මා තුළ ඊට වෙනස් අයුරකින් පිළිගැනීමකුත් නැහැ. නොපිළිගන්නවා කියලා දෙයක්කුත් නැහැ. ඊළඟට නොපිළිගන්නවා නොපිළිගන්නේ නැත කියලා දෙයක්කුත් නැහැ. දැන් ඉතින් හොයපන්කෝ. රවුමක් දාලා වරහනක් දාලා අගක් මුලක් හොයාගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඇතින් යාගෙනම පිළිගන්නෙත් නැහැ. පිළිගන්නේ නැහැ කියලා ඒකුත් දෙයක්කුත් නැහැ. නොපිළිගන්නවා කියලා ඒකුත් නැහැ. ඉතින් එහෙම අදහසකුත් නැහැ. කියලා දාපු ගමන් ඒ අදහස හොයාගන්න බෑ යාගේ. හිමීට ප්‍රශ්නේ මගේ අරගෙන යනවා ආන්දා වගේ. ඕකට තමයි කියන්නේ අමරා විශ්ේපවාදය. ඔය එක ක්‍රමයක්. විතර මගේ කායසරයක් ඔයාලට තාවත් තේරෙන්න කියන්න ගැන මතක මතක හිටින්න ඔන්නේ අමර විශේපවාදී කියන්නේ ලිස්සල යනවා හරියට උත්තරයක් දෙන්නේ මඟ හැරලා යනවා ඒක උදාහරණයක් කිව්වොත් ආඳ ලිස්සල යනවා වගේ ඊට පස්සේ මේකෙන් කොටස් හතරකින් මේ අමර විශේපවාදී සිද්ධ වෙනවා පළවෙනි ක්‍රමය තමයි මෙයාලා මේ කණ්ඩායම මේ ආගම් දරණ අය කුසල් අකුසල් හරියට දන්නේ නැහැ මේ අය කල්පනා කරනවා අපි කුසල් අකුසල් හරියට ඔබ දන්නේ නැහැ අපි බනහනාය කුසල් අකුසල් හරියට දන්නේ නැහැ ඉතින් අපි මේක කුසල් මේ කකුසල් කියලා මේ අයට බණ කියන්න ගියාට පස්සේ මේ අයට රාගයක් ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. ඒතර අපි කියන දේවල් වලින් රාගයක් ද්වේෂයක් මෙයාලට ඇති වුණොත් එහෙම ඒක හරියට අපි අපි ඒක අපි බොරු කිව්වා වගේ. ඒක අපේ බොරුවක්. බොරුවක් කියනවා කියන එක හරිය පීඩාකාරී දෙයක්. ඒ පීඩාකාරී දේවල් අපිට ඕනේ නැහැ. ඒ නිසා අපි මේක කියන්නේ නැහැ. කියලා දැන් මෙයා හිතනවා. දැන් මේක හිතන්නේ අර අවසානට අපි බොරු කියන්නේ කියන දැනුනේ. එහෙම ඉඳලා දැන් මේ අදහස මෙයාලා ඉන්නකොට මෙයාලගෙන් කවුරු හරි අහනවා මේක කුසල්ද? ඒතර මෙයාලා කියනවා මේ එහෙම අදහසක් නෑ අපේ. වෙන අදහකුත් නෑ අපි පිළිගන්න කෙලෙකුත් නෑ නොපිගන්න කෙලෙකුත්න කියලා වගේ ප්‍රවමත් දානවා දෙ අර අහන කෙනට උත්තරයක් නෑ ඉතිගෙන හොඳ යොක විමසන්න කියලා යනවා ආදල් ඉස්සල ගියා වගේ ඉතුර මේකට කියනවා අමරා වික්ෂේපවාදී පලවිනි ක්‍රමේ දෙවිනි ක්‍රමේ තමයි ද භාගතුනන්සේ අවබෝධ කරපු දැන් බුද්ධ කාලේ තිබ්බේ කොහොමද දැන් ඉස්සර අහන්න බෑ කියනවනේ ගහගන්න එනවලු ආගම් ශාස්ත්‍රවරු වැඩි ප්‍රශ්න කියන්න කිව්වම ගහගන්න එනවලු දැන් සමහර රජවරු වගේ ගියට පස දැන් අජාසත රජතුමා ප්‍රශ්නහන ගිල තින නිගන්නාට පුත්තලගේ ඉතින් අහන් එකකු උත්තර දෙන එකටලු ඉතින් කියනවා බුදුරජාන්සලට ඇල්ල කියන අජාසත කුමාරයා මේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ආඹ ගැන අහනකොට දිල් ගැන කියනවා දිල් ගැන අහනකොට කුස් ගැන කියනවා ඉතින් ස්වාමිනී හරියට කලකිරිලා ටිකව මම ඉන්නේ එහෙම කියලා තමයි මේ දැන් මේ සූත්‍රයේ පිටිපස්සේ තියෙනවා මේ මොකද්ද සාමාන්‍ය ඵල සූත්‍රය ඉතින් ඒකේ කරුණු තියෙනවා ඉතින් හරි පුතුම ඒ කාලේ හරියට පිරිසිදු පැහැදිලි උත්තරයක් ගන්න මේ මනුස්ස ලෝක විතරක් නෙවෙයි තුන් ලෝකෙම පිරිසිදු පැහැදිලි උත්තරයක් ගන්න හිටපු එකම එක උත්තරයන් වහන්සේ මමත් ඔබ සරණ ගිහින් මගේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නම ලෝකේ පහළ නොවෙන්න උත්තරයක් නම් නැහැ ප්‍රශ්නවලට මංගල කාරණාවට දිවුරු අතර පව ඇති වුණ කතා ටික බලන්න අවසානයේ බුදු කෙනෙක්ම පහළ වෙලා ඒ දේශනා කරන්න සිද්ධ වුණානේ මහා මංගල සූත්‍රය පරාභව සූත්‍රය ඊට පස්සේ ඊළං කාරණා බලමු දැන් අමරවිශ්ේපවාදී දෙවෙනි කොටස දෙවෙනි කණ්ඩායම මෙයාලා මෙයාලා කුසල් දන්නෙත් නෑ අකුසල් දන්නෙත් නෑ ඊට මෙයාලා කල්පනා කරන දැන් කුසල් දන්නෙත් නෑ අකුසල් දන්නෙත් නෑ දැන් අපි මේවා මිනිසුන්ට කියන්න ගියොත් එහෙම මේ ආකාරයෙන් මේ නොදන්නා දේවල් කියන්න ගියොත් එහෙම මේක කුසල් මේක අකුසල් කියලා මේ අයට රාගයක් ද්වේෂයක් ඇති වෙන්න පුළුවන් මේ අයට රාගයක් ද්වේෂයක් ඇති වෙනොත් ඒක ඒකට අපි බැඳෙන්න පුළුවන් ඒ බැඳෙනවා කියන එක පීඩාවක් ඔය පීඩාකාරී දේවල් වල අනවශ්‍ය බැඳීම් වල අපි පෙරලෙන්න හොඳ නැහැ ඒ නිසා මිනිස්සු අහන ඒවාට ඉතින් අපි අමුතුවෙන් උත්තර දෙන්න හොඳ නැහැ මෙහෙම කියලා ඉන්නවා මේ විදිහට උපාදානයට බියෙන් උපාදානයට පිළිකුලෙන් කුසල්ය කියලා කියන්නේත් නැහැ මෙයා අකුසල්ය කියලා කියන්නේත් නැහැ ඊට පස්සේ කවුරු හරි මෙයාලගෙන් මොනවා ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්නේ මෙහෙමයි මා තුල ඔයැනි අදහසක් නැහැ මේ මා තුල ඔය වගේ පිළිගැනීමකුත් නැහැ මා තුල ඊට වෙනස් අයරකින් පිළිගැනීමකුත් නැහැ නොපිළිගන්නවා කියලා දෙයක්කුත් නැහැ නොපිළිගන්නේ නැහැ කියලා දෙයක්කුත් නැහැ දැන් ඉතින් මේකේ උත්තරේ මොකද්ද ඉතින් හොයාගන්න බෑ ඊට පස්සේ කොහොම ලිස්සලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියලා වරහන දාලා යවනවා එතකොට මේකට කියනවා අමරා විශේෂවාදය අද ලෝක ගොඩාන් තියෙන එක හරි උත්තරයක් නෑ ගොහින් හරි කරකොල්ල කරකොල අවසානය අර ප්‍රශ්න තියෙන කෙනට තිබ ප්‍රශ්නයට වැඩිය වෙන ප්‍රශ්නයක් ඇතිවෙනවා අමරා වික්ෂේපවාද නිසා එතුට දන ක්‍රම කාශය මතක තියගෙන ෆිසි කියන්න අමර වික්ෂේපවාද කියන ලිස්සල යන හරි උත්තරයක් දෙන්නේ පලවෙනි කෙන පලනි ආග කණඩම හිතුව කුසල් ලකුසල් කියන අපි දන්නේ නෑ මිනිසු දන්නෙත් නෑ අපි කිය මිනිසුට කියන් කියම මිනිසුවට රාග මවාද ඇතිකර ගන්නවා ඒවා ඇතිකරගත අතිවෙනවා මිනිසුතුර ඒ අපේ බොරුවක් බොරුව කියන පීඩාකාරි දෙයක් පීඩාවක් අපිට ඕනේ අපි වට උත්තර දෙන්න ඕනේ කියලා මිනිස් වහන දෙයකට අර වාගේ අගක් මුලක් නැති කරකිලා යන උත්තර දෙනවා. උත්තරයක් නෑ අවසානයේ. දෙවෙනි කණ්ඩායම දැන් එයාලටත් අනුගාමිකව ඉන්නවා. දෙවෙනි කණ්ඩායම එයාලත් කුසල අකුසල් දන්නේ නැහැ. කුසල අකුසල් ගැන අහනකොට එයා එයාලා කල්පනා කරනවා මේ මිනිස්සු කුසල අකුසල් ගැන දන්නේ නැහැ. අපි ඒවා මිනිස්සුත් එක්ක කියන්න ගියාට පස්සේ මිනිස්සුන්ට රාග ද්වේෂ ආදී ඇති වෙනවා. ඒව ඇති වෙන ගියාම අපිටත් ওই බැඳීම් ඇති වෙනවා. බැඳීම් ඇති වෙනවා කියන එක හරි පීඩාකාරී දෙයක්. ওই අනවශ්‍ය බැඳීම් අපිට ඕනේ නැහැ. අපි ඒවට උත්තර දෙන්න ඕනේ නැහැ කියලා මේ කණ්ඩායම ඉන්නවා. මෙයාලගෙන් කවුරු හරි ප්‍රශ්නයක් අහපු ගමන් ඕක අපි පිළිගන්නෙත් නැහැ නොපිළිගන්නෙත් නැහැ නොපිළිගන්නවා කියලා ඉක්ුන්නේ වෙනත් අදහසකුත් නැහැ එහෙම ප්‍රශ්නයකුත් නැහැ ඕක කල්පනා කරලා බලන්න කියලා රවුමක් දාලා යවනවා මේකට කියන්නේ අමරා වික්ෂේපවාද ඊට පස්සේ තුන්වෙනි ක්‍රමේ තමයි ඔන්න කොහොමද තුන්වෙනි ක්‍රමයට අමරා වික්ෂේපවාදය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහිලා ඇතන් සමන බ්‍රාහ්මණින් ඉන්නවා මේක කුසල් කියලා දන්නෙත් නැහැ මේක අකුසල් කියලා දන්නෙත් නැහැ ඒතර මෙයා මොකද කරන්නේ මේක කුසල් අකුසල් කියලා දන්නේ නැති නිසා මෙයාලා කල්පනා කරනවා අපි මිනිස්සු මැද ගිහිල්ලා මේවා කුසල් මේක අකුසල් කියලා කියන්න ගත්තොත් මේ සමහර මිනිස්සු ඉන්නවා හරියට මොලේ තියෙනවා. තියුණු නුවණ තියෙනවා. ඉතින් ඕක කියන්න ගියාට පස්සේ පඬිත වූ සියුන් නුවණ තියෙන අනුන් හා වාද කරලා ජයගත්තු ඊතලෙන් අසලෝමයට විඳිනවා තරම් දක්ෂ දුනුයායන් වැනි වූ තමන්ගේ දෘෂ්ටි වලින් නුවණ හසුරුවා අනුන් පරදවන්ට හැසිරෙන යමෙක් ඇද්ද ඒබඳු සමන බ්‍රාහ්මණෙන් ඉන්නවා. ඉතින් මං කුසල් අකුසල් ගැන කියන්නේ කිව්වොත් ඔවුන් ඒ කරුණ වරඹය මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. කරුණ ඉස්මතු කරලා වාදයට එන්න පුළුවන්. දොස් කියන්න පුළුවන් යම් කෙනෙක් මා සමග මා පවසන කුසල අකුසල ගැන මගෙන් ප්‍රශ්න කරද්දී කරුණු ඉස්මතු කරද්දී වාද කරද්දී දොස් කියද්දී මට වට උත්තර දෙන්න බැරි වුණොත් එහෙම හරි පීඩාවක් මට ඉති මං පීඩාකාරි දේවල්වලට මං අතගන්න හොඳ නෑ කියලා මෙයාල කල්පනා කරන්නේ උත්තර නොදී නොන කියලා මෙයා කල්පනා කරලා අපි ඔවා කියන්නේ කිව්වොත් මේකේ කෙනා වාද විවාද තර්ක කරලා අවසානයේ අපි නිකන් පච වෙලා යනවා. ඒ නිසා ඔයාට උත්තර දෙන්න ඕනේ කියලා හරියට උත්තරයක් දෙන්නේ නැහැ. ඉතින් එයාලගෙම ගිහිල්ලා අහනවා අනිත් අය මොනවද මේ කියලා. ඒ අය මොකද කියන්නේ? මාතුල ඔයන්නේ අදහසක් නන්නේ. මාතුල ඒ අයරින් පිළිගැනීමකුත් නැහැ. මාතුල ඔයිට වෙනස් අයරකින් පිළිගැනීමකුත් නැහැ. නොපිළිගන්නවා කියලා දෙයක්කුත් නැහැ. නොපිළිගන්නේ නැත කියලා දෙයක්කුත් නැහැ කියලා ආයෙත් රවුම දැම්මා. ලිස්සලා යනවා. ලිස්සලා යනවා. දැන් ඔය තියෙන ලංකාවේ අපි කමිටියක් පත් කරනවා. ඒ නිසා ඉතින් අපි දැන් මේ වෙනකොට කොමිසමක් පත් කරලා තියෙන්නේ. කියලා කොයින් හරි ලිස්සලා යනවා. අමරා විශ්ේපවාද අනිකර පාර්මේතු වනයි අමරා විශ්ේපවාදය. ඉතින් ඒ නිසා බුදුරජාණන් වන්ස දේශනා කළ මේ දෘෂ්ටිවල ස්වභාවය දැන් ඇත්තම ඒ කෙනා මේ අද කාලේ එක ආගම් කියලා නම් දාගෙන තිබ්බට ඒක මේ දේශනාවට අනුව අමරා විශ්ේපවාදය. ඊටකොට පළවෙනි අය මතකයි පළවෙනි පිරිස දෙවෙනි පිරිස තුන්වෙනි පිරිස දැන් කතා කළේ තුන්වෙනි පිරිස මේ දර්ශනය මේ ලිස්සල යන්නේ ඒ අය දන්නවනේ අපි කතා කරන්න ගත්තොත් ඔයගේ අගමුල හොයන්න ගිහිල්ලා වාද විවාද කළා අවසානයේ අපි පිරිස මැද පච වෙලා යනවා. ඉතින් ඔයාට උත්තර දී ගන්න බැරි වුණොත් එහෙනම් අපිට හරි පීඩාවක්. නිසා ඕවට අපි අත දාන්න ඕනේ නැහැ කියලා කවුරු හරි ආපු ගමන් උත්තර 10ක් 15ක් විතර වගේ දීලා එයාටත් හොයාගන්න බැරි විදිහට ලිස්සලා යනවා. ආමරාවිශේෂපවාදී. අපි බලමු හතරෙනි පිරිස මොකද්ද කොහොමද ලිස්සලා යන්නේ කියලා. එතන ලෝකේ මේ වගේ ආගම් දර්ශන තියෙනවා කියලා එතන අපි අපි මේකෙන් දෙන්නේ නේද අපි මේ ලින්දේ ලින්දේ ගෙම්බ වගේ කියලා. ලින් ගෙම්බ වගේ කියලා. මොකාක්වත් අපිට ඉපදුනාද කෑවා බිව්වා ඇන්දා දරුමල්ව හැදුවා මැරිලා ගියා. බැංකුවත බලා මැරිලා ගියා. ඔච්චරන මේ ලෝක තියෙන මේ බලන මිනිසුන්ගේ හිත්වල තියෙන දැන් අපි මේ වගේ දෘෂ්ටිකේමට හා ඒ කාලේ වෙන්න ඇති ওই බුද්ධ කාලේ තිබේව වෙන්න ඇති කියලා අපි හිතනවා. නමුත් හිත විග්‍රහ කළොත් මම නම් හිතන්නේ මේ 62ම තියෙනවා. ඇයිද මේ අමරා වික්ෂේපවාදී මං කිව්වේ පාරමිතිය තියෙනවා කියලා? මෙතියම දොරුගේ තියෙන අමරා වික්ෂේපවාදීන්. ඉස්සල යනවනේ. ඔය බලන්න මා මේ අපි පහුගිය කාලවල අපිට අහන්න දකින්න ලැබුණා. ඔය සමහරවලට මා මාදීන් ගිහිල්ලා ඔය එක එකෙන් අහන්නේ ඔබ ඔබතුමා මොකද්ද මේ මේ ගැන දරන අදහස කියලා. එහෙම අදහසකුත් නැහැ නැති අදහසකුත් නැහැ කියලා මේ අමරා වික්ෂේපවාදීම දානවනේ. එතකට ආදරත්ය අපි බලම හතරවිනික් කියෙන බුදුරජාණන් වන්සේ දේශනා කළ මෙහි ඇතැන් සමනා බ්‍රහක්මණයෙක් හෝ ඒ පිරිසකින්නවා එයාට නුවන මදී ඉතා මෝඩයි ඔහු නුවන මදි නිසා බොහෝසේ මෝඩ නිසා ඒ ඒ කරුණවරභයා ප්‍රශ්න විමසූ විට එක එක දේවල් වල වචනවලින් මඟ හරිනවා නුවනෑ මෝඩන මොකෝව තේරෙන්නේ ඒ නිසා මොනහරි ප්‍රශ්නයක් ආපු ගම මඟ හරිට කපටි ගමනන් තියෙනවා කොහොමදේ ආදකම ලිසල යන්න කොහොමද පරලුවක් තියෙනවද කියලා මගේ විමසුවත් එයා හිතනවා මට හිතනවා පරලුවක් ඇත කියලා මං ඔබට විසඳන්නේ පරලුවක් තියෙනවා කියලා ඒවන මාතුල ඔවාගේ අදහසක් නන්නේ මාතුල ඒයරෙන් පිළිගැනීමකුත් නෑ මාතුල ඊට වෙනස් අයරකින් පිළිගැනීමකුත් නෑ නොපිගන්නවා කියලා දෙයකුත් නෑ නොපිගන්නේ නෑ කියලා දෙයකුත් නෑ දැමකද උත්තරේ එතකොට පරලුවක් නැද්ද කියලා හෝදේම ඒත් අර උත්තර එක එකම උත්තර සෙට්ක තියෙන හොඳට බලන්න හොඳට බලන්න මාධ්‍ය සාකච්ඡාවලදී මැති ඇමතිවරුන්ගේ උත්තර මාද සම මට හිතන දෙම කියන ම ඇතරම දේශපාන කතාහල කියවල හෙම මේ නික යනකට එනකට රේඩිය ලහෙනවා වාන යනකොට කියන මිනිසු කියන හිතක ම හිදල තියෙන ම හරි නැද දන්න ම ඒ විස්තර කරන්න යන්න ධර්ම තේරුම් කරන්න දෙන අපිට පටන නම ඔබ බලන්න ඔය මැති ඇමතිවරුන්ගේ කතාටික කරගෙන යාල දෙන උත්තර කොලෙක ලියාගන්න නිකම් ලියාගන්න ඕන අපට දැන් තේරෙනවා බලන එක උත්තර සෙට්ටකත්තින් හරි අපිකට ක්‍රියාමාර්ගයක් ගන්නවා ඒක වෙන කොමිසමක් පත් කළ තියෙනවා. ඒක නම් අපි සාකච්ඡාවට බඳුන් කළ තියෙනවා. ඒ මදහසන්නේ ඔය වගේ එකම වචන සෙට් එකක් තියෙනවා. හොඳට බලන්න. මේ අමරාවික්ෂිපවාද එතුර මෙයාලකින් ඇහුවොත් ඕනම ප්‍රශ්නයක් ඒකන පරලුවක් තියෙනවද නැද පරලුවක් නැද ඕපමාතික සතුය ඉන්නවාද ඕපමාතික සතතිය නැද්ද ඕපාතික සත්‍යයන් ඇද නැද හොඳනර කරමවල විපාක තියෙනවද හොඳනර කරම විපාකවල නැද්ද හොඳනර කරම විපාක ඇත්තෙ නැද නැද නැතිත් නැද තතාගතයන් වහන්සේ මරණි මතු ඉන්නවාද නැද්ද තතාගතයන් වහන්සේ මරණි මතු නැද්ද තතාගතයන් වහන්සේ මරණි මතු ඇත්තෙත් නැත නැද්දෙත් නැද්ද කියලා යාලගෙන් හුවොත් යාලට හිතෙනවා නම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියලා මම ඒක ඔබට විසඳන්නේ තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියලා. ඒ වුණාට මාතුල වෙන්නේ අදහසකුත් නෑ. මාතුල ඒ අයුරින් පිළිගැනීමකුත් නෑ. මාතුල ඊට වෙනස් අයුරකින් පිළිගැනීමකුත් නෑ. නොපිළිගන්නවා කියලා දෙයක්කුත් නෑ. නොපිළිගන්නේ නැත කියලා දෙයක්කුත් නෑ. පින්වත් මහන්නේ යම් කරුණකට පැමිණිලා අමරා විශේෂවාදී බවත් ශ්‍රමණ බ්‍රහ්මණවරු මේ ප්‍රශ්නයක් ඇහුවාට පස්සේ ආදාවාගේ ඉස්සලා මගහැරලා යන හතරවෙනි ක්‍රමය ඔක කිව්වා. ඒ කියන්නේ මෝඩ නිසා නුවණක් නැති නිසා ඒවත් තේරුම් බේරුම් කරගන්න බැරි නිසා උත්තර ටිකක් හදාගෙන ඉන්නවා අහන දෙයට ඒ උත්තර සෙට් එකෙන් උත්තර දෙනවා. පුදුම සාගත දෙයක් මේ අමරා වික්ෂේපවාදී කියන්නේ. පුදුම සාගත දෙයක් අමරා වික්ෂේපවාදී. හරි භයානකයි මේක නම්. දැන් මේ ඇයි මේ නොදන්නා දන්නා දේ දන්නවා කියලා නොදන්න දේ නොදන්නවා කියලා කියන්න බැරි ඍජුකම නැතිවෙම නේද මේ. මෙච්චර දෘෂ්ටි වල යන්නේ. මෙච්චර රවුම් ගහන්නේ. පුදුම සාගතයි. අපි වුණත් දන්නේ නැති දෙයට නෑ කියලායි. දැන් නොදන්නා දෙයට නොදන්නවා කියලා කිව්වනම් දන්න දෙයට දන්නවා කියලා කිව්වනම් ඔක්කොම ඉවරයිනේ. ඒකට තමන් නොදන්න දේ දන්නේ නැති දේ දන්නේ නෑ කියලා කියන්න බැරි මනුස්සයා කැර කියල යන්න අමර වික්ෂේපාදයට ඇයි වචන ගොඩා දාලා රවුන් කල ලිස්සල යනවා ඉලන් වැරදි කරපු කියෙන වැරද පිළිගන්න බැරි කෙන කැර කියල යන්න අමර වික්ෂේපාදයට එතර කොයින් හරි කැර කියල යනවා උත්තරයක් දෙන්නේ නෑ ඉතින් ඒ නිසා මේ දැ මේ බුද්ධ කාලේ ආගන් හටගතර අද කාල ම ට ගලපල කිව මුත් මේ තම ආගන් හටගත හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කලා මේ ලෝකයේ සත්වයා අමරා විශේපවාදය අමරා විශ්‍යපවාදයට ගැල මේ පැහිලා යනවතර මහතරකින් එක ක්‍රමයක් තමයි යාල කුසල කුසල ගැන දන්නේ නැහැ. යාල කල්පනා කරන මිනිස්සු දන්නෙත් නැහැ. ඕවා මිනිස්සුන්ට කියන්න ගියාට පස්සේ මිනිස්සු රාගදේශම ඇති කරගන්නවා. රාගදේශම ඇති කරනවා කියන්නේ ඒක අපේ බොරුවක්. බොරු කියනවා කියන්නේ හරි පීඩයි. ওই පීඩා වෙරකාරී ඒවා අපි කියන්න හොඳ නැහැ කියලා මිනිස්සු ප්‍රශ්නයක් අහුවට පස්සේ ලිස්සර යනවා. අරි උත්තරයක් නොදී. ඔන්න ඒක ආගමක් තියෙනවා. එහෙම. තව තියෙනවා ඒ අමරාවිශ්වක ආගමක්ම යාල කුසල කුසල දන්නේ නැහැ. මිනිසුන්ට ඒවා කිව්වට පස්සේ මිනිස්සු දන්නේ නැහැ. මෙයාලා කල්පනා කරනවා මිනිසුන්ට කිව්වට පස්සේ මිනිසුන්ට රාගදේශම ඇති වෙනවා. ඊට පස්සේ අපිටත් ඔය ගැන බැඳීමක් ඇති වෙනවා. ඔය අනවශ්‍ය බැඳීම් ඇති කරගෙන ප්‍රශ්න දා ගන්න ඕනේ නැහැ කියලා මේ එයාලත් ලිස්සලා යනවා උත්තරයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ තුන්ගනි කණඩායම තමයි යාලා කල්පනා කරනවා අපි කුසල කුසල ගැන අපි දන්නේ නැහැ. ඕවා කියන්න ගියට පස්සේ සමහර අයනවා ආහාර අවසලා ඕවාගේ අගමුල හොයලා මේ වාද විවාද තර්ක ඇති කරගෙන ඕවා අපෙන් අහන්න ගියට පස්සේ අපි කට්ටිය මැද නිකාම් පච වෙලා යනවා. අපිට උත්තර දී ගන්න බෑ ඒක හරිය පීඩාවක්. ඊට වැඩි හොඳයි අපි මේ මේ පැත්තකට වෙලා ඉන්නවා කියලා උත්තරයක් ප්‍රශ්නයක් අහුව ගම එහෙන් මෙහෙන් උත්තරයක් දීලා ලිස්ට් එකට යනවා. තුන්වෙනි කණ්ඩායම. හතරවෙනි කණ්ඩායම මොකද කරන්නේ? එයාලට ඒ ඒ දහම ගැන කිසිම වැටහීමක් නැහැ. එයාලා වචන සෙට් එකක් තියාගෙන ඉන්නවා. මොනවා ඇහුවත් හිතෙන දේ කියලා හිතන සිතිවිල්ලක් කියලා අර උත්තර ටික දාලා අරයට උත්තරයක් නෑ අවසානයේ. මේ ලෝකේ කුසල අකුසල තියෙනවද? පින් පව් තියෙනවද? මෙලොව පරලොවක් තියෙනවද? රහතන් වහන්සේලාට මරණින් මත්තේ මොකද්ද වෙන්නේ? මොනවා ඇහුවත් එයාලා එකම උත්තරයක් දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඕක තමයි අමරා වික්ෂේපවාදී. ඉතින් තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔය ඔය වාද හට ගන්න හැටි දන්නවා. ඒ කියන්නේ මෙයාලා මේ වාද අහලා මේ වාද මේ හදාගෙන ඒ වාදම ග්‍රහණය කරගෙන ඒවටම බැඳිලා මේ අත්ෝ මරණ මරණින් මත්තේ කොහෙද යන්නේ කියලාත් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ පිළිබඳව දැනුමක් තියෙනවා හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ දැනුම ග්‍රහණය කරගෙන නැහැ අවබෝධය ග්‍රහණය කරගෙන නැහැ 아무තු බැඳීමක් නැහැ බුදුරජාණන් වහන්සේ මේ කිසිම දෘෂ්ටියකට අහු වෙලා නැති නිසා ඇතුළේම නිවිලා සංසිඳිලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි ස්පර්ශය නිසා හටගන්නා වූ වේදනාවන්හි ආස්වාදය ආදීනවේ නිස්සරණය යථාභූතයේ වශයෙන්ම අවබෝධ කරගෙන ඉන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ උපාදාන රහිත වෙලා සියලු කෙලෙසුන්ගේ නිදහසල ඉන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ආන්න බුදුගුණ කියනවා නම් අන්න බුදු කෙනෙක්ගේ ගාම්භීර වූ අවබෝධ කරන්න දුෂ්කර ඉතා තියුණු නුවණින් අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේගේ අවබෝධ ඥානය. අන්න විස්තර කරලා කියනවා නම් ඒවා නම් සුදුසු වර්ණනා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහන්නේ මේ ලෝකෙ මිනිසුන්ට ආය ඇති වෙනවා අදිච්ච සමුප්පන්න වාදී අදහස් දෙකක් ඇති වෙනවා. දැන් මේ වෙනකොට අපි 16ක් ආගම් 16ක් ගැන කතා කළා. ඒතර මේ ආගම් 18ක් තියෙනවානේ මේ මේ ජීවිතෙන් කලින් මුල් කරගෙන මේ ජීවිතේ දක්වා ඇති වෙච්ච අපරාන්ත මේ පූර්වාන්තේ මුල් කරගෙන ඇති ආගම් 18ක් තියෙනවා. ඒකෙන් 16ක් කතා කළා. තව දෙකක් තියෙනවා. දැන් මේ දෙක විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇති වෙනවා දෘෂ්ටියන් අදිච්ච සමුප්පන්න. අදිච්ච සමුපන්න කියලා කියන්නේ පටිච්ච සමුපන්න කියන වචනේට විරුද්ධ වචනේ. ඒතකොට අදිච්ච පටිච්ච සමුප්පන්න කියන්නේ හේතුඵල ධර්මයෙන් හටගත්තනේ. අදිච්ච සමුපන්න කියන්නේ හේතුඵල ධර්මයෙන් හට නොගත. එතකොට මේ හේතුඵල ධර්මයෙන් තොරව ඉබේ හටගත්තා කියන අදහස් තියෙන ආගම් දෙකක් තියෙනවා. මොකක්ද ඒ ආගම? මෙන්න මේක නම් පුදුම සාගතයි. මොකද බුදුරජාණන්සේ දේශනා කළා කොහොමද යාගම් ඇති වෙන්නේ මේ බලන්න මේ සක්වල වල ස්වභාවය බුදුරජාණන්සේ දේශනා කළා සාන්ති භික්කවේ අසඤ්ඤ සත්තානාම දේවා මේ අසඤ්ඤ සත්වයෝ කියලා දේව කොටසයක් ඉන්නවා අසඤ්ඤ ලෝකේ සංයුප්පාදාච පනතේ දේවා තම්මාකාය චවන්ති ඒ අයට සංඥාව ඇති වුණොත් ඒ දිව්‍ය ලෝකෙින් තුද වෙනවා ප්‍රාණංකෝ පනේතං විජ්ජති යං අඤ්ඤතරෝ සතෝ තම්මාකාය චවිත්වා ඉතත්තං ආගච්ඡති ඕන්න ඒ අය එකිනෙක එහින් චුද වෙලා මනුස්ස ලෝකෙ ඉපදුනා මනුස්ස ලෝකෙ ඉපදිලා මෙයා භාවනා කරනවා භාවනා කල්ලා සමාධීන් එක ජීවිතයක් බලනවා කලින් බලනකට යාලට බලනකොට බලනකොට පේන්නේ පේන්න ඇයි පේන්න ඇති එයා ඉප හිටිය අසංජනය අසංජයේ ඉඳලා සංඥාව ඇතිවිච්චකම තුත වුණනි එතකට අට සංඥාව ඇතිවිච් මොහොත පේන එතන හට පේන්නේ දැන් අපි හොඳටම නිදාගෙන ඉඳලා නැගිට ඔත්තේම නිදාගෙන හිටපුටික පේනවද නැගිට තැන ඉඳලා නේද මතක ඒ වගේ හැබේ වෙලාවට කයක් සිතක් තිබෙ නැද්ද කයක් සිතක් තිබ්බ නොදැනී තිබ්බි එකයි අසන්න ඒතර සංඥාවක් නැහැ. ඒතර ඇහැරුණා වගේ තමයි ඒ වෙලාවෙ ඉඳලා මතක. එතනින් එහාට නිදාගෙන ඉරු තප්පරයක් ගන්න මතකද? මෙයා භාවනාවෙන් බලනවා බලනවා බලනවා අර සංඥාව ඇති වෙච්ච වෙලාව විතරයි දැන් පේන්නේ. එතනින් එහාට පේන්නේ නැහැ. මෙයා මොකද දැන් එන දර්ශනික මොකද්ද? මෙයා ඉන්නේ මොකද්ද? මෙයා කියනවා අදහසක් දක්වනවා. ඒ තමයි මේ ලෝකේ ආත්මයක් කියලා එකක් තියෙනවා නම් ආත්මයත් ලෝකයක් ඉබේමයි හටගෙන තියෙන්නේ. මක් නිසාද යන් මං කලින් ඉඳලා නැහැ. මම මේ ජීවිතය තුල තමයි ඉස්සල්ලාම ඉපදුනේ. ඇයි අතන හට පේන්නේ එයාලා හිතනවා කලින් ජීවිත නෑ දැන් තමයි ඉස්සලාම ඉපදුනේ. එයාට සංඥාව අරගත්ත වෙලාව ඉඳලා විතරයි පේන්නේ. පින්වතුනි Tamanටම පේනවා නම් සමාධියටම පේනවා නම් කොහොමද මේවා විග්‍රහ කරගන්නේ? පුදුම සහගතයි. ඒකට දැන් මේකෙන් තේරෙන්නේ දසන්නේ. අපි කියන්නේ කල්ප 500ක් හිටියා කියලා. මෙහින් තුත වෙච්ච ගම අසන්නේ. කල්ප 500ක් ගියාට පස්සේ සංඥාවක් උපදිනවා. ඒකට තුත වෙනවා. ඒතර අර කල්ප 500ම මොකක්ද උනේ? කින්ද මන්ද ආතාපාතක් නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. අසඤ්ඤ සතු කල්ප 500 ඉන්නවා. ඉතින් අර කොමාද මොකක්ද කියලා ලඩක් තියෙන්නේ. එතුර අවුරුදු දහය දොළහයින්නේ කයත්තිනවා මැරෙන්න්නෙත් නෑ නමුත් මේ සංඥාව මේ පි ඇහැරිත ගමන් ලෙරෙසුවයි ඒ නිසා මේ පුද්දුම මේ දෙයක් බුදුරජාණන්ස දේශනා කළ ඔන්න මං කලින් ඉඳල නෑ දැන් තමයි අටගත්ති කියලා හේතු කළ දහමට විරුද්ධ දසක්ඥාව අධිච්ච සමුපන්න අධිච්ච සමුපන්නවාදී පළවෙනි දහම ලෝකේ හට ගනිට වසයාගේ දහමට අනුව අනුගාමික පිරිසක් ඇති වෙනවා බුදුරජාණන්සේ ඒ ක්‍රමයේ අවබෝධ කළා ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව පිරිසක් ඉන්නවා එහි පිරිස මොකද්ද වෙන්නේ? ඉද වික්කවේ ඒකංචෝ සමනෝවා බ්‍රාහ්මනෝවා තක්කී හෝති විමන්සි. සෝ තක්ක පරියාහතං විමංසානුචරිතං සයම් පරිභාණං එවමාහ. ඔන්න කෙනෙක් ඉන්නවා තර්ක කරනවා විතර්ක කරනවා නුවණින් විමසා විමසා හිතනවා. එයාලා තර්ක කළා විතර්ක කරලා අවසානයේ අදහසකට එනවා. ආත්මය ලෝකයක් ඉබේ හටගෙන තියෙන්නේ. ඒක බලදාමක් නැහැ. ඉබේ හරගෙන තියන්නේ කියලා තර්කවල තර්කයෙන් හදාගන්නේ මේන්න මේක තමයි අධිච්ච සමුප්පන්නේ හේතුඵල ධමයෙන් තොරව ලෝකේ හටගන්නා වූ ආගම් දෙක කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට ඒ අධිච්ච සම්පන්න හේතු බල දහමින් තොරණ ආගන්තිකයි මම නැවත සිහි කරන්න ඒ තමයි එක්කෙනෙක් අසඤ්ඤ ලෝකෙ ඉපදිලා ඉන්නවා ඉපදිලා ඒ අසඤ්ඤ ලෝකේ ස්වභාවය තමයි සංඥාව ඇති වෙච්ච ගමන් චුත වෙනවා ඒ වගේ කෙනෙක් මනුස්ස ලෝකෙ ඉපදිනවා එයා සමාධි භාවනාවෙන් බලනවා සමාධි පද්වලා පෙර ජීවිත බලන ඕනින් බලනකොට පේන්නේ අර සංඥාව ඇති වෙච්ච තැන විතරයි එතනින් එහාට මොකවත් පේන්නේ නැහැ අසඤ්ඤනේ එයා හිතනවා මං කලින් ඉඳලා නැහැ මං කලින් ඉඳලා නැහැ දැන් තමයි මම ඉන්නේ නම් මං මං ඉපදුනේ මේ ජීවිතේ එනිසා ඉබේ හටගත්තේ කියලා අදහසක් තියෙනවා අදිච්ච සමුප්පන්නයි. අපේ බුද්ධ ශාසනේ අපේ බුද්ධ ශාසනේ කියන්නේ ලෝක සනාතන ධර්මය මොකද්ද? අවිද්‍යාව පංච සංඛාරා. හේතුඵල ධම. ඊට පස්සේ ඔන්න හේතුඵල ධමින් තොරව තොර දර්ශනයක් සහිත ආගමක් ඇති වුණා. ඊට පස්සේ අනිත් තව පිරිසක් ඉන්නවා තර්ක කරනවා විතර්ක කරනවා. තර්ක කළා විතර්ක කළා එයාලා එනවා හේතුඵල ධම නැහැ කියලා. බලන්න සමාධියනොත් මේ පටලැවෙනවා. තර්ක විතර්ක කිරීමෙනුත් පටලැවෙනවා. සමාධියනොත් පටලැවෙනවා හරක විතර කෙනුත් පටලවෙනවා හිතන්න බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයේදී අපි පටලවෙන්න ඕනේ බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයේ සමාධිය ඇති වූ පමණින් හරි කියලා හිතන්නත් හොඳ නැහැ බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයේ තර්ක කරලා තේරුම් ගත්තා කියලා එපමණ කිමුත් මේ ලෝක සත්වයට පිටක් නැහැ හේතුඵල ධර්ම අවබෝධ කරන්න ඕන තේරුම් ගන්න ඕනේ මේක අපි ඒකයි මේ හේතුඵල ධර්ම අවබෝධ නොකරන තාක්කල් මේ සත්වයා ඇත නැත කියන සංඥාවල මේ දෘෂ්ටිවල කොහේ හරි දෘෂ්ටිවල පැටලෙවි පැටලෙවි ඉන්නේ ඉතින් බුදුරජාණන් වන්සේ වදාළ ඒ අධිච්ච සමුපන්නාව වූ මේ දෘෂ්ටි දෙක හටගන්න විදිහන් බුදුරජාණන් වන්සේ දන්නවා බුදුරජාණන් දකිනවා මේ අය මේ දෘෂ්ටිවලට ග්‍රහණය වෙලා බැඳිලා මැරුණට පස්සේ යන තැනත් බුදුරජාණන් වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේගේ මේ පේන දැනුමට ඒ අවබෝධයට බුදුරජාණන් වහන්සේ බැඳිලත් නැහැ ඒ වගේම මේ දෘෂ්ටිවලට අහු වෙච්ච නැති නිසා බුදුරජාණන් වහන්සේ ඇතුළෙම නිවිලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි ස්පර්ශය නිසා ඇති වෙන වේදනාවන්ගේ ආස්වාදය ආදීන විනිසරණේ විදියටම අවබෝධ කළා යථාභූතයක් විදිහට අවබෝධ කළා මේ දෘෂ්ටි වලින් නිදහස් වෙලා වාසය කරනවා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඕන්න ಗುಣ කියනවනම් ඕන්න ಗುಣ කියනවනම් ගාම්භීර වූ අවබෝධ කරගන්න දුෂ්කර වූ අතිශයින් ගාම්භීර නුවණැත්තන් විසින් නුවණැත්තන්ගේ නුවණින් අවබෝධ කළ යුතු පරම ගාම්භීර ධර්මී තථාගතයන් වහන්සේ අවබෝධ කළා. වර්ණනා කරනවා නම් ඔන්න ඔය භාග්‍යතුන් වහන්සේගේ ඔය අවබෝධය වර්ණනා කරන්න සුදුසුයි කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි පූර්වාන්තයේ මුල් කරගෙන ওই විදිහට දෘෂ්ටි 18ක් ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ දෘෂ්ටි දෘෂ්ටි වලට බැඳිච්ච නිසා මේ 18ක්. එයාලා මැරුණට පස්සේ ඉපදින්නේ කොහෙද කියලා දන්නවා. බුදුරජාණන් වහන්සේ මේ කිසිම දෘෂ්ටියකට වැටෙන්නේ නැත්. ඒ දෘෂ්ටි පිළිබඳව තියෙන අවබෝධයට බැඳිලත් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි වලට වැටලා නැති නිසා ඇතුළේම නිවිලා ඉන්නේ. එහෙනම් අනිත් අය දෘෂ්ටි වලින් දැවෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි 18කට අහු වුණාට පස්සේ ඒ කෙනාගේ ජීවිතේ තියෙනවා නම් ඒ දෘෂ්ටි මුල් කරගෙන ඇතිවෙච්ච වේදනාව ඒ ඉපදෙන ජීවිතවල වේදනාවන්ගේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය. මේ විදිහටම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා නොඇලිලා නිදහස් වෙලා පරම විරාගීව වාසය කරනවා. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කළාට කමක් නැහැ කියනවා. මෙන්න මේ අවබෝධ ඥාණයට. ඉතින් ඔය තමයි පූර්වාන්තයේ මුල් කරගෙන ඇතිවෙච්ච දෘෂ්ටි 18. අපි ඊළඟ දවසේ කතා කරගමු. අපරාන්තයේ අනාගතයේ මුල් කරගෙන ඇති වෙන දෘෂ්ටි 44. 18යි 44යි 62ක් දෘෂ්ටි. ඉතින් ඒ ළඟට භාග්‍යවතුන් වහන්සේ කොහොමද මේ ගැන දේශනා කරන්නේ කියලා අපි ඊළඟ බලමු. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටීන්ගේ හට ගැනීම ගැන ලෝකේ කවුරුත් මේ විදිහට යාගම් අරගත්තයි විස්තර කරලා තිබෙන්නේ නැහැ සත්‍ය ස්වභාවය. මේ ස්වභාවය විස්තර කරනකොට දහසක් සක්වලවල් කම්පා වෙලා ගියා. මේ බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරන වෙලාවේ. ඒ නිසා සක්වලවල් කම්පා කරවමින් ලෝකේ සත්‍යය සසරේ සසරට වැටෙන මේ දෘෂ්ටි අවබෝධ කළා කියලා යමක් ඇද්ද? ඒ මාගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ දිවිහිමියෙන් සරණ යනවා කියලා හිතන්නේ. අද දවසේ දහංගඩ සටහන ශ්‍රද්ධා රූප වාහිනියත් ලංකිරුවන් විදුලිත් විකාශනය කරවන්නට දායකත්වය දරන්නේ අංක අනුහයෙන් හතර මුල්ලේ ගම හෝමාගම යන ලිපිනේ පදිංචි පින්වත් රංජීව සිනිවිරත්න මහත්මයා චමිලා ඉරෝෂණී මහත්මිය සහ චනුත් දුලේන් පුතා මේ පින්වතුන් බොහෝ දෙනාට සිත් පිණිස අද දවසේ තමන්ගේ ජීවිතයටත් අප්‍රමාණ පින් බැස් කරගෙන මුල් කරගෙන අද දවසේ මේ ධර්ම දානය සිද්ධ කරනවා. ඔබට විශාල භාග්‍යයක් දසදහසක් ලෝක ධාතු කම්පා වූ ලෝක ධාතු දසදහ කම්පා වුණා කියලා සූත්‍ර දේශනාවේ තියෙන්නේ. එතුට දසදහසක් ලෝක ධාතු කම්පා වූ සූත්‍ර දේශනාවක් දේශනාවක් ඔබට මේ විදිහට බුදුරජාණන් වහන්සගේ අසිරිමත් ගුණ සිහි කරමින් අන්න අයට අහන්ට සලස්වීම ඔබගේ ඔබ ධර්මදාන මේ වසින් කරන විශාල යහපතක් කියලා හිතල සන්තූසිට පත්වෙන්ඩුවන්. ඉතින් අපි මේ කාලේ කතා කරමින් හිටියේ බ්‍රහ්ම ජාල සූත්‍රය දැන්ට ඔබ තේරෙන අපි දැන් වැඩසටහන් කිහිපයක්ම බ්‍රහ්ම ජාල සූත්‍රය හා සම්බන්ධ කලා එතකොට තේරෙනවා මේක තනි වැඩසටහනකට පෝය වැඩසටහා මාසික වැඩසටන් හෝ එහෙම නැත්නම් කෙටි ධර්ම දේශනාවකට පැයකට හමාරකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හුදෙක් මේ වගේ වැඩසටහනකදී පවා අපි මේ කියවලා පොඩි සටහනක් දාගෙන මතක තියාගෙන ඒ අනුසාරයෙන් තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. වචනෙන් වචන ඉගෙන ගන්නවා නම් මේ බ්‍රහ්මජාල සූත්‍රය පින්වතුනි බොහෝ කාලයක් ඉගෙන ගන්න ඕන. මේ දේශන අටුවාවේ තියෙනවා මේ එක ගැටයක් ලිහෙන වාරයක් පාසා. ඒ කියන්නේ එක දෘෂ්ටියක් හටගත්ත විදිය දේශනා කරනවානේ. ඒ දේශනා කිරීමේ වාරයක් පාසා පොළොව කම්පා වුණා කියලා. ඒකට මේ දෘෂ්ටි 62 විස්තර කරලා ඉවර වෙනකොට හැට දෙවාරයක් කම්පවුනා කියලා අටුවා විස්තර තියෙනවා. සූත්‍ර දේශනාවේ අවසානයේ තියෙනවා මේ ධර්ම දේශනාව සිද්ධ කරපු මොහොතේ දසදහසක් ලෝක ධාතු කම්පවුනා කියලා. ඇත්තටම එච්චරම අනුභවයි, ගැඹිරයි. මේ බ්‍රහ්මජාල සූත්‍රය. ඒතර මේ දේශනාව මුල් වුණේ මේ දේශනාව කරන්නේ අම්බලට්ටිකාවේ රාජකාගාරයේ ඉඳලා. අර සූපිය පිරිවැජියයි බ්‍රාහ්මණ බ්‍රහ්මදත්ත ගෝලයයි. ඒ දෙදෙනාගේ කතාව ආරම්භ ආරම්භයම්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ තුනුරුවන්ට බැන්නා කියලා අමන අමුතුවෙන් අමනාප වෙන්නවත් යොනුරුවන්ගේ ගුණ කිව්වා කියලා අම අමුතෙන් උඩන් වෙන්නවත් වුවමනාවක් නෑ මේ වගේ පටලැවෙන්න ඕනේ මේවා ලියා ගන්න කියලා. මොකද අපි යමකෙදී එකපාරම ගැටිච්ච ගමන් අපිට ඒක හරි වැරද්ද හොයාගන්න බැරුව යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝක සත්වයා බුදු ගුණ කියනවා කියලා. ධර්මය අවබෝධ නොකරපු ධර්මයට පැමිණෙච්ච නැති සරණට පැමිණෙච්ච නැති අසෘතවත් අන්ධබාල ප්‍රත්‍යඥයන්ට බුදුරජාණන් වහන්සේ ගුණ විදියට පේන්නේ සීලය. චූල සීල, මධ්‍යම සීල, මහා සීල. ඒ සීලය අරන් කතා කරන නමුත් තථාගතයන් වහන්සේ අනන්ත අවබෝධ ඉදිරියේ සීලය කියන්නේ අල්ප මාත්‍ර දෙයක්. අල්ප මාත්‍ර දෙයක් බුදු කෙනෙකුට. ඉතින් හරියට මනාව කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැඹුරින් භාග්‍යතුන් වහන්සේ පරම ගම්භීර අවබෝධ කරගන්න දුෂ්කර අතක්කාවචර තර්කයේ තර්කයට හසු නොවන බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක් තියෙනවා නම් ඒ අවබෝධය වර්ණනා කළා නම් ඒක මනා වර්ණනාවක් කියවා. ඉතින් එහෙම දේශනා කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පූර්වාන්ති මුල් කරගෙන කලින් ජීවිත මුල් කරගෙන මේ ලෝක සත්වයා තුළ ආගංවාද, දෘෂ්ටිවාද, මතවාද 18ක් හැදෙනවා. ඒ 18 තමයි සාස්වතයි කියලා හැදෙනවා. මේ ලෝකේ ඇත කියලා. ඊළඟට මේ කෙනෙකුගේ හැදෙනවා දෘෂ්ටි ඇතැන් දේවල් ශාස්ත්‍රතයි ඇතැන් දේවල් අශාස්ත්‍රතයි කියලා. කියන්නේ පෙලක් අනිත්‍යයි පෙලක් දේවල් නිත්‍යයි. ලෝකයේ කෙලවරක් ඇත නැත කියලා දෘෂ්ටි හැදෙනවා. ඊළඟට අමරා වික්ෂේපවාදේව දෘෂ්ටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අදිච්ච සමුපන්නවාදී දෘෂ්ටි දෙකක් ඇති වෙනවා. ඔය ටික එකතු කරපුවම තමයි 18ක් දෘෂ්ටි හැදෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක ගැන විස්තර කලා පේටික තමයි ගිය පර කතා කළේ අදාපි කතා කරනවා භාගිතුනාන්සේ දේශනා කළා අපරාන්ත කල්පික දෘෂ්ටි. ඒ කියන්නේ අනාගතයේ මුල් කරගෙන දෘෂ්ටි ඇති වෙනවා 44ක්. දැන් බලන්න පින්වතුනි මේ ලෝක සත්වයා අතීතයයි අනාගතයයි අතරේ තමයි පටලැවෙන්නේ. වර්තමානයේ සම්පූර්ණ මුලා වෙලා. වර්තමානයේ අතහැරිලාම ගිහිල්ලා. අතීතයේ දේකුත් අල්ලගෙන මුලා වෙනවා අනාගතයේ දේකුත් අල්ලගෙන මුලා වෙනවා පටලැවෙනවා. ඒකෙන් අතහැරෙන්නේ වර්තමානයේ. හැබැයි මුලාව තියෙන්නේ වර්තමානයේ. ඇයි අතීතයේ ගෙවී ගිය එකක්. අනාගතයේ නොපැමිණෙන එකක්. ඒතර මේ පටලවිල්ල තියෙන්නේ වර්තමානයේ. නමුත් එයාට අහු වෙන්නේ එක්ක අතීතේ එක්ක අනාගතේ. අපිටත් ඕකම තමයි. අපිත් අතීතේ අනාගතේ අල්ලගෙන පටලවෙන තාක් වර්තමානයේ අත්හැරෙනවා. ඕක තමයි ධර්මයේ පින්වත්නි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනාගතේ අනාගතයේ අපරාන්ත කල්පික දෘෂ්ටි මට මතවාද හතලිස් හතරක් තියෙනවා. ඒකෙන් මරණින් මතු ආත්මයක් තියෙනවා එක සංඥා සහිතාත්මයක් කියලා ආගංවාද දාශයක් තියෙන මරණින් මතේ ආත්මයක් තියෙන එක සංඥා හැඟින් දැනින් දැනෙන ආත්මයක් මරණින් මතේ තියෙනවා කියලා ආගන් දාශයක් තියෙන දෘෂ්ටි දාශයක් මොනවද පෙලක් සමන බ්‍රහ්මනවරු කියනවා ආත්මය කියන එක රූපෙන් හැදිච්ච දෙයක් සතර මහා ධාතුන්ගෙන් මරණින් මතේ මේක නිට්ටය වෙනවා සංඥාමය නිට්ටයයි සංඥාමය එකක් මේ ආත්මය සංඥා සහිතව නිට්ටය වෙලා යනවා එකන මරණින් මත්තේ නිත්‍යය හැඟින් දැනින් තියෙන ජීවයක් බවට පත්වෙන ආත්මයක් බවට පත්වෙනවා. එතකොට ඔය පලවෙනි දෘෂ්ටිය. දෙවැනි දෘෂ්ටිය මේ ආත්මයක් තියෙනවා එක අරූපී ආත්මයක් තියෙනවා එක අරූපී මරණින් මත්තේ මේක නිත්‍ය වෙනවා ඒවගේ සංඥාවක් දැනෙනවා යරූපයට. ඊට පස්සේ තුන්ගෙනිය කෙනා දෘෂ්ටියකට එනවා මේ රූප මේ ආත්මය කෙනක රූපිත් නෑ අරූපිත් නෑ හැබැයි මරණින් මත්තේ ඒ සංඥාම ආත්මය නිත්‍ය වෙනවා. ඊළඟ කෙනා දෘෂ්ටියක් ආගම ප්‍රකාශ කරනවා ඒ තමයි මේ ආත්මය කියන එක කෙලවරක් තියෙන එක. ආත්මයට කෙලවරක් තියෙනවා. ඒක ඒ සංඥාමය ආත්මේ මරණින් මත්තේ මේ නිත්‍ය වෙනවා. ඊළඟ කෙනා ආගම ඉදිරිපත් කරනවා මේ ආත්මයට කෙලවරක් නැහැ. මරණින් මත්තේ සංඥාමය ආත්මේ නිත්‍ය වෙනවා. ඊට පස්සේ ඊළඟ කෙනා අදහස් ඉදිරිපත් කරනවා මේ ආත්මයට කෙලවරක් ඇත්තෙත් නැහැ නැතිත් නැහැ. මරණින් මත්තේ සංඥාමය ආත්මය නිත්‍ය වෙනවා. ඊළඟ කෙනා අදහසක් ඉදිරිපත් කරනවා මේ සංඥාමය ආත්මයක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වභාවයට පත් වෙලා තියෙනවා මරණය මත්තේ සංඥාමය ආත්මය නිත්‍ය වෙනවා ඊට පස්සේ ඊළඟ කෙනා කියනවා සාමය ආත්මය කෙනෙක සංඥාවෙන් යුතු දෙයක් ඒ නිසයි සංඥාමය ආත්මය මරණය මතේ නිත්‍ය වෙන්නේ ඊළඟ කෙනා කියනවා මේ සංඥාව මේ ආත්මය කෙනෙක නානා සංඥා තියෙන එකක් මරණය මත්තේ නිත්‍ය වෙනවා සංඥාමය ආත්මය ඊළඟට කියනවා මේ ආත්මය කෙනෙක කුඩා දෙයක් කුඩා සංඥාවකින් හැදිලා තියෙන්නේ මරණින්මත්තේ සංඥාම ආත්මය නිත්‍යයි. තවෙක් කෙනෙක් කියනවා මේ ආත්මය කියන අප්‍රමාණ සංඥාවකින් හැදිලා තියෙන්නේ. ඒක මරණින් මත්තේ මේ සංඥාම ආත්මය නිත්‍ය වෙනවා. තවෙක් කෙනෙක් කියනවා මේ ආත්මය කියන එක ඒකාන්ත සැපයෙන් යුක්තයි. මරණින් මත්තේ සංඥාම ආත්මය නිත්‍ය වෙනවා. ඊළඟ කෙනා කියනවා මේ ආත්මය කියන එක ඒකාන්තයෙන් දුක් සහිත එකක් මරණින් මත්තේ සංඥාමය නිත්‍ය බවට පත් වෙනවා. ඊළඟ කෙනා කියනවා ආත්මය කියන එක සැප දුක දෙකෙන් යුතු දෙයක්. ඒක මරණින් මත්තේ නිත්‍ය වෙනවා. ඊළඟ කෙනා කියනවා ආත්මය කියන එක දුක් සැප රහිත දෙයක්. මරණින් මත්තේ ඒ සංඥාමය ආත්මය නිත්‍ය වෙනවා. එතකොට මේන මේ විදිහට අනාගතයේ මුල් කරගෙන සංඥා ආත්මය සංඥා සහිතයි එක නිතියයි කියලා ආගං වාද දෘෂ්ටි දාසයක් ඇති වෙන. ඉතින් මේ හැම ඒ දාසයම තියෙන පුරශ්නමකක්ද ආත්මයක් කියල එකක් වෙනවා. ආත්මයක් අල්ලගත්ත නිසාමයි මේ තියෙන බලන්න හේතු පල දහමින් කොච්චර ප්‍රශ්න විසඳනවද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම අවබෝධ කළා. ඒ තමයි මේ දෘෂ්ටිවලට ග්‍රහණය වෙලා බැඳිලා ඒ ග්‍රහණය වෙච්ච නිසා බැඳිච්ච නිසා මේ සත්වය උපදින විදිය බුදුරජාණන් වහන්සේ දන්නවා. බුදුරජාණන් වහන්සේ මීට එහා උත්තරීතර දේවලුත් දන්නවා. ඒත් බුදුරජාණන් වහන්සේ මම මේවා දන්නවනේ කියලා ග්‍රහණය වෙලා නැහැ. ඒ දැන් මේ ඒ අවබෝධයට. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ දෘෂ්ටි වලට අසු නොවිච්ච නිසා ඇතුලේ සංසිඳිලා, නිවිලා, සැනසීලා වාසය කරනවා. ඉතින් මේ දෘෂ්ටි ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාවන්ගේ ආස්වාදයේ ආදීනවේ නිසරණේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු නිසා බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් සියලු පටලැවිලි වලින් නිදහස් වෙලා සැනසිලේ වාසය කරනවා. ඉතින් ආන බුදුරජාණන් වහන්සේගේ ඔය අනන්ත අවබෝධය කවුරු හරි කියනවා නම් එයා බුදුරජාණන් වහන්සේගේ ගම්බීර වූ නුවණ මුල් කරගෙන ප්‍රශංසා කළා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍ය ගුණ කියනවා නම් එහෙමයි කියන්නේ. ඊළඟ පින්වතුනි අනාගතය මුල් කරගෙන තව හට ගන්නවා. මේ මැරිලා ගියාට පස්සේ සංඥාවක් නැහැ කියලා එකට කියනවා උද්ධමාඝාතනික අසඤ්ඤවාදී කියලා. කලින් තිබ්බ උද්ධමාඝාතික සංඥාවාදය ආකාර 16යි. මෙතන තියෙන උද්දමාඝාතික අසඤ්ඤවාදය ආකාර 8යි. ඉතින් මරණින් මත්තේ සංඥා රහිත ආත්මය නිත්‍ය වෙනවා කියන එකයි කියන්නේ. ඒකේ තියෙනවා ආත්මේ රූපවත්, ආත්මේ අරූපී, ආත්මේ රූපී වෙන්න පුළුවන්, අරූපී වෙන්න පුළුවන්. ආත්මේ රූපීත් නෑ, අරූපීත් නෑ. ආත්මේට කෙලවර ආත්මේ කියන එක කෙලවරක් තියෙන එකක් තියෙන එක. ඊළඟ කෙනා කියන ආත්මේ කියන එක කෙලවරක් නෑ. ආත්මේ කෙලවරක් ඇති නැති ස්වභාවය තියෙන්නේ ආත්මයකට කෙලවරක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ හැබැයි මේක මරණින් මත්තේ මේ අරූපී ආත්මය අසඤ්ඤා රහිත ආත්මය නිට්ටය වෙනවා කියලා එයා මේ ඒ අට දෙනා ආගම් අටක දෘෂ්ටි පතුරවනවා ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේක අවබෝධයෙන්ම දන්නවා අවබෝධයෙන්ම දකිනවා ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිවි සැනසීලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ මේ අය මේ දෘෂ්ටිවල පැටලවිලා මේ අය ඒ ඒ දෘෂ්ටිවල පැටලවිච්ච නිසා යන ලෝක අප ඉපදෙන විදිය පවා දන්නවා නමුත් බුදුරජාණන් වහන්සේ මම මේවා දන්නවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ ඥානය ඒ දැනුම ඒ අවබෝධය ග්‍රහණය කරගෙන නැහැ. මේ කිසිම දෘෂ්ටියකට පැටලෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ ඇතුළෙම නිවිලා ඉනවා. අභ්‍යන්තරේ නිවිලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ස්පර්ශය මුල් කරගත්ත මේ ඇතුළේ මේ දෘෂ්ටිවල ආස්වාදයේ ආදීනවේ નિසරණේ යථාභූතයෙන්ම දන්නා දකිනා නිසා සියලු පටලැවිලි ඉක්මවා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අමා නිවනේ සැනසෙල්ලේ වාසය කරනවා. ඉතින් මේවා තමයි කිව්වා ගුණ. මේ ලෝකේ කිසි කෙනෙකුට මේ දෘෂ්ටි ගැටමාලා මේවා හිතා ගන්නවත් බෑ. මේ වගේ ලෝකේ 62ක් ආගම් තියෙන බව ඒ ආගම් හැදිච්ච විදිය විස්තර කරපු වෙන කෙනෙක් ගැන කියන්න පින්වත්නි මේ තුන් ලෝකෙටම මේ ආගම් විස්තර කරන්නේ මේ ආගම් හැදුනේ මෙහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ කිසි කෙනෙකුට මේවා විස්තර කරන්න බෑ ඒකයි මේ මහ පොළොව කම්පා වෙන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව අට දිනෙකට ආයෙ තව ආගම් අටක් ඇති වෙනවා ඒක ඇති වෙන්නේ උද්දමාඝාතනික නේව සංජී නා සංජීවාදය ඒ කියන්නේ මරණින් මත්තේ ආත්මයක් සංඥාවේ ඇත්තෙත් නැති නැත්තෙත් නැති ආත්මයක් නිත්‍ය වෙනවා කියලා රූපවත් වේවා ආත්මය අරූපවත් වේවා ආත්මය ඊළඟට රූපී අරූපී වේවා රූපීත් නොවන අරූපීත් නොවන ඒ වගේම කෙලවරක් ඇති කෙලවරක් නැති කෙලවරක් ඇති නැති කෙලවරක් ඇත්තෙත් නැති නැතිත් නැති ආත්මයක් කියලා එකක් තියෙනවා ඒක මරණින් මත්තේ සංඥා ඇත්තෙත් නැති නැතිත් නැති ඒ ආත්මය නිට්ටය වෙනවා කියලා අට දෙනෙක් එතන ආගම්වාද ප්‍රකාශ කරනවා ඒතර මේ දෘෂ්ටිවාද අට ලෝකේ පැතිරී පවතිනවා බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි මතවාද දන්නවා දකිනවා ඒ කියන්නේ මේ දෘෂ්ටියෙන් මුල් කරගෙන මේ අය මැරිලා යන ලෝක පවා බුදුරජාණන් වහන්සේ උපත් උපත්ති පවා පේනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දැනගෙන අවබෝධයට ග්‍රහණය නොවි ඒ අවබෝධය මගේ කියලා අල්ලා ගන්න නැතුව වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කිසිම දෘෂ්ටියකට පටලැවෙන්නේ නැති නිසා අභ්‍යන්තරයේ නිවිලා වාසය කරනවා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි ස්පර්ශයෙන් හටගන්න වේදනාවන්ගේ ආස්වාදය ආදීන නිසාරණේ මනාව අවබෝධ කරගෙන පටලැවෙන්නේ නැතුව වාසය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකයේ සත්වයා තව ආකාර හතකට පටලැවෙනවා මතවාද හදාගන්නවා උච්ඡේදවාදය. උච්චේදවාදය කියන්නේ මරණින් මත්තේ පැවැත්මක් නැහැ. විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා කියන අදහසට. එයාලා කියනවා ඒ 8 දෙනා මෙහෙම කියන්නේ. එක් හත් දෙනෙක්නේ. මෙතන තියෙනවා එක්කෙනෙක් කියනවා සතර මහා ධාතුන්ගෙන් හටගත්, මව්පියන්ගේ එක්වීමෙන් හටගත් මේ රූපී මේ ආත්මය මරණින් මත්තේ විනාශ වෙලා යනවා. එක්කෙනෙක් කියනවා. ඕනේ මරණින් මත්තේ නැහැ. ඒ කියන්නේ මැරිච්ච ගමන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි. ඒක දැන් ලෝකේ ගොඩාක් අය කියන එක මැරෙනවා මේ ප්‍රශ්නේ ඔක්කොම ඉවරයි කියලානේ. උච්චේද දෘෂ්ටිය. මරණින් මත්තේ උපතක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ නේ. ඒක ගොඩාක් අය හිතන්නේ මරණිමත්යේ දෙවියන් වහන්සේ ළඟට ගිහිලා නීත්‍ය වෙනවා කියලානේ. ඒතකොට මේ උච්චේත දෘෂ්ටි නෙමේ. සාස්වත උච්චේත දෘෂ්ටි වලින් පටලැවෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඊළඟ කෙනා කියනවා නෑ එහෙම වෙන්නේ නෑ. මේ ආත්මයෙන් මැරිලා ගිහිල්ලා දෙවියන් අතරට යනවා. ඊට පස්සේ දෙවියන් අතරට ගියාට පස්සේ දෙවියෝ මේ ඒ දෙවියන්ගෙන් චුත වුණාට පස්සේ අනේ මේ නැත්තනම නැති වෙලා යනවා. ඒ දෙවියන් වහන්සේ ළඟට ගියාට පස්සේ මේ ප්‍රශ්න ඉවරයි. එතනින් එහාට දුකක් නැහැ කියන එකනේ. ඒක බලන්න මේ උච්ඡේදවාදය. ඊට පස්සේ ඊළඟ කෙනා කියනවා නෑ නෑ එහෙම වෙන්නේ නෑ. මේ දෙවියන් අතරට ගියාට පස්සේ එතනින් දෙවියන්ගෙන් මනෝමය කයක් ලැබෙන ලෝක තියෙනවා. එතෙන්ට ගියාට පස්සේ මේක නිදහස් වෙනවා. ඊළඟ කෙනා කියනවා නෑ එහෙම නැති වෙලා යන්නේ. මේ මේ රූපී ස්වභාවය සතර මහා ධාතු ස්වභාවය ඉක්මවලා යන්න ඕන ආකාසානං ඡායතනෙට. ආකාශය අනන්තයි කියලා අරූප ධානයකට. එතෙන්ට ගියාම මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. එතන තමයි නිවන් දකින්න තැන. ඊළඟ කෙනා කියනවා නෑ නෑ නෑ ආකාසානං ඡායතනෙ නෙමෙයි. මේ විඥානේ අනන්තයි කියලා හිතට අරමුණක් කරන් හිත එකඟ කරනවා. එතන තමයි තියෙන්නේ සියල්ල නැති වෙන තැන විඥානං චෛතන. එක්කෙනෙක් කියනවා නෑ නෑ එහෙම නෙවෙයි. ඒ විඥානං චෛතන ඉක්මවලා කිසිවක් නෑ කියන අරමුණෙන් ඒ අරූපය තුල හිත එකඟ කරනවා. එතකොට ඒ කිසිවක් නෑ ආකින් සංඥායතනය. එතනින් සියලු සියලුම දේවල් නැති වෙනවා. ඊට පස්සේ එක්කෙනෙක් කියනවා නෑ ඒ ඉක්මවලා ආකින් සංඥායතන ඉක්මවලා ඒතන් සන්තන් ඒතන් පනීතන් මේමයි සාත මේමයි ප්‍රනීත කියන අරමුණ හිතේ පවත්වලා පවත්වලා නේව සංඥා නා සංඥායතනෙට හිත ගන්න ඕනේ. ආන එතකට නම් එතනි ප්‍රශ්න විසඳෙනවා කියලා කට්ටිය හි කියනවා ඕක තමයික උච්චේදවාදේ එහෙනම් ඒ කාලේ අරූප ධ්‍යාන වඩපු අයටත් තිබිලා තියෙන උච්චේදවාදේ එතනින් එහාට කිසිවක් නැහැ කියන එක. ඒතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේකත් දන්නවා. මේ අය මේ දෘෂ්ටි ග්‍රහණය කරගෙන ඉඳලා මැරිලා යන තැනුත් දන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දන්නවා මේ කිසිම දෙයකට භාග්‍යවතුන් වහන්සේ මේ කිසිම දෘෂ්ටියකට බැඳීමක් නැති නිසා ඇතුළේම නිවිලා. මේ අය මේ දෘෂ්ටි වලට පැටලෙවිලා දෘෂ්ටි ස්පර්ශයෙන් හරගත්ත වේදනාවන්ට අහුවෙලා ඉන්නවා භාග්‍යතුන් වහන්සේ එහි ආස්වාදයේ ආධිනව නිසරණී දන්නවා මේ සියලු ගැටවලින් නිදහස් වෙලා වාසය කරනවා. ඉතින් ඔන්න ಗುಣ කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ මේ සියල්ල අවබෝධ කරගෙන ඒ සියල්ලෙන් නිදහස් වෙලා හිටපු භාග්‍යතුන් වහන්සේගේ ගාම්භීර වූ ගුණ නුවණ කියනවා නම් අන්න ඕක සුදුසුයි. ඉතින් බලන්න ඒ කාලේ ලෝකයේ ආගම් කියලා කොච්චර දේවල් තිබ්බද? ඒ සියල්ල මේ ඒ සියල්ලගෙන් අපගේ භාග්‍යතුන් වහන්සේ නිදහස් වුණා. ඉතින් පින්වත්නි, ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට පින්වත් මහණෙනි ඊළඟට කට පිරිසක තව පස් කණ්ඩායම් පහක් ඉන්නවා. එයාලට දෘෂ්ටියක් ඇති වෙනවා ditta dhamma nibbanaවාදය කියලා. මේ ජීවිතේදීම නිවන් දකින්නේ මෙහෙමයි කියලා එයාලා මේ ආගම් පහක් තියෙනවා. ඒ එක පිරිසක් කියනවා මේ ජීවිතේ ඒ ආගම් පහ පහෙන් පළවෙනි එක මේ ජීවිතේ හැකිතාක් කන් සැපෙනින්න ඕන. මේ ජීවිතේ හැකිතාක් කන් සැපෙනින්න ඕන ඒක තමයි නිවන. දැන් ඒකනේ කියන්නේ ලොකු අනේ මේ කෙල්ල මේ ගෙදරින් දුන්නා නම් නිවන් දැක්කා වගේ. ඔය දෘෂ්ටි. ඒතර කාමයේ අනේ ගියක් හදාගත්තා නම් වාහනයක් ගත්තා නම් දරු පවුල් වුණා නම් ඊළඟට ඒ වගේ නොයෙක් දේවල් හිතනවා. ඒ ඔක්කොම පංචකාමීත් එක තියෙන. ඔන්න ditta ධම්ම නිබ්බානවාදී පළවෙනි එක. අනිත්යි කියනවා ඒක මේ පංචකාමී භුක්ති විඳලා සැපක් සෝමනසක් ප්‍රීතියක් හට ගන්න බව හැබැයි හැබැයි මේ පංචකාමී අනිත්‍යයි. වෙනස් වෙනවා. ඊළඟට දුක් සහිතයි, පීඩා සහිතයි. ඊළඟට කෙලෙස් සහිතයි. මෙහෙම නෙමෙයි. මේ පංචකාමයේ තියෙන පීඩා ඉක්මවලා ගිය විවිච්ඡේව කාමයේහි විවිච අකුසලේහි සවිතක්කං සවිචාරම් විවේකජම් පීතිසුඛං පඨමඥානං උපසම්පංජ විහෙරති. කාමයෙන් ඉක්මවා ගිය විවිධ අකුසල ධර්මයන් ඉක්මවාගේ විවේකෙන් හටගත ප්‍රීති සුඛයෙන් යුතු විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ සහිත පළවෙනි ධ්‍යානෙ විවේකජම් ප්‍රීති සුඛං විවේකෙන් හටගත ප්‍රීති සැපේ ඇති පළවෙනි ධ්‍යානෙ තුල හිත වාසය කරනවා ආන්න එතෙන්ට ගියා නම් ඒක තමයි නිවන කියලා. එතකොට පළවෙනි ධ්‍යානෙට ඉක්මවලා තියෙනවා තව ශ්‍රමණ කණ්ඩායම් ටිකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව පිරිසක් මේ හික්මොල්ලා තියෙනවා එයාලා කිව්වා ඕක ඔහොම සමාධියක් තියෙන බව හැබැයි දැන් මේ තියෙන්නේ ආගම්වාද ඉදිරිපත් කරන අය තමන්ට තමන්ගේ හිත දන්න පුළුවන් උපරිමයට අරන් එතන නිවනයි කියලා කියනවා. එතකොට දැන් ඊළඟ පිරිස කියනවා මේ කාම ඔය ඕක ඇත්ත. නමුත් මේ විතක්ක ਵਿਚාර කියන එක ඕලා එකයි ගොරෝසුයි. ඒ නිසා ඒ ඉක්මවලා ගිය සමාධියෙන් හටගත්ත ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානෙට පැමිණ වාසය කරනවා නම් ඒක තමයි මේ නිවන කියලා. දැන් බලන්න නිගණ්ඨනාථ පුත්‍ර දෙවෙනි ධ්‍යාන විශ්වාස කරේ නෑනේ. ඒතර එහෙනම් නිගණ්ඨනාථ පුත්‍රගේ උපරිම විශ්වාසය තිබිලා තියෙන්නේ පළවෙනි ධ්‍යානෙ. මොකද නිගණ්ඨනාථ පුත්‍ර අහනවානේ සිත ග්‍රපිතු මගින් විතක් විචාර සංසිදවන සමාධයක් ගැන ශ්‍රමණ බව ගෞතමයන් කියන ඔහෙක පිළිගන්නවද කියලා අනේ මම පිළිගන්නේ නැහැ චේත මේ ග්‍රපෙතුමා අනේ සාදු මේ බලන්නක වන්න බනහන්න ගියට ඈත කතා කරන මිනිස්සෙක් ඊට පස්සේ චේත ග්‍රපෙතුමා කිව්වා විතක් විචාර ඉක්මවා ගිය දෙවිනි දිහානේ මම කැමැති තාක් පැහැස වාසය කරනවා ඒතර මම මේක උපදව වාසය කරනවා නම් මම මේ තවක් කෙනෙක් කියන එක විශ්වාස කරන්න ඕනේ නැහැ කොහමද ඒතර දැන් ආයෙ නිකන්ද කියනවා මේ බලාපන් මේකගේ තියෙන කපටිකම කියලා චිත්ත ග්‍රපෙතුමාට බයින්ට ගත්තා චිත්‍රගුරුතුමක් ඉස්සල්ලා ප්‍රශංසා කරපු එක ඇත්ත නම් දැන් බයින් එක වැරදි. දැන් බයින් එක වැරදි නම් ඉස්සල්ලා ප්‍රශංසා කරන එක මේ වැරදි. කියලා කිව්වා මම එහෙනම් ප්‍රශ්නයක් අහනම් එක කියන්නේ මොකද්ද? දෙක කියන්නේ මොකද්ද? කිකියා ප්‍රශ්න අහන්න ගත්තා. එක්කෙනෙකුටවත් උත්තරය දී ගන්න බෑ. දැන් නිගන්ඨයෝ ටික සලිත කරලා චිත්‍රගුරුතුමා එතනින් නැගිටලා එනවා. එතුට ඒ වගේ කාලේ පලවෙනි දිහානින් එහට සමහරයි දෙකලන සමාර දෙවි දිහන මේ දෙවි දිහන නිවන කියලෙතන සමාරය කියනවා දෙවිනි හොම දිහනයන් තියෙනවා තමයි ඒවනට ඕක තියෙන ප්‍රීතිය ප්‍රීතිය කියන එක මේ මේ සැපේ ඕකේ තියෙන සැපය ගොඩාක් ඕලාරිකයි කියලා ඊට පස්සේ ප්‍රීතියෙන් වාසය කරන තුන්වෙනි ධ්‍යානයේට මේ මේ සම්බන්ධිනවා. ප්‍රීති ආච විරාග උපේක්ඛෝච විහෙරති. සතෝච සම්පජාන සුඛංච කායන පරිසංවේදී. ප්‍රීතිය තමයි ඔතන තියෙන ඕලාරිකදී සැපය හිතේ පවත්වාගෙන තියෙන සමාධියත් එක්ක වාසය කරනවා කියන තුන්වෙනි ධ්‍යානය කියනවා. මේක නිවන. ඊවසෙක් පිරිසක් කියනවා නෑ නෑ ඔහොම එකක් තියෙනවා තමයි. ඒ වුණාට සැපයත් ප්‍රහාණය කළා දුකත් ප්‍රහාණය කළා උපේක්ෂාවෙන් හටගත්තේ හොඳ පිරිසිදු සමාධියක් තියෙනවා. කලින්ම සොම්නස් දොන්නස් නැති වෙච්ච. ඒ තමයි හතරවෙනි ධ්‍යානෙ. ආනේ ධ්‍යානෙ තුල නම් අමාමහ නිවන තියෙනවා කියලා හතරවෙනි ධ්‍යානෙ නිවන විදිහට දකිනවා. ඒතකොට ඒ කාලේ කොහොමද තිබ්බේ? ඉතින් ඒ කාලේ නිවන් හොයාගෙන ගියාට පස්සේ මේ වගේ තමයි නවතින්නේ. ඒ කියන්නේ සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ නිවන සොයාගෙන යද්දී ගුරුවරු දුන්න අග්‍රම තැන දුන්නේ නේව සංඥානා සංඥායතනෙට යනකම්. ඉතින් ඒ නිසා නමුත් මහ බෝධිසත්වයන්ගේ ප්‍රඥා ස්කන්ධයට හැම වෙලාවෙම ගෝචර වුණා මෙතනත් උපතක් තියෙනවා කියලා. ඒ නිසා මේ සියල්ල ඉක්මවා ගිය අමාමහ නිවන ලබා ගැනීම පිණිස ඒ බුදුරජාණන් වහන්සේ ගම මාර්ගය ගමන් කළා. ඉතින් ලෝකයා මේ ආගම්වල බැසගෙන හිටියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ මේ ස්වභාවය මේ ditta ධම්ම නිබානවාදය කියන එක කොහොමද ඇති වුනේ මොකද්ද මේකේ ස්වභාවය කියලා භාග්‍යවතුන් වහන්සේ දන්නවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දන්නවා මෙයාලා මේ දෘෂ්ටි ග්‍රහණය කරගෙන ඉඳලා මැරිලා කොහෙද යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දැනගත්තාට ඒ කිසිම දෙයකට ග්‍රහණය වෙලා නැහැ. මේ කිසිම දෘෂ්ටියකට තමන් ග්‍රහණය වෙලා නැති නිසා ඇතුළෙම නිවිලා ඉන්නේ. මේ ලෝක සත්වයා මේ දෘෂ්ටිවාදයෙන් හටගත් වේදනාවේ ලෝක සත්වයාගේ ආස්වාදී ආදීන නිස්සරණ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන සැනසille නිදහස් වෙලා සිටින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔන්න අපරාන්ත කාල්පික මතවාද 44. දැන් ඔතන තියෙනවා 44ක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ 44ම භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළා. ඒ 44ම පිළිපදින අය මැරිලා කොහෙද යන්නේ කියලා අවබෝධ කළා. ඒ දෘෂ්ටිය ඒ බුදුරජාණන් වහන්සේව දකින්න අවබෝධය මම මගේ කියලා ග්‍රහණය කරගත්තේ නැහැ. මේ කිසිම දෘෂ්ටියකට නොපැමුණ බුදුරජාණන් වහන්සේ ඇතුළේම නිවිලා වාසය කළා. බුදුරජාණන් වහන්සේ මේ කිසිවකට නොඇලී මේ දෘෂ්ටි මතවාද ස්පර්ශයෙන් හටගත්ත වේදනාවන්ගේ ආස්වාද ආදීනවේ නිස්සරණී දන්න බුදුරජාණන් වහන්සේ සියල්ලන් සියල්ලෙන් නිදහස් වෙලා වාසය කරනවා. ඉතින් ಗುಣ කියනවා නම් ඔහොම තමයි කිව්වා ಗುಣ කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැනත් අවබෝධි. ගාම්භීරයි පින්වත්නි. ගාම්භීරයි. ඒතර මේක තේරෙනකොට තමයි පුදුම සහගත හිතෙන්නේ. මේක තමයි පුදුම සහගත බුදු ගුණ. ලෝකේ කිසි කෙනෙකුට මේවා හිතන්න බෑ. ඒකනේ මිහිමල්ල කම්පා වෙන්නේ. දෙවියන්ටවත් බ්‍රහ්මයන්ටවත් මේක අගමුල පේන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි මේ විදිහට පූර්වාන්ත අපරාන්ත මුල් කරගෙන මේ විදිහට මතවාද 62ක් හැදෙනවා. ඒ පූර්වාන්තය මුල් කරගෙන 18යි අපරාන්තය මුල් කරගෙන 44යි. මේ සියලු මතවාද ගැන භාග්‍යවතුන් වහන්සේ දන්නවා. ඒවා මුල් කරගෙන සත්‍යෝ මැරිලා උපදින හැටිත් දන්නවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය බුදුරජාණන් වහන්සේ ඇලීමක් ඇති කරගෙනත් නැහැ. ඒ සියලු මේ දෘෂ්ටි 62කින්ම නිදහස් වුණ බුදුරජාණන් වහන්සේ ඇතුලේ නිවි සැනසී ඇතුලේ නිවාගෙන වාසය කරනවා. ඇවිලිලා නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි 62ේම ඉන්න සත්වයා ස්පර්ශයේ විඳින වේදනා වංගේ ආස්වාද ආදීන නිසාර නිද්‍රජාන වහන්සේ දැනගෙන අවබෝධ කරගෙන නිදහස් වෙලා වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි ශාස්ත්‍රතවාදී දෘෂ්ටි හතරක් තියෙනවා. ඒ හතරම ඔවුන්ගේ නොදැක්මයි. ඔය හතරම විඳීමකට අයිති දෙයක්. ඊළඟට තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ කැළඹීමක් කැළඹීමක් ඕක තැති ගැනීමක්. ඒ වගේ ඒ වගේම ශාස්ත්‍රත අශාස්ත්‍රත කියන දෘෂ්ටි දෙකම තියෙන ආගම්වාද හතරක් තිබ්බා. ඒකත් ඒ අයගේ නොදැනීම. විඳීමකට අයිති දේවල් ඕවා. දෘෂ්ණාවට පැමිණ ඔවුන්ගේ කැළඹීමක් තෙති ගැනීමක් ඕක. ලෝකයේ අන්තවද්ද අනන්තවද්ද කියලා දෘෂ්ටි තිබ හතරක්. ඒ ඔක්කොම ඔවුන්ගේ නොදැනීමක් විඳීමකට අයිති දෙයක්. තෘෂ්ණාවකට පැමිණ ඔවුන්ගේ කැළඹීමක් තෙති ගැනීමක්. අමරා වික්ෂේපවාද හතරක් තිබ්බා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔවුන්ගේ ඒක නොදැනීමක් විඳීමකට අයිති දෙයක්. තෘෂ්ණාවට පැමිණ ඔවුන්ගේ කැළඹීමක් තෙති ගැනීමක්. ඒ වගේම අදිච්ච සමුප්පන්නවාද දෙකක් තිබ්බා. ඒ සියල්ලම ඔවුන්ගේ නොදැනීමක් විඳීමකට අයිති දෙයක්. තෘෂ්ණාවට පැමිණ ඔවුන්ගේ කැළඹීමක් තෙති ගැනීමක්. මේ විදිට පූර්වාන්ත ය මුල් කරන දුෂ්ටි දහටක් ඇතුවුණ ඒ දහටම නොදැනීම විදීම ්‍රයිත දෙයක් තෘෂ්නාවට පැමිණ ඔුන්ගේ කැලබීමක් ඇති ගැනීම ඊළඟට තියෙන උද්දුමාතක සංජීවාද දාසයක් ඒ දාසයම නොදැනීම තෘපතිය ්‍රයිත දෙයක් විදීම ්‍රයිත දෙයක් තෘෂ්නාවට පැමිණි ඔවුන්ගේ කැලබීම ඇති ගැනීම ඒවගේම තිබුණා උද්ද මාගාතනිකා අසංජීවාදය ඒ උද්ද මාගාතනිකා අසං්ඥවාදය අටක් තිබ්බා ඒ අටම ඔවුන්ගේ නොදැනීම නිදීමකට අයිති දෙයක් තෘෂ්ණාවෙන් බැඳුන ඔවුන්ගේ කැළඹීමක් ඇති ගැනීමක්. ඒවගේ මුද්ද මාඝාතනිකා නේව සංඥා නා සංඥා වාද තිබුණ අටක් ඒ අටම ඔවුන්ගේ නොදැනීම මිදීමකට අයිති වයවා. ඒවගේම තෘෂ්ණාවෙන් තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ කැළඹීමක් ඇති ගැනීමක්. උච්චේදවාද හතක් තිබා. ඒකත් ඔවුන්ගේ නොදැනීමක් විදීමකට අයිති දෙයක්. තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ ඇති ගැනීමක්. ඒ වගේම කැළඹීමක්. ඒ වගේම දිට ධම්ම නිබානවාද පහක් තිබා. මේ පහම නොදැනීමක් ඔවුන්ගේ මිදීමකට අයිති දෙයක්. තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ කැළඹීමක් ඇති ගැනීමක්. ඒ වගේ බුදුරජාණන්සේ දේශනා කළා. දැන් බලන්නකෝ අපරාන්ත කල්පික දෘෂ්ටිවාද 44ක් ඔය. ඔය 44ම ඔවුන්ගෙන් නොදැනීම. ඔය 44ම විඳීමකට අයිති එකක්. තෘෂ්ණාවට පැමිණ ඔවුන්ගේ කැළඹීමක් ඇති ගැනීම. පින්වතුනි මේ ඔක්කොම ටික පෙර ජීවිතයක් බල්ලා හෝ ඉදිරි ජීවිතයක් බල්ලා හෝ තර්ක කළා හෝ ඒ ඔක්කොම ස්පර්ශයෙන් හටගත් ඒවානේ. ඊට පස්සේ බුදුරජාණන්සේ දේශනා කළා මේ ආගම්වාද 62ම ඔවුන්ගේ නොදැනීමක් විඳීමකට අයිති දෙයක්. තෘෂ්ණාවට පැමිණ ඔවුන්ගේ කැළඹීමක් ඇති ගැනීමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පූර්වාන්ත අපරාන්ත මුල් කරගෙන හටගන්න මේ ආගම් දෘෂ්ටිවාද 62ම ඔවුන්ගේ නොදැනීම නිසා ඇති වෙන අනවබෝධය නිසා. ඒ වගේම ඔක්කොම අහුනේ විඳීමකට. ඒ වගේම තෘෂ්ණාවට පැමිණිලා ඔවුන්ගේ හිතුල වෙච්ච කැළඹීමක් ඕක. ඇති ගැනීම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආගම් ආද 64 ගැනම බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කළා කියනවා. මේ සියල්ලම හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියලා. සාස්වතවාදී වූත් අසාස්වතවාදී වූත් අමරාවික්ෂේපවාදී අභිච්ඡ සමුප්පන්නේ ඊළඟට උද්දමාඝාතනික සංඤීවාදී අසංඤීවාදී නිවසඤ්ඤා නසංඤීවාදී උච්ඡේදවාදී ditth ධම්ම නිබ්බානවාදී මේ ඔකෝම ස්පර්ශපතින් හරිනේ අතීතයේ වෙච්ච දෙයක් දැකලා අනාගතේ වෙන දෙයක් හිතලා දැන් එයාලා සංවදින සමාධියක් ඇසුරින් ඔක්කොම ස්පර්ශය මුල් කරගෙන තර්ක කරලා හිතින් අරමුණු ස්පර්ශ කරලා ඒ විදිහට නෙමෙයි සියලු දෘෂ්ටි ස්පර්ශය මුල් කරගෙන ඇති වෙන්නේ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දේශනා කළා මේ සියලූම දෘෂ්ටි මේ දෘෂ්ටි හැට හතරම බුදුරජාණන්ස නැවත විස්තර කරනවා විස්තර කළ දේශනා කරනවා ඒ දෘෂ්ටි ආස්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා යන සිදුවෙන හැකි දැන් එයා දෘෂ්ටි ආස්වාදයක් විඳිනවානේ මම මෙහෙම හොයාගත්තා කියලා මම පෙර ජීවිත ලක්ෂයක් බැලුවා එතකොට මම දැක්ක මම මම යන්නේ මේ ලෝකෙමයි සල් ලෝකේ සාස්වතයි ලෝකේ ස්ථිර සාරයි ආත්ම ස්ථිර සාරයි කියලා සාස්වතවාදීට ආවනේ එතකොට එයා ඒ දෘෂ්ටිය ලෝකෙට දුන්නනේ එතකොට ඒකෙන් එයාට ආස්වාදයක් තියෙනවනේ ආනේ ආස්වාදය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා කියනවා වෙන දෙයකින් අන්න වේ කියන මේ ඇ ආගන් හැට හැට දෙකම මේ දෘෂ්ටිවාද හැට දෙකම ඒ හැ දෘෂ්ටිවාද හැට දෙකම යාලා ඉදිරිපත් කරන්න හිතේ ආස්වාදයකින් ඒ ආස්වාදය ඉස්පර්සයෙන් තොරව විඳිනවා කියන එක සිද්ධවිය නොහැකි භාගතුන් වහන්සේ දසබල ඥාන තුළ පිහිටලා මේ ධර්මයේ දේශනා කරන්නේ සිදුවේ හැකි දේ නොහැකි දේ භාගතුන් වහන්සේ දන්නවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ විස්තරය දේශනා කළා මේ තමයි බුදුරජාණස මේ දෘෂ්ටි හැට දෙකම විස්තර කලාය ආය විස්තර කළ දේශනා කරනවා පින්වත් මහණනී පුබ්බන්තාපරන්තන් ආරබ අනේක විහිතානි අධිබුද්ධි පදානි අභිවදන්ති දවා සට්්‍යාවත්තුහි පූර්වාන්තයේ අපරාන්තය මුල් කරගෙන මේ විදිහේ පැනවීම් හැට දෙකක් තියෙනවා. ඒ වස්තු හැට දෙකම සබ්බේතයේ ටයි පස්සායතනයෙහි පුස්ස පුස්ස පරිසං වේදෙහිති. මේ ආගං හැට දෙකම ඉස්පර්සයෙන් මුල් කරගෙන ස්පර්සය ආයතන හයෙන් ඉස්පර්ස කර කර තමයි විඳින්න තියෙන්නේ. මෙයාලගේ මේ ආගන්වාද මේ ඔක්කොම ආයතන හයත් එක්කනේ තියෙන්නේ කිව්වා. ස්පර්ශ ආයතන කියන්නේ ඇස කන නාසය දිව කය මනස ඒ වගේ යාල ඔක්කොම එක බලපු දෙයක් අහපු දෙයක් හිතපු දෙයක් දැනෙච්ච දෙයක් ඊළඟට යාලා මෙහෙම වෙනවා වෙනවා කියන්නේ මානසික ගත අරමුණු. එතකොට ස්පර්ශ ආයතන ස්පර්ශ කර කරනේ මේ ආගම් මතවාද ගෙනියන්නේ. ඒවා විඳින්නේ. ඉතින් එයාලා ආගම් මතවාද වින්දනය කරනවානේ. තේසං වේදනා පච්චයා තණ්හා. ඉතින් වේදනාව යම් තැනක නම් එතන තණ්හාව තියෙනවානේ. වේදනා පච්චයා තණ්හා. තණ්හා පච්චය උපාදානං තෘෂ්ණාව යම් තැනක නම් උපාදානීය තනනි ගහණය වෙනවනේ බැඳෙනවනේ උපාදාන පච්චය භවෝ උපාදානයෙන් භවය සකස් වෙනවනේ භව පච්චය ජාති භවය නිසා උප්පත්ති සකස් වෙනවනේ ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසං සම්භවಂತಿ ඉතින් ඉපදෙනවා නම් එතන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ජරා මරණ තියෙනවනේ යතෝකෝ භික්කවේ බික්කූ චන්නං පස්සායතනානං සමුදයංච අත්වංගමංච අස්සාධංච ආදීනවංච නිසරණ නිසරණංච යථාභූතං පජානාති. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි යම් කලෙක භික්ෂුව මේ ස්පර්ශ ආයතන හයේ හට ගැනීමක් ඒ වගේම නැතිවීමක් ඒ වගේම ආස්වාදයක් ආදීනවයන් නිස්සරණයන් ඒ ආකාරයෙන්ම අවබෝධ කළොත් යම් කිසි භික්ෂුවක් අයං ඉමේහි සබ්බේ හේව උත්තරින් පජානාති. ඒ කෙනා මේ ආගං දෘෂ්ටි 62ම ප්‍රහාණය කළා. උත්තරීතර දෙයක් ඔහුට ලැබෙනවා. මොකද්ද? අමාමහ නිවන. දැන් අර කටිය ආගං 62ක කැරකිලා කැරකිලා අවසානයේ පටිච්චසමුපාදයටම වැටුනේ. හේතුඵල ධමයටම වැටුනේ. එයාලා සකස් කළා තියෙන සසරනේ. එයාලත් මෙතෙක් මෙච්චර දෘෂ්ටි ගොඩක් කිය කියා ඉඳලා හේතුඵල ධමයෙන් සකස් කළා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ නිසා මේ ලෝකේ මේ ඔක්කොම ටික හටගන්නේ ස්පර්ශන ආයතන හය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ස්පර්ශ ආයතන හයේ ආදීනවේ ආස්වාදයේ નિසරණය මුලින් සමුදේ අත්ංගමය හට ගැනීම නැතිවීම ආස්වාදයේ ආදීනවේ નિසරණය යම්කිසි භික්ෂුවක් අවබෝධ කළා නම් ඒ භික්ෂුව මේ සියල්ලගෙම නිදහස් වෙනවා කියනවා බලන්න මෙයාලා මුළු ජීවිත කාලෙම මෙයාලගේ හසරටම එක එක සමාධි උපද්දවලා එක එක තර්ක විතර්ක කරලා හදාගත්ත ආගම් වාද 62ම මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අවබෝධ කරපු ගමන් ඔක්කොම ප්‍රහාණය වෙනවානේ මේ සියලු ආගම් මතවාද ටික ඔක්කොම හිතේ බැසගන්නේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්න බැරි නිසානේ. මේ ආයතන හය නාම රූප නිසා හටගත්තු බවත් නාම රූප නැතිවීමෙන් නැති වී යන බවත් දන්නේ නැති නිසානේ. මේ ආයතන හය මුල් කරගෙන සුඛක් සොම්නසයක් සැපක් සොම්නසක් හට ගන්නවා නම් ඒක තමයි ආස්වාදයේ කියලා දන්නේ නැති නිසානේ. මේ ආයතන හය අනිත්‍යයි දුකයි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි ඒක තමයි ස්පර්ශ ආයතන හයේ ආදීනවය කියලා අවබෝධ නොකරපු නිසානේ. ස්පර්ශ ආයතන හය කරේ යම්කිසි චන්ද රාගයක් තියෙනවා නම් ඒක ප්‍රහාණය කිරීම තමයි නිස්සරණිය කියලා අවබෝධන කරපු නිසානේ. ඉතින් මේ විස්තරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විස්තරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ උපමාවකින් විස්තර කරනවා මේ ලෝක සත්වයා මේ දෘෂ්ටි ටිකට අහුනේ හරියට පුංචි වතුර පාරක්. පුංචි වතුර දිය කඩਿੱත්තකට දැලක් දැම්මා වගේ කිව්වා. පුංචි වතුර කඩਿੱත්තකට දැලක් දැම්මාට පස්සේ ඒ වතුර කඩਿੱත්තේ ඉන්න මාළුවෝ පුංචි හෝ ලොකු හෝ සියුම් දැලක් දාලා තියෙන්නේ. ඒ මාළුව උඩට ආවත් යටට ගියත් එහෙම දිවත් ඔක්කොම දැලාස්සේ. ඒවාගේ මේ ආගංවාද හැට දෙකක ඉන්න මේ ලෝක සත්වයා යන්න එන්නේ උඩ පනින්නේ යට යන්නේ හැම් ඔකෝම කරන්නේ මේ දෘෂ්ටිය ඇතුළේ ඉඳලාමයි කිව්වා. දෘෂ්ටිය ඇතුළේ ඉඳලාම තමයි ඔක්කොම ටික කරන්නේ. බලන්න පින්වතුනි දෘෂ්ටියක තියෙන භයානකකම. දෘෂ්ටිවල තියෙන භයානකකම බලන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරනකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව මෙසේ සිද්ධ කළා. සිද්ධ කළ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා මේකේ අවසාන කොටස මේ තියෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා උච්චින්න භව නිත්තිකෝ භික්කවේ තතාගතස කායෝතිට්ටදී භික්ෂු සංඝයාට වදාරනවා පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේගේ බුදු සිරුර තිබෙන්නේ මුළුමනින්ම සිඳුණු බව රැහෙන්නේ නැතිවයි බුදුරජාණන් වහන්සේට භව ගමනක් නැහැ. ඇයි මෙච්චර මේ වාගේ අනන්ත අපරිමාණ අවබෝධයක් තියෙන බුදුරජාණන් වහන්සේට භව ගමනක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාවස්ස කායෝට හස්සති තාවනං දක්ඛින්ති දේව මනුසා බුදුරජාණන් වහන්සේගේ ශරීරය යන්තාක් තියේද ඒ තාක් දෙවි මිනිසුන්ට දකින්න පුළුවන්. කායස බෙහෙදා උද්දන් ජීවිත පරියාදාන නනන් දක්ඛින්ති දේව මනුසා බුදුරජාණන් වහන්සේගේ සිරුර බිඳී යාමෙන් පස්සේ දෙවි මිනිසුන්ට කවදාවත් ආයි බුදු සිරුර දකින්න බෑ. අපිට දැන් බුදු සිරුර දකින්න බෑ. සෙය්‍යත අපි බික්කවේ අඹ බින්දා පින්වත් මහණෙනි අඹ රෑනක් තියෙනවා නැට් එක ඉතුරු වෙලා. ඒ නැට් එක එක නැට්ෙන් හැදිච්ච අඹ රෑනක් තියෙනවා. ඉතින් පින්වත් මහණෙනි ඒ අඹ නැට්ට නැට් කඩපු ගමන් ඒ නැට්ට සිඳුණු සිඳපු ගමන් අර අඹ ටික ඔක්කොම වැටෙනව නේද කියලා ඇහුවා. ආන් ඒ වගේ බව රැහෙන් සිඳපු බුදුරජාණන් වහන්සේ බවරහැන් සිඳපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දකින්න තියෙන දෙව් මිනිසුන්ට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තියෙන කල් විතරයි. එතනින් එහාට ආයි දකින්න නෑ. ඉතින් ධාතු පරිනිර්වාණය වුණාම ධාතුන් වහන්සේ නමක්වත් දකින්න නෑ. ආනන්ද ස්වාමීන් වහන්සේ අහුව ස්වාමීනි ආශ්චර්යයි අද්භූතයි. ස්වාමීනි මොකද්ද මේ ධම්ම පරයය? තස්මාතේතුවන් ආනන්ද ඉමන් ධම්ම පරයාය අත්ථ ජාලන්ති නන් ධාරේහි ධම්ම ජාලන්ති නන් ධාරේහි බ්‍රහ්ම ජාලන්ති නන් ධාරේහි දිට්ඨි ජාලන්ති නන් ධාරේහි අනුත්තරෝ සංගාම විජයෝති නන් ධාරේහි එහෙනම් ආනන්ද මේ අద్භූත ධම්ම පරයාය ඔබ මතක තියාගන්න අර්ථ ජාලය කියලා නැත්තම් ධර්ම ජාලය කියලා. එහෙම නැත්තම් බ්‍රහ්ම ජාලය කියලා. එහෙම නැත්තම් දෘෂ්ටි ජාලය කියලා. එහෙමත් නැත්නම් අනුත්තර සංගාම විදය දෘෂ්ටි යුද්ධයෙන් ලැබූ උත්තරීතර ජයග්‍රහණය කියලා මතක තියාගන්න කිව්වා. ඉතින් සංඝයා සන්තෝෂයටපත් වුණා. ඉමස්මින්ච පන වේයාකරණස්මින් බඤ්ඤමානේ දසසහස්සී ලෝක ධාතු. ලෝක ධාතු 10000ක් කම්පා වුණා කියන මේ දේශනාවක දේශනා කළ ඉවර වෙනකොට. ඉතින් මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා එක හඬින් බ්‍රහ්මජාල සූත්‍රය එක හඬින් සජ්ජායනා කළ ඉවර වෙනකොට අනුරාධපුරේ මහා විහාරයේ අනුරාධපුර යුගයේ මහාවිහාර භික්ෂූන් මේ එක හන්දියෙන් සජ්ජායනා කරලා අවසන් වෙනකොට මිහිමල්ල කම්පා වෙලා තියෙනවා. කැලණි වෙහෙරේ හිටපු එක්තරා භික්ෂූන් වහන්සේ නම මේ බ්‍රහ්මජාල සූත්‍රයේ අර්ථ වශයෙන් සිහි කළ ඉවරනකොට පොළොව කම්පා වුණා කියනවා. ඒ නිසා පොළොව අතිශයින් කම්පා වුණා. මේ දෘෂ්ටි ජාලය ලිහිලා යනකොට. ඒ නිසා මේ ගැන කියවිතු තව යමක් තියෙනවනම් අපි ඊළඟ වැඩසටහනේ තව ටිකක් මේ බ්‍රහ්මජාල සූත්‍රය ගැන කතා කරමු. මෙතකින් මේ සූත්‍ර දේශනාව නිමා වෙනවා. මේ සියල්ල දන්නා වූ දක්නා වූ සියලු ගැට ලිස්සා වූ අපගේ බුදුරජාණන් වහන්සේ සියල්ලගෙම නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ ආයතනය අනිත්‍ය දුක අනාත්ම වශයෙන් අවබෝධ කරපු ගමන් සියල්ලම නිදහස් වෙන බව හේතු සහිතව ප්‍රත්‍ය සහිතව ප්‍රාතිහාර්ය සහිතව විශිෂ්ට ඥාණයෙන් වදාලා. ඒ නිසා අපිට තියෙන ආයතන හයේ අනිත්‍ය දුක් අනාත්ම විමසීමයි. ඒ නිසා අපිටත් මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අපි දෙවි හිමියෙන් තුනුරුවන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා ධර්මී සරණ යනවා සංඝරත්නී සරණ යනවා කියලා හිතන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිටින් අපිට සසර දුක් ගෙවා ගන්න වාසනාව ලැබේවා.